ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා දිසම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වට පිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු. ඒ අතර වාරෙදි සාදරයෙන් ආරාධනා කරනවා. අනිකුත් ප්‍රශ්න ප්‍රකාශන විශේෂ කර ගැනීම තියෙනවා නම් සතිವಾರය යන අතර වාරෙදි ඉදිරිපත් කරන්නයි කියලා. ඒ ආරාධනාවත් එක්ක අපි බලාපොරොත්තු වෙමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. ගරු ස්වාමින් වහන්සේ උස්ම රැල්ලේ මුල මැද අග බලන විට ඒ බැලිය යුත්තේ සම්පූර්ණ උස්ම රැල්ල ලෙස බලා හිඳීමෙන්ද එසේත් නැතිනම් නාසිකාග්‍රේ නම් වූ සති නිමිත්ත හරහා උස්ම රැල්ල ගමන් කරන විට දැනෙන ස්පර්ශයේ දෙස බලා හිඳීමද දෙකේම සඳහන් වෙන්නේ එකමයි. මේ දෙකේ අතර වෙනසක් තියෙනවා නම් ඒ ඉදිරිපත් කරන කේ උස්පරලා තියා ආයින්නද නැත්නම් ස්පර්ශය දිහා බලනද කියනවා උස් ප්‍රල කියන්නේ වචනෙන් කියන ස්පර්ශය තමයි. ඉතින් මේ දෙක අතර පොඩි අර්ථ ඡායාවක් සියුම් ભેදයක් තියෙනවනම් ප්‍රශ්න කර සභාගත කරන්නයි කියලා මම ඉල්ලා හිටනවා මේ දෙකෙන්ම අදහස් වෙන්නේ එකමයි. ඒ නැත්නම් දෙක ක්‍රම දෙකම හරි කියලා කියනවා. ස්වාමීන් වහන්සේ සම්‍යක් ප්‍රයෝගයේ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කළ දෙයක්ද? එසේනම් ඒ ප්‍රයෝගයක් එම ප්‍රයෝගයන් භාවිත කළ හැකි අවස්ථාවන් කීපයක් විස්තර කර දෙන්න. ඒක ඉතින් කටකම් ගන්නට හදනවා කියලා උද්දේශනාතේ නන්ද කුමාරයා ගාවට ගිහිල්ලා පාත්‍රය අතට ගත්තා නම් නන්ද කුමාරයා බොහොම ආසාවෙන් යනවා ඒ මේ රූපනන්ද ගාවට හිට කසාද බඳිනවා හිට ගෙවක් දිනවා හිට යෝ රජකම ලබනවා. මේ සර්වඥයන්සේ ප්‍රයෝගයක් කරා පාත්‍රය ගන්න තු වැඩියක්. සාවල කුමාරයා ඇවිල්ලා දෑවැද්ද ඉල්ලනකොට 10 ඉල්ලනකොට අයියා මම දෙන්නම් කියලා අඬ ගන්න ගියේ යසෝදරායිල ඔබ දෑවැද්ද දෙන්න නෙවෙයි සාරිපුත්‍ර සනාත් කියලා කිව්වා පැවිදි කරන්න කියලා. ඉතින් ඔක්කොම ප්‍රයෝග තමයි. මේක මේ සුචරිතවාදීන්ගේ අදහස් සුචරිතවාදියා යෝනිසමනස් කාර්යය දන්නේ. හැම වෙලාවෙම ගත්ත ගත්ත න්‍යායක් හිතේ තියා ඉන්නවා. න්‍යාය රකිනවා මේ න්‍යාය මොකද්ද? සපේන ප්‍රතිඵලය කියලා දන්නේ. අපිට ඕන කරන්නේ න්‍යාය ගන්න ඕනේ ප්‍රතිඵලයට අදාළ වෙන විදියට. ඒ න්‍යාය කාටවත් කරදර නොවේ. එහෙම නැත්නම් තමන්ට මතර කරදර නොවෙන දේවල් වලට කුසලතා කියලා කියනවා. ප්‍රයෝග සමහර වෙලාවලට කුසලතා වෙනවා. ඒක සංඥා ප්‍රයෝග වෙන්න ඕනේ. මොකද නොපෝ කලකින් ප්‍රතිඵලෙ පේන්න ඕනේ. ඒ ප්‍රයෝගයත් ප්‍රතිඵලයේ පේන කාලේ හතරතුළු මේක අසම්යක් විදිහට සෝචරිතවාදියට පේන්න ඉඩ තියෙනවා. නමුත් නබෝ කාලේ ප්‍රතිඵලයේ පේනකොට පේනවා මේ වගේ රැඩිකල් ක්‍රමයකට අර මේ පණිවිඩ දෙන්න විදිහක් නැහැ. ඒක නිසා මුළු ජීවිතේදිම අපි සෑහෙන ප්‍රමාණයක් මේකට පාවිච්චි කරනවා. ඉතින් ඒක පිළිබඳව කියරුවට දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මතුවෙන්නේ සුචරිතවාදය හරහා. නැත්තම් මේ සීලබ්බත පරාමාසහරා මේ යම් යම් දේවල් නොකොට යුතු යම් යම් දේවල් කටයුතු කියලා අපි හදාගන්න නීති හදලා තියෙන විඥානයේ හරහා විඥානේ කවදාකවත් කැමති නැහැ අපි නිවන් දකින්නට. එයා හදන කිසිම සරසමක එයා හදන කිසිම නිර්මාණයක එයා හදන කිසිම අලුත් පෙරකතෝරු අදහසක නිවන නැහැ. නිසා විඥානේ යාලු කරගන්න නැතුව හොම්බට දෙයක් අනින්න වෙනවා. නැතුව කඩන්න බෑ. විඥානය කියන දේවල් ඇහුවොත් ඒකාන්තයෙන් මාරපාක්ෂිකයි ඒ පාන්තෙම කෙලස් බැලු බැලමට බොහොම ලස්සන දේවල් පෙන්වනවා ඉස්සරහින් ඒ නිසා විඥානේ මායාව පෙන්වන්න වෙන්නේ විඥාණයට නොරිදෙන තාලෙට ඒක සම්‍යක් ප්‍රයෝග ගොඩාක් මේ පාවිච්චි කරන්න වෙනවා ඒ සම්‍යක් ප්‍රයෝග වල තියෙන සාධාරණීකරණය තමයි මේ ජීවිතේදීම ඔප්පු කරලා පෙන්නනවා මරණින් මත්තේ දීවන්නා ශාපුවාම ඒ කතාවකුත් නැහැ. මේ ජීවිතේදී නොබෝ කලකින් ඔප්පු කළා දෙනවා. ඒක තමයි ඒකේ තියෙන ප්‍රායෝගික කොටස. ගෞරවනීය ස්වාමින් වහන්සේ වැසි දිනක ශාලාව තුල සක්මන් භාවනාව කළ අවස්ථාවක මුලදී වැස්සේ ශබ්දයේ ඇසුණු අතර පොළවේ වම් හා දකුණු පාදවල ස්පර්ශයක් දැනුණා. ඉන්පසු එසවීම තුන් ආකාරයකටද යැවීම තැබීම තුන් ආකාරයකටද ලෙස අවධානය යොමු වේ. ස්වල්ප වේලාවකට පසු තවමත් වැස්ස වස්මින් පැවතුනද ඒ හඬ ඇසී නැති බව වටහා ගතිමි. ඉන්පසු මූල කර්මස්ථානයේ වෙත අවධානය යොමු කළෙමි. එවිට නැවත පායේ ස්පර්ශයේද වැස්සේ හඬට ඇසී. මෙම අවස්ථාවේදී විඥානයේ ක්‍රියා කර ඇති ආකාරයේ කරුණාකර පහදා දෙන්න. කොහොමද විඥාණයට අවශ්‍ය වෙලා තියෙනවා සලායතනම වැඩ කරනවා කියලා පෙන්වන්නේ. මම මේ බලවට පේනවා මම අහනවා මම ගඳ බලනවා මම රස බලනවා මම පහස ලබනවා මට හිතන්න පුළුවන් කියලා. ඒ හයක් තියෙනවා කියලා පෙන්න මායාව තුල පමණමයි සක්කාය දිට්ඨියක් ඇති වෙන්න පුළුවන් වෙන්නේ. ඒක වෙලාවක සිදු වෙන්නේ එකයි කියන එක අවබෝධ වෙච්ච ගමන් සක්කාය දිට්ඨිය කඩලා යනවා. ඒ නිසා විඥාණය කැමති නැහැ. එයා පේන්නේ මට කර බලන්න පුළුවන්, අහන්න පුළුවන්, ගන්න බලනත් ආස බලන්න පුළුවන් පස්ස බලන්න පුළුවන් හිතන්නත් පුළුවන් කියලා. ඒ ඒ ඒ තියෙන බොරු බොරුව තුල ඒ තියෙන ඒ කියන මාන්නය තුල විතරයි සක්කායදිට්ඨියක් හිටින්නේ. මම ඇඉන්න පුළුවන්. එකවරකට සිදු වෙන්නේ එකයි කියනකොට එකක් තෝරනගෙන පහක් ප්‍රතික්ෂේප කරනවා කිව්වහම පේනවා තීරිම කියලා කියන්නේ මහ ඔල්ල මොළ වැඩක් කියලා. තියති විකල්ප විචල්ද සාධක හයක් තියෙද්දි එකක් තෝරනවායි කියන්නේ පහක් ප්‍රතික්ෂේප කරනවා. මේ හැම තේරීමක්ම බග කියන්න ඕනේ අර පහ ප්‍රතික්ෂේප කිරීමෙන් වෙන හානියට. ඒ වෙනුවට තෝරා නැතුව හිටියොත් හයේම විභව ශක්තිය තියෙන චාලක ශක්තියක් වඩපත් වෙලා නැහැ. possibility එක තියෙනවා. නමුත් possibility එක තාම choice එකක් වෙලා නැහැ. භාවනා යෝගාචර කරන උච්චරයි. ඔක්කොම possibility level එකේදී ආයෙත් කිසි එකක් තෝරන්නේ. එතකොට යා සියල්ලේක මාඩියයි හැමදේම දොරට වටලා තියෙනවා. එකක් තොරව ගමන් අනිතව පහම ප්‍රතික්ෂේප වෙනවා. ඒකට සාප වෙනවා. මුළු සංසාර පුරාවට ගන්න ඕනේ මේක තේරීමේ සාපේ. ඒක නිසා මයින්ඩ්ෆුල්නස් එකට කියනවා choiceless awareness කියලා. එහෙම නැත්නම් කියනවා evenly suspended attention කියලා. එහෙම නැත්නම් කියනවා suspended decision. non reaction. unassuming. ඒක නිසා විඥාණය කියන්න හදන්නේ ඉක්මනට ගිහිල්ලා හැකිතරම් කන්නා උපේන දේ මාන්න උපේන දේ මම යාව කියන්නේ තෝරපන් කියලා. ඒක හරියට අර පොඩි දරුවෙක් ඉඳුල්කට ගන්නකොට ඒ දරුවගේ වටේ කෑමද ලියන කියන දේවල්ද දෙල්ලම් මඩුද ඔක්කොම තිල මැදින් තිබ්බහම ඒක එකක් ගාලා අල්ලනවනේ. ඒක සාමාන්‍ය අපේ ඉස්සර ගෙවල් වල කෙලිච්ච දෙයක්. ඉතින් ඒ වගේ තමයි මේ විඥානයේ පුදුමාකාර තෘෂ්ණාවක් තියෙනවා. මොකද ඒක බංකොල ජොබ් එක බිස්නස් එකක් කරන මිනිහෙක්. අරන් කවුරු හරි හයිය මිනිහෙක් අල්ලගෙන එයාව සාධාරණීකරණය කරන්නේ. ඒ නිසා කුප්පගත්තකමයි ඉන්නේ. කුරුප්පගත්තකමයි ඉන්නේ. ඒකට කියන්නේ අවස්ථාව ආපු ගමන් තව කෙනෙකුට අවස්ථාව දෙන පැනලා අල්ලපන් කියලා. මොකද දාර්ශනික පැත්තකින් කියනවා මේ එකක් ඇල්ලීමෙන් ඒ වෙලාවේ තියෙන අනිකුත් සියලුම විකල්ප ප්‍රතික්ෂේප කරනවා. ඒවා ගියා ගියාම සදාට මාය ගන්න බෑ. ඒ නිසා ඉවසපන්. ඔබට ඔය දීලා තියෙන්නේ ස්වයංවරයක් නක්. ඩැමිනස් ඉවසන්න ඕන ඔබ තීන්දුවක් දෙනවා. ඔබ ගිය ගමන් අල්ලන්න ඕන කියන එක දඬුවමක්. ඒක වදයක්. ඒක සිත දඬුවමක්. ඒක gift එකක් නෙමෙයි. මන්ට කියලා වහම එකක් තෝරපන් කිව්වනම් ඒක කිසි වෙලාවක gift එකක් නෙමෙයි. ඒක ගෙහෙත් తీරු නැත්නම් තෝ මරනවා. තෝරපේ කියන වගේ දනුවා. ඒ නිසා අපිට තියෙන්නේ සියල්ල ප්‍රභව විභව වශයෙන් තියෙද්දී එකක් චාලක ශක්තියක්වත් පත් කරගන්න මම චේතන පහල කරන්නේ මම විඥානය යොදවන්නේ නැහැ. මම මෙහෙවීමක් කරන්නේ දැක්කට මොදැක්ක මොකද නොදැක්කා වගේ ඉන්නවා. ඇහුණට මොඳ මොකද කම්බීරෙක් වගේ ඉන්නවා. දැක්කට මොකද සාධාරණ සාධාරණ විසඳන්නේ නැහැ. ගිහිලා කරදීලා උදව් කරන්න පුළුවන් වුණාට කොන්දේ අමාරු කෙනෙක් වගේ ඔහේ බලන්න මොකද කරන්නේ නැගිටලා දැකලොත් මගේ කොන්දේ අමාරු වෙනවනේ කියලා බලන්න. ඉතින් මේක පේන්නේ නිකන් ඕජල් ගතියක්. මේකේ පේන්නේ වගකීමෙන් පැහැරීමක්. මේකේ පේන්නේ මේ අනික් පැත්තේ කරන කක්කමක් නැතිකමක් කියලා. අපි කොහෙන්ද මේ පටවාගත්ත සමාජ සේවා තත්ත්වයක් ඉල්ලගෙන තියෙනවා. අපිම වෙස්ටඩ් ඉන්ටරෙස්ට් එක කරන් තියෙනවා. අනේ අපි මෙහෙම ඉතිවත් අනිකෝල අසරණ වෙයි කියලා. මොකක්වත් වෙන්නේ මොකක්වත් වෙන්නේ නැහැ. එහෙමනම් ඔය මුළු ශාක්‍ය වංශෙන් විනාශ වෙන විදිහට තීන්දුවක් කරන සර්වඥාන්සේ ගිහි කාලේ ගිහි යතලා කි මුළු ශාක්‍ය වංශෙම ඉවරුණා මොනක්වත් වෙන්නේ නැහැ මානවයට ශාක්‍ය වංශෙ පැත්තේ සුද්ධෝදන රජුරන්ට ડિප්‍රෙෂන් එන්න ඇති නමුත් අපිට තරුවචනයක් දෙක හම්බුණා ඒ නිසා අපි මේ පැනලා දෙන්න හදන්නේ අපි කියන්නේ පැනලා දෙන්නේ එයාගේ ලාභෙට මොකක් කරන්නේ තණ්හාවටම මාන්නයටම දිටියටම අන්න ඒක පැනලා දෙන්න ඉස්සලා දැක්කොත් පේනවා. මේ පිටිපස්සෙන් එලවන එලවිල්ල ප්‍රපංචයක් බවරයි. උඹට ඉවසන්න බැරි ප්‍රපංචයක් නිසා. උඹට මේ වෙලාවේ තක්කමුක්කක් ඇවිල්ලා තියෙන්නේ. නොයවසනාසුළු බඩයක් ගතියක්. නුරුස්නාසුළු ගතියක්. choice එක කියනවා. නැතික තියෙන ඕන දේ තෝරගන්න පුළුවන්. තෝරලා නැහැ. එබැවින් සම්පූර්ණ ගාම්භීර තේදවත් අවදිමත් චිත්තක්ෂණයක් අම්මන එකක්වත් තෝරලා නැහැ. ඔක්කොම පිළිබඳ possibility එක තියෙනවා. potential එක තියෙනවා. නමුත් එකක්වත් collapse වෙලා නැහැ. මේක තමයි rahat වෙනවා කියන්නේ. මේ තමයි නිවන් දක්නවා කියන්නේ. හැම හැකියාවම තියෙන කිසිම දෙයකට කිසිම දෙයක්කට කොමිට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොඩ මම පොඩ බලන්න ඕනේ. පොඩ ඉන්න හදිස් වෙන්න එපයි කියලා. තෝරපු ගමන් වෙන්නේ අනිත් සියලු දෙනාගේම ඊර්ෂ්‍යාට ලක් වෙනවා. සියලු දේවල්ම අපි දසාවට ලක් කරා වෙනවා. අපිට ඒක පේන්නම තෝරපේට තියෙන තණ්හාව නිසා තෝරපේක අපිව නිලංකාර කරනවා. තෝරපේක අපි අස්පන්දනවා. අපිව ඒ කියන්නේ කින් කනවටනවා. ඒ කින් කනවටලා ඒකත් එක්ක බැඳෙන අල්ලගන්න අල්ලගන්න සැරට කොච්චරක් දේවල් ගිලුණාද කියලා අපිට මතකන් තියෙනවා. ඒ තරම්ම බලවත් දෙයක් අල්ලන්නේ නැහැ. ඒ තරම්ම තණ්හා දනවන දෙයක්. ඒ තරම්ම මාන දනවන එකක්. ඒ තරම්ම දිත්‍ය දනවන එකක්. අල්ලගත්තට පස්සේ අපිට අර අතහැර දාපු එක ඒක කියන්නේ opportunity cost කියලා අවස්තික වටිනාකමක් අපි අතහරිනවා. ඒක පිළිබඳව පස්සේ පශ්චාත්තාප වෙන්න වෙන්නේ depression එකක් කරා. frustration එකක් කරා. panic hysteric මොනවා හරි කියනවා මොකද Taman දැනගෙන තමයි එකක් තේරි මහතා විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප කරලා තියෙන නිසා අපි ආනපාන වගේ කරගෙන ගිහිල්ලා ආනපාන සංසිඳුණාට පස්සේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. උත්සාහ කරන මොනවාක්වත් නොකර ගල්බගුණෙක් වාගේ, බීරෙක් වාගේ, කුට්ටෙක් වාගේ, මොඩෙක් වාගේ, කොන්දපණ තීගෙක් වාගේ බකන් නිලාගෙන ඉන්නවා කියලා තියෙනවා. බකන් නිලා නිනවා කියලා. බකන් නිලා ඉන්න තමයි ඔය මොකද්ද මේ පිළිමක තියෙන ලස්සනම දේ. බුද්ධමාකාර අවධියකින් අතුල දේශ නමාගෙන කිසියක් නොකර බලාගෙන ඉන්නවා. මේක තපසක් ගොඩක් පුරුදු වෙලා ගිහිල්ලා කරන්න ඕන එකක්. ලෑස්ති වෙලා ගිහිල්ලා කරන්න ඕන. මොකද අවස්ථාවල් ප්‍රස්තාවල් කියන එක ගොජ්ජ දානවා ඒ පෙර පින නිසා. එකකට කැමැත්ත දීපු ගමන් විශාල සත්ව ප්‍රමාණයක් හදා ගන්නවා. විශාල නිග්‍රහයක් සිද්ධ වෙනවා සමන් නොදැන ප්‍රතික්ෂේප කරපෙකට. සර්වචනාංශය සඳහන් කරන අපි යමක් දේවල් රාශියක් හම්බෙච්චාම යමක් තෝරන්න උපමාන හයක් කරා පහක් කරා කියලා. සද්ධාව නිසා සද්ධාව ඇතිදී තෝරනවා අසද්ධාව ප්‍රතික්ෂේප කරනවා. රුචිය නිසා රුචිය තිතේ තෝරනවා රුචි දෙ ප්‍රතික්ෂේප කරනවා. අනුස්සවේ නිසා පෙරවසු ඇසු දේවල් නිසා ගුරුවරු අපිට කියපු දේවල් නිසා තෝරනවා අපේ දේව ප්‍රතික්ෂේප කරනවා. තර්කයට ගැලපෙන දේවල් ආකාර පරිවිතක් කියලා තෝරනවා. දිට්ඨි ජනකන්දී මේක මගේ දෘෂ්ටිය කියලා තෝරනවා. උදාහරණයක් පැහැදිලිව ප්‍රකාශ කරනවා ඔබ ශ්‍රද්ධාව නිසා තේරුවාට ඔබ තෝරගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. සද්ධා නැක ප්‍රතික්ෂේප කරලා සද්ධාස් තියෙන්න පුළුවන්. මේ තමයි සර්වඥතාඥානය. ඔබ රුචි කියලා තෝරගත දේ තුළ සත්‍ය නොති වෙන්න පුළුවන්. ඒ සුභ සිද්ධිය නොති වෙන්න පුළුවන්. බාරුචි කියලා ප්‍රතික්ෂේප කර තුළ සත්‍ය තියෙන්න පුළුවන්. අනුසතියටත් එච්චරයි ආකාර පරිවිතක්කටත් එච්චරයි දිටිනී ජානත් කාන්තිරත් එච්චරයි තරම් අපේ ඉඳුරන් අපිව නම ගන්නවා. අපේ ඉඳුරන් ලැබෙන දත්තයන් ඒ තරම් විශ්වසනීය නෑ. එහෙනම් තමයි බංකොලොත් නිසා වෙන කරන්න දෙයක් නැති නිසා මේ ඉඳුරන්ට දෙන අවස්ථාව ඉඳුරන් ඒකාන්තයෙන්ම අවස්ථාවාදී. ඒක කිසිසේත්ම ඒ පුද්ගලයාගේ දුක සිද්ධේ තකන්නේ තකන්න මග වෙලා නැහැ. ඒක දකිනකොට තේරෙනවා අපි මේ කඩුව බාර දීලා තියෙන්නේ වඳුරෙකුට ඒකල බුදියලන්න. ඊතු ගහන්නේ වැස්සට තමයි. රජුරෝ දෙපළ වෙනවා. ඒ නිසා දෙන්න හොඳ නැහැ කඩුව අඳුරේකට මම හිතන්නේ කතාව දන්නවා ඇති කියලා. අද්දුරෝ යාළු අඳුරට කඩුව දීලා උයනේ බුදිය ගත්ත කතාව. ඉතින් අපි දීලා තියෙන මේ විඥාණයට ඒකට තියෙනවා වෙනම කතා ඇජෙන්ඩා එකක්. ඒකට තියෙන අපිලව ಜಾති භෝ කරන එක විතරයි. විඥාණය වෙන මොනම ඇජෙන්ඩා එකක්වත් නැහැ. ඒක ඒකේ ලාමක එකක් sexuality නැත්නම් sensuality. ක්‍රිස් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් sexuality කියලා කිව්වා. සර්වඥාන්සේ sensuality කියලා කිව්වා. ඉතින් මේ මේ පිනවීම තමයි. කවදාකවත් ඉවරෙච්ච නැති පරම්පරාවේ කවුරක්වත් කවදාත් ළඟපුත් නැති මොන වස්තුවක් හමුනත් ඇති වෙන්නේ නැති මේ පිනවීම දි කියනවා. ඉතින් අපිට මාගේ ජීවිතේ මාදි. ඒ නිසා අපි අද විඳවන්නේ අපේ choice එක නිසා. අපිට අනන්තවත් ප්‍රස්තාව දීලා තියෙනවා. ඒ කොච්චර ප්‍රස්තාව තිබ්බත් බල්ලා අදින්නේ අසුචිතම තමයි. කබරේ අදින්නේ බලුකුණට තමයි. ඒ ඌට ශිෂ්ටාචාර කරන්න බෑ. ලණුවක් දාලා හැද්දත් ලණුව කඩාගෙන හරි ඌ යන්නේ අසුචියට තමයි. කබර යන්නේ බලුකුණට තමයි. ඒ වගේ තමයි අපේ හිත මේ පිටින් මොකද්ද සදාචාරයක් හදාගන්න. හරි වැරදි හදාගන්න සෝෂල් ලයිෆ් එක ගත කරාට අයිස්බර්ග් එකේ උඩ කෑල්ල යට කෑල්ල ඔය කිසිම සදාචාරයකට වර වෙන්නේ නැහැ. අපේ හීන ලෝකේ කිසිම සදාචාරයක් නැහැ. ඒක අපි හොඳටම දන්නේ. ඒ නිසා අමාරුයි තමයි මොකද අද මේ මැනේජ්මන්ට් ටෙක්නික් කියලා උගන්වන්නේ ඉක්මනට තීන්දුවක් ගන්න කියලානේ. සර්වඥාන්සේ කියන තීන්දුවක් ගත්තොත් වග බෑ. හැබැයි ජීවිත රටාවක් හදාගන්න කිසිම දෙයක් විනිශ්චය කරන්න තදගට හදිසියෙන් එපා. ස්වභාවයට විනිශ්චය වෙන්න අරපන්. ප්‍රශ්න තද බල ප්‍රශ්න කවදාද බුදියලදී. පහුවෙන්ද උදේ තේරෙ මොකද කරන්න ඕනේ කියලා. පර්ෆෙක්ට් ආන්සර් එක. ඒ අතරමැද ගත්තොත් තීන්දුවක් half mature අඩු තොරතුරු ප්‍රමාණයකින් මනස ඇවිසිච්චි වේලාවක ගන්නෙ. එතකොට බෑ මේ ඉතින්දුව සුබ සිද්ධිය හදායි කියලා ගණන් දෙක කරලා දෙන්න. ඒ නිසා පුළුවන් තරම් සතිය වැඩි කරලා ඇක්ටිවිටිස් අඩු කරනකොට එයාට තේරෙන පටන් ගන්නවා. අපි ලව්ව මේ විවිධ විනිශ්චයන් ගන්න වීම සඳහා මතු කරන හැම දෙයක්ම මාරපක්ෂික. හැම දෙයක්ම කෙලෙසයක්. ඒ තක්කමුක්කුවට තමයි කෙලස් කියලා කියන්නේ. ටෙන්ෂන් කියලා කියන්නේ. frustration කියලා කියන්නේ. frustration එක සම්නිකරම මේ කෙලෙස් වල තියෙන නමක් බයෙන් ඇති වෙන එකක්. ඒ නිසා එන ඕන දෙයක් වෙච්චාම පිනිස්චයක් නොකර. එතකොට අපි අපිට කනගාටු වෙන්න දෙයක් නැහැ. ඉතින් වෙච්ච දෙයට එන්න තේරෙද කියලා කතාවක් තියෙනවා. ඒක වුණාම නොකරන්නේ. මේක ඉල්ලලා ගත්ත බෙදාගත්ත ගන්න නෙවෙයි බෙදාගත්ත නම් බෙදාගත්ත කියලා වෙනවා. ඒක සාමාන්‍යයෙන් තණ්හා අවිජ්ජා කියන දෙක තමයි විනිශ්චය වෙන්නේ. ඒක මොකද කියන්නේ? ඒක already planned. අපිට choice එකක් නැහැ. අපිට අපිට කිසිම න්‍යායපත්‍යක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක කල්ැතුම අපේ රුචි අරුචිකම් වලට තේරෙනවා. අපේ පෞරුෂත්වයට තේරෙනවා. අපේ ඇබ්බැහි වලට තේරෙනවා. අපේ කර්මජවයට තේරෙනවා. අපි ඒ තෙන්දි වෙච්ච එයා දීපු තීන්දුවට පැන සාතික රසගනික විතර අපිට තියෙනවා. බබා අපේ නෙමෙයි. ඒ බබා කල්ලාස විනිශ්චය වෙලා තියෙනවා. අපි ඒකට උත්තර දෙන්න කියලා තමයි මේ අපිට මේ තද අප්සෙට් එකක් වෙලා තියෙන්නේ. කොමිට් වෙලා නැතු ඊට තමයි මේක මගේ නෙවෙයි. මේක මම නෙවෙයි. මේක මගේ ආත්මෙ නෙවෙයි. හැබැයි අනිවාර්යයෙන් මේ මා ඉදිරි පිට සජීවීව තාත්විකව සිද්ධ වෙනවා. ඒක මොන තාලෙන්වත් පින්නන්න බෑ. පින්නන්න බෑ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා. ඔබට මම ක්‍රියාක්‍රමයක් කියලා දෙන්නම්. ඔබ తాවකාලිකව එක්ස්පෙරිමන්ටල් බේසිස් එකකින් ඔබ කාම ගුණයන්ගේ පොඩකට ඇත්තක් මෙතෙක් කල ආදර කරපු ඥාතින්ගේ කුඩා වූවා මහත් වූවා. නැත්නම් වස්තු වලින් අයින් වෙනවා. අර වලට පස්සේ උඹ අද්දක වහගත්තම අපිට තේරෙයි ඔයගොල්ලෝ මනසෙන් කයින් ඈත් කරාට ඕගොල්ලෝ හොල්මන් කරනවා මේක ඇතුලේ. ඒකට කියනවා කාමච්ඡන්දේ කියලා. මෙතෙන්ද ඉඳගත්තා පස්සේ අර ගෙදර තියෙන ඔක්කොම වද දෙනවා. ඒකටම ඔබ සමත ටෙක්නික් එක දාපන්. මුඛාකාරී පේන්න තියෙන රූප ධර්මයේ කාඩ්බෝඩ් කැල්ලක් හරි ගමන්නේ බල බල හිටපන්. ආස්වාස්පසසරේ බලපන්. එහෙනම් මේ ටීවී උතිල්ල ඇල් කැල්ලක් හරි බලපන්. මොකද ඒක අත ගාලා බලන්න පුළුවන් නේ අරක අරක මනෝවිකාරය මේක ප්‍රත්‍යක්ෂයක් නේ. මේකම කැලි කැල්ලක් කැලි කැල්ලක් කැලි කැල්ලක් කියලා මෙනෙහි කරනවා වගේ ආශ්‍රස් ප්‍රසාරි ගන්න. යම් දවසක ආශ්‍රස් ප්‍රසාරය කියලා කියන්නේ මොක කාම ගුණ විතරක් නෙවෙයි කාම සංඥාවත් తాවකාලිකව බහිරුවා. ඒකවල දැන් ඔබ ඉස්සරහින් තියාගත්ත අරමුණ තියෙනවනේ. ඔය අරමුණ ඔන්න විපරිණාමයට පත් වෙන්න පටන් ගන්නවා. ඒක උඹේ දෝෂයක්වත් සීල දෝෂයක්වත් නෙමෙයි. ඒ එක විදියට තියෙන්නේ ඕක. ඔබ වෙනස්ලා වෙනස්ලා ඔකට ප්‍රතික්‍රියා නොකර හිටියොත් ඔයා එහෙම පිපිච්ච කලක් තඹ වගේ කිරිපණින්න පටන් ගන්නවා. දිය වෙලා යනවා. ආලියක් අතට දැම්මා වගේ, තඹුවා වගේ. හාල්ලට ෂේප් එක නැති වෙනවා, කැඳ වෙනවා. ආයෙකට උඹ දැන දැන් කාමෙත් නැහැ, කාම සංඥාවක් නැහැ, රූපෙත් දිය කරලා. ඔන්න එතකොට එන්න පටන් අර ගන්නවා රූප සංඥා. ඒසොට මොකටද ඔබ දන්නා මේක මනෝමිකාරයි කියලා. මේක මනෝමයයි කියලා. අනුබුබ්බංගමයි කියලා මනෝසෙට්මයි කියලා. අන්න එතෙන්ද විතරක් මම නෙවෙයි කියන්නේ පුරුදු එකක්. මොකද ඒක හොඳටම පේනවා අල්ලන්න බැරි එකක් කියලා. ඒක මනසින් හදාගත්ත එකක්. එතෙන් දෙනකම් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන්න යන්න එපා. කියලා ඒ ඇවිල්ලා ගියාර කරන්නේ නැහැ. හිත නතර කරගන්නත් එපා. අයින් කරන දඩ දැව නිකන් ඩිස්ක්ලේම් කරපන්. උසාවියට ගියා මම වැරදි කරන්නේ නෙවෙයි කියපන්. එච්චරයි. නඩු යන්න අරපන්. ඊට පස්සේ තේනවා මේ ටික මේ රූප සංඥායි කියන රූප කියුණාට පස්සේ ඇතිවෙනවා ඇඟ නලියනවා දඟලනවා ආමන දෙල්ල ටිකක් ඇඟේනවනේ එහෙනම් කහ පාට පේනවා නිල් පාට පේනවා උඩ යනවා පේනවා දෙල්ල ටික කොටක් තියෙනවා ආන්න එක තියා බලපෑ ඒක හොඳට ප්‍රත්‍යක්ෂ වශයෙන් කියන්න පුළුවන් මේ හිතින් හදාගත්ත දෙයක් ඇස්තිකරලා බැලුවොත් හරියන්නේ නැහැ. මේක අයින් කරන්න පුළුවන්. මේකට මන්ත්‍රයක් නතරපන් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා. එතකොට උඹට අර අතහැරලා ආපු ඔක්කොටම ඔච්චරම තමයි කියලා. ණය ක්‍රමයට තේරෙයි. ඒ නිසා අර කාම වස්තු දිහා බැලලා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියන්නේ යන්න එපා. කාමයට කියලා බෑ. මොකද ඒක අපම මේකට කරගත්ත දේවල් නේ. ඒක ඒක සීලයක නාමයෙන් අභිනිෂ්ක්‍මණය කරවා. ප්‍රයෝජන මට්ටමේදී අපිට ක්‍රමණය කරපා අපි එකටම ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ ඒක හොල්මන බලපං. හොල්මන අයින් කරන්න බෑ. රූපයකට වාංගු නොවි. ඊට පස්සේ රූපේ දිහා බලනකොට සර්වචනාන්තික සහතික වෙනවා. රූපේ විපරිණාමයටපත් වෙනවා. විපරිණාමයටපත් වෙනකොට රූප සම්පිලිබඳව සංඥායනවන්නේ එතෙන්ද විතරක්. තේරුම් ගනින් දැන් ධර්මයට ටැග් දෙන්නයි ලෑස්ති. ඔබ මෙතෙන් යනකම් මේක තම්බගෙන තියෙන්නේ. මෙන්න මේ පෙන්නන රූප සංඥාවලට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ඒවට පුල් රංගනය රංගන්න දෙන්න ඕනේ. දැක්කට නොපෙනුනා වගේ, ඇහුණට නැහැ වගේ, දැනුණට නොදැනුණා වගේ, ඥානීය තිබුණට මෝඩෙක් වගේ. හැබැයි හොඳටම දන්නවා සම්පූර්ණ අවදියෙන් ඉන්නේ කියලා. එතකොට අර සීතාත කුමාරයා ගෙදරින් පිට වෙන්න ඉස්සර නාටිකාවරණ කනාව නටපු නැටිල්ල පේනවා. ඒගොල්ලෝ ඇවිල්ලා 18 තන්නින් නටනවා පිටිපැත්තට හැරුණාට පස්සේ නාටකම ඉවරයි. සන්නාරති රංගාවිල නන්නකොට ඇද්ද කැල්ලවත් බැලියෝ නැති නිසා උගල කියලා ආවෙ නම් තාත්තට තාත්තට වෙනුන අපි දෙන්න වැඩේ කියලා. ඊට සිද්ධාර්ථ කුමාරයා ඇද්ද කැල්ලවත් බැලියෝ ඉතින් කාටද එකම එකම ප්‍රේක්ෂකයා ඉන්නේ ඒකත් ඇත්ත එක වහගන්න. මොකද නටන්නේ? අච කරන්නේ උන් හොන්තටම නටන්න දෙලා නැතුව මෙහෙම එම්පත් වෙන්න හරි අර පස්සේ තේරෙනවා. අපි ওই ඡායනේ කාම සංඥාවත් එච්චරයි කාමෙත් එච්චරයි රූපෙත් එච්චරයි රූප සංඥාවත් එච්චරයි කියලා තමයි පුදුම කෞෂත්වයක් එන්න පටන් ගන්නවා මෙතෙක් කල මේගොල්ල මාළුවන්ට හැම දාන්න වගේ මගේ විඥානේ බාහන හැම වෙලාවෙම රූප පෙන්නවා ශබ්ද පෙන්නවා ගන්ධ රස පහස ඉතින් අල්ලපගතර මනසත් එක්ක පිටිපස්ස යනවා තාත්තත් දිව්වා එක පිටිපස්ස අම්මත් දිව්වා එක පිටිපස්ස ඉතින් අපි දුවන මේක නිකන් හරියට අර තල්ගිරියක් මේ තල්ලත්ත කොට බිලිගිරිය කරලා දුවන්න හදන හාව පිටිපස්සේ දුවන වල් සත්තු වගේ. එක දිගට දුවනවා. සිංහයකට විතරයි ශක්තියක් තියෙන්නේ කොයි අහලා නතර ගන්න කොහොද යකෝ දුවන්නේ කියන්නේ. කට්ටිය කියනවා හරහාගෙන කතා කරගෙන වෙලා නැහැ මේ අහස කඩාගෙන. අපි දුවනවා. හිටපේක කොයන් කියලා පිළිවෙත කියලා බලනකොට කඩා වැටෙන්නේ නැහැ. ඒ නිසා එදිනදා ජීවිතයේදී අපි ඉතිච කරන්න බැරි නම් අපි බලනවද දකින්නවද කියන එක මිනිස්සු කරන්න බෑ නම් අහනවද ඇහෙනවද කියන එක. අත ගන්නවද අත ගෑවෙනවද කියන එක. නායෙන් ගඳ බලනවද ගඳ දැනෙනවද කියන එක. රස බලනවද රස දැනෙනවද කියලා අපිට කාන්තාරෙන් ගොඩෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි යම් වෙලාවක සතිය පිහිටුවලා මේකම හිතලා බැලුවා. මට මේක අචේතනිකව පෙනුණා. මේක මම ඇහුවා. මේක මට ඇහුණා කියලා දැකගත්තොත් ඒ යෝගාචරයට මේම සාන්තියක් ලැබෙනවා ඔබ හිතලා බලපු ටික විතරයි කර්ම වෙන්නේ හිතලා අහපු ටික විතරයි කර්ම වෙන්නේ හිතලා ගත රස පාසපු විතරයි අනික මොනම දෙයක් වුණාට ඔබ වග වෙන්න ඕනේ නැහැ worry වෙන්න එපා main thing is not to worry ඒක සමාදම් වෙන්න ඒකට එළඹ වාසය කරන කොච්චර අමාරුද කියලා බලන්න අපි දවස පුරා සිදු වෙන අහපු ඇහිච්ච බලපු වැලිච්ච හිතපු හිතිච්ච හැම දෙයක්ම ඔළුවේ දාන වගේ කරනවා. ඒකට අපේ පිටමදි. ඒක ඉස්සලාම සෝට් අවුට් කර ගන්න ඕනේ ඇක්ටිව් ඇන්ඩ් පැසිව් කියන එක. සකර්මක කර්මක ભેදේ දන්නේ නැත්නම් අපි කතා කරන භාෂාව යන්නේ කොහෙද මල්ලේ පොල්. මේකෙත් තියෙන්නේ ඒ සද්දක් ඇහෙනවා, වස්සත් වහිනවා, පොළවේ අඩියක් තියෙනවා. කෝක බලනවද කෝක පේනවද කියලා දන්නේ නැහැ. මේ වැස්සෙන් වැටෙන සද්දෙත් අහනවද ඇහෙනවද කියලා දන්නේ නැහැ. ඒක කරන්න බෑ තන චනස් දෙක තුනක් අල්ලගත්තොත්. ඒක තමයි මාන අපිට මායව කරන්නේ. මැජික් කාර්යයට මැජික් එකක් පෙන්වන්න ඕනේ අයියට බාන හොල්ලන්න පටන් ගන්නවා. ඉතින් තබාන හොල්ලනකොට දැනගන්න ඕනේ මේ පැත්තෙන් පචක් පෙන්වන්න තමයි ලෑස්ති කියලා. අපි වෙනවද දැනේ අපි ලාන්න පටන් ගන්නවා බාන හොල්ලනකොට. ඉතින් අර මනසට හොඳට ඕම සල්ලි ටිකක් ගන්න මොඩය කරන්න පුළුවන් අපිව. අපි ඒකට channels දෙක තුනක් අල්ලන්න කරනවා. එකක් අල්ලගෙන බලහින්න එකක් විතරයි. ඒක අනිත් ඔක්කොම වෙන දේවල්. ඒවා අකර්මකෝ සිද්ධිය. මේකයි සකර්මකෝ වෙන්නේ. මේක දිගේම බලහින්න. හැබැයි මේක නීරසයි. එතන ඉතින් තමයි ට්‍රික් එක තියෙන්නේ. මේක නීරසයි අරක රසයි. අරක බොහොම ඉදරම් පේනවනසලු. ඒ සිද්ධි බහුලයි, ඩ්‍රැමැටික්, ඉවෙන්ට්ෆුල්. මේක නිරසයි. ඉතින් ඒ නිසා අපේ හිත මටත් තොරා මගේ හිත යනවා. අර සිද්ධි පෞර දේවල් වලට. ඒකට මේක බලනවාද පේනවාද? ඒක බලනවාද පේනවාද? ඒක අහන්න මේක අරගෙන කමටහන් සුද්ධ කරන ප්‍රශ්න අහන්න පටන් ගත්තොත් ඒ යෝගාවචරයට හිතෙන්නේ මට කොනහනවා කියන. මේ නඩුව විනිශ්චය දෙන්න නම් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ හිතලා කරවද නැද්ද කියලා. කොයි එකද මේක හිතලා කරපේක නැතිනම් මේ වගේ විස්තර ගොඩක් යනකොට පැහැදිලිව පේනවා ට්‍රැක් එක ක්ලියර් නැහැ. අපි ඔය ක්‍රිටිකල් පාත් ඇනලිසිස් කියලා තියෙනවා මම දන්න දන්නවාද කියලා වෝෆයා වලදී එහෙම නැත්නම් ඇග්‍රිකල්චර් තු ගන්නනවා විචලී සාධක රාශියක් තියෙනකොට පරිපාලකයන්ට තියෙන සීමිත පාලන ශක්තිය මේ සඳහා යා ක්‍රිටිකල් පාත් එක සිලෙක්ට් කරලා ඒකට විතර ඇටෙන්ෂන් එක දෙන්නේ. අනිත් ඒවාට ප්‍රයෝරිටි සිලෙක්ට් කරන්නේ නැහැ. යුද්ධ බිමේදී CPM කියලා තියෙනවා, PERT කියලා තියෙනවා programs දෙකක් දැනට හදලා තියෙනවා. ඒ දෙකම හදලා තියෙන්නේ යොද බිමේදී. මේ full face to face fight එක යද්දී ඒක දිහා බලලා command එකක් දෙන්න ඉස්සෙල්ලා එයා දැනගන්න most effective point එක මේකයි most vulnerable point එක මේකයි කියලා දැනගෙන දැන් ඒකට ක්‍රිටිකල් පාත් එක සිලෙක්ට් කරලා එතන තමයි ඇටෙන්ෂන් එක දෙන්නේ. ඒකෙන් තමයි ඩිසයිඩ් කරන්නේ. ඒ වගේ අපේ ක්‍රිටිකල් පාත් ඇනලිසිස් එකේදී හැම වෙලාවෙම රූප ධර්මයක් ඉස්සර වෙන්න ඕන. රූප ධර්මයේ වෙරිෆයි කරන්න පුළුවන්. ටච් කරලා බලන්න පුළුවන්. නිසා කායන පස්සනාව යනවා කියනහට. ඉතින් බැලු බැලමට පේන්නේ අනෝචිත්තාන පස්සනාව මෙහෙට පිංචිත් දෙනවා ඇති. වේදනාන පස්සනාව උටත් වැඩි පිංචිත් දෙනවා. සම්මාන පස්සනාව ඊටත් වැඩි වෙනවා ඇති කියලා කායන පස්සනාව අමතක කරනවා. ඉතින් සටුඟලේ නූල කඩලා ගියා වගේ. කොහේ යනවද මොන වෙනවද හොයන්නේ. ඕන දෙයක් සැක තියෙනවා නම් වෙරිෆයි කරන්න ඕන. සමන් පටන් ගන්න ආනපානෙත් බලන්න. ඒක ගෙවිලා තිබුණත් කමන්නේ. ගොරෝසුරු තුනක් කමන්නේ. සීම තුනක් කමන්නේ. මේ තිබ්බතන බලන්න ඒක තමන්ට ඒකට පණක් කරන් දෙනවා. හරි මෙතන තමයි පටන් ගත්ත දැන කියලා. අනිත් ඔක්කොම සෙකන්ඩරි. බුදුහාමුදුරුවෝ වැටියක් දේවදත්තාවත් අසුචි පෙන්නුනත් අත්‍රාම් පෙන්නුනත් කහපාට පෙන්නුනත් නිල් පාට පෙන්නුනත් මේ තමන් ගීසගත්ත ට්‍රක් එකකින් පිට පැනපු ගමන් ආය හොදලා කොට ගන්න බෑ විශේෂයෙන්ම සකසයිත චරිතය තේරුම් අරගන්න මේ මූල කර්මස්ථානත් එක්ක ගීසගත්තට පස්සේ නිවන් දකින්නකම ඔච්චරයි කියලා හිතාගෙන වෙන ඕන දෙයක් පෙන්වන්නට ප්‍රශ්නයක් නැහැ වෙන දෙයක් බලනවනම් හිතන්න ඕනේ මේ මූල කර්මස්ථාන නිග්‍රහ කිරීමක් නම කිවිසගෙන තියෙන මූල කර්මස්ථානත් එක්ක ඒකත් ඉවෝල් වෙනවා ප්‍රශ්නයක් නැහැ දන්න මෙතන මෙතන ගිය කෙනක සත්‍ය ධාරාව තියෙනවා දන්නවා ඒ අතරමැද මේ දෙපැත්තේ වාහනයක් යනකොට දෙපැත්තෙන් පේනක ගොඩාක් දර්ශන පේනවා වැදගත් නැත්තේ නෑ ඒවා නමුත් මේ මූල කර්මස්ථානය මතකල එක බලන්න ගිය ගමන් වෙන්නේ ඇක්සිඩන්ට් එකක් ඉන් ස්ක්‍රීන් එකදී වහට බලාගෙන සුඛානෝකාර කරන්න ගියොත් පාර අයින් ඉන්න කට්ටියට හෙල්මට් අරන් දෙන්න වෙන්නේ. තමන්ට නෙවෙයි. ඒ නිසා ඒ මිනිහ කරන පාරකවත් යන්න වටින්නේ. ඉතින් ඉන්න හරියක් ඉන්නේ බල්බූතයෝ ඒ කට්ටිය ලෝකේ. ප්‍රයෝරිටි තමන්ගේ මේන් ඔබ්ජෙක්ට් එක පැත්තට කරලා අල්ලපු ගෙදරව බලන්න හදනවා. දරුවන් ඒවා බලන්න හදනවා. අම්මගේ තාත්තගේ බෝතල් බලන්න හදනවා. අනුන්ගේ සීනි කරන්න හදනවා. මේ තමන්ගේ ගෙදර මරගාතේ. යෝගාවචරය බලන්න පුළුවන් තරම් කියලා මම මොකද කරන්නේ උඹලගේ දේවල් බලන්න තියානේ මගේකවත් බලා ගන්න විදියක් නැහැ මම මේ එදාසලා පැත්තේ ගෙදර තාප්පවත් දනකොලක බණ්ඩේවා ටිකිරි බණ්ඩය ඉතින් උදාගෙන තමයි මීහරක් එන්නේ අපේ කුබරවල වැඩ කරන කියාපුවම හොඳට වයසයි කොණ්ඩෙත් පැහිලා ඉතින් අම්මා හුවා එදා ටිකිරි බණ්ඩේව බඳින්නද කියලා අනේ කන්දම්මා මේ හරක් දෙන්න කණ්ඩෝල දෙන්න බැරුව තවත් ගෑණියක් කියලා මම මොකද කරන්නේ කියලා නැම්තන් මට පේන්නේ නැද්ද මං කොච්චර දුරේවත් තනකොළ කපන්නේ. තව ගෑණියෙක් ගිහලා මම මොකද කරන්නේ කියලා. මගේ ආරක් දෙනවා කන්න හොල් දෙක ඉවරයක් කරගන්න බැරි වෙලා ගියා. ඒ පත්තරේ බලපුවම තියෙන ලල්ලිත් එක ඉන්නවා. මෙච්චර දෑවැත්තත් එක්ක නිකන් දෙන්නේ කියලා ඔන්න දාලා සිටින් මොකද වෙන්නේ කියලා නිකන් දෙනවට කියනල්ලා බලුවාම එච්චරම නේ වෙනද පාණ්ඩයක් තියෙන හැලිත් එක විකුණන වෙන මොනවද දැකලා තියෙනවද මොකක්වත් නැහැ. මොකද කරන්නේ? ඉච්ඡර ගන්නත් වෙනවා කියලා තිබුණානේ එකම එක තවන්නේ ඉච්චරයි. ඉතින් ලේසියටත් පහසට ගත්තට පස්සේ අර හරත් වෙනර දානකොල කපන එක ලාභයි. ඒ වගේ හොඳට බලන්න අපේ බාංකොලොත්කම වැඩි වෙන්න වැඩි වෙන්න අනුගේ සීනි කියනවා අපි. අනුගේ නඩු වලට උපදෙස් දෙන්න හදනවා. අපි විහිං පටව ගන්නවා අපි උපදේශක තනසලා. අපිට කියන්නේ තියෙන්නේ මේ මගේවත් මං කී ප්‍රශ්නත් ඉස්සර ගන්න බැරුව කොහෙද මං කරන්නේ කියලා බෑග ඇහුණාට ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ කරන්න තියා මේ මට මගේ මගේ ඔළුවට අත වහගන්නත් ඔළුව මගේ අතමදි. මගේ ඔළුව බේර ගන්න දෙක මං කොහෙ වෙන කාටවත් කරන්නේ. ඉතින් ඒකවල හිතන්නේ මේ කරාරිනවා මේ බංකොලොත් කියලා අපි සමාජික දේශපාලන ආර්ථික පැත්තෙන් ඉන්න පුළුවන්. ආධ්‍යාත්මික පැත්තෙන් අපි වැල් ගැටවිල්ල වගේ තාම කුඳුරට පෙළ නැති සත්තු. අපි කොහොමද තව කෙනෙක් නැගිටවන්න දන්නේ? ඒ කොඳුරට පෙළ නැතිකම තමයි අපි මේ බිග්ිනර්ස් මයින්ඩ් කියලා කියන්නේ. හැම වෙලාවෙම අපි හිතන අපි අන්තම් පටන් ගත්ත කෙනෙක්. අපිට මේ කාටවත් දෙයක් ගන්න කරන්න බෑ. ඒක නිසා ඒ තමයි බැරිකම. වෙනවා කියාව නිහතමානිකම කියලා. දන්න හරිය ශා කරගන්න පුළුවන්. හැබැයි මට කිසිම වගකීමකින් කරන්න බෑ. පුළුවන් හරිය හදා වේදා ගමු. හැබැයි මට අධිකාරී ශක්තියක් නැහැ. මට කියලා කරන්න පුළුවන් ගතියක් නැහැ. ලක් බයි chance නම් කරමු. ඒකට ඕන වෙලාවක ප්‍රශ්නයක් නෑ. ඒකට අපි ශ්‍රී ලංකන ගැන ඕකට තමයි. පොඩි කාලේ ශ්‍රී ලංකනකොට අපි ඕනේ වගේම බෑ සෙල්ලමට. සෙල්ලම් ගෙදර. මේකෙදි බෑ. ඒ නිසා යෝගාවචරය පැත්තෙන් අනික් කට්ටිය බලන්නේ නෝන්ජලෙක් විදියට. ඒ පිනේ හැකියාවල් පෙන්වන්න යන්නෙත් නෑ. ඒ කිව්වත් පස්ස ගහනවා. ඒක කියනවා මේ කුරුළු පිටක් පත්වෙන ඉරිබන්දක් ළඟට ලං කරනකොට කුරුළු පියාට උණු වෙවි උණු වෙවි උණු වෙවි පිටිපස්සෙන් පිටිපස්සෙන් තමයි යන්නේ. කින්නට බනින්නෙත් නැහැ. පැනලා ගින ගන්නෙත් නැහැ. ඒ උපේක්ෂා වඩපු කෙනා නයිලොන් නූලක් ගින්නකට ලං කරනවා වගේ කුරුළු පියාට ගින්නට ලං කරනවා වගේ උණු වෙවි උණු වෙවි ලැජ්ජ වෙලා මුකුලිත වෙලා මේ පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සෙන් යනවා. මේ කාමයට යනකොට මේ කාමයේ ඒ තරම්ම ලෝකයා ස්වභාවික දෙයක් කරන ගත කරනවා. අවු ගියාට පස්සේ වෙන ආධිනව දන්න නිසා බය වෙලා ඇකිලිලා පස්සෙන් පස්සට යෑම ලැජ්ජී කුක්කුච්චුක කියලා වචන දෙක සර්වචනසේ භික්ෂුන් වහන්සේලාට කියලා තියෙනවා. මොනවාරි ආර්දනාවක් කරලා පස්සේ ඒකට ලැජ්ජ වෙයන් කියලා. නැත්නම් මට බෑ කියලා ඒකට පස්ස ගන්න කියලා. කුක්කුච්ච කියලා කියන්නේ උඹට දැන් තියෙන මට්ටමටත් වැඩිය ම කාර්ය බහුල ඇවිසෙන්න ඉඩ තියෙනවා. දැන් තියෙන්නේ කොහොමදයි? ඔකට ගියොත් වෙන්නේ තවත් තමාර වෙනවා කියලා එන්න හදන දේ බොහොම සිත් ගන්න සුළු බොහොම ලාභ සත්කාර තියෙන එකක් වෙන්න පුළුවන්. මොකද කුකුස් කරන්න කියලා තියෙනවා. ඔය ආඩ් මඩේ අඩිය තිබ්බට පස්සේ ආයෙ ගන්න බෑ. ඉතින් ලැජ්ජු කුච්චක දෙකම පසුගාමි සමාජ ගුණ ධර්ම. ඒ නිසා භික්ෂු භික්ෂුවක් වෙච්චහම මොන දේ කරන්න ගියත් ආරාධනාවක් වෙනකන් ඉන්නවා. කවුරු ඇවිල්ලා කිව්වට පස්සේ මොන හරි කවුරු හරි සම්බන්ධ වෙන්න හැදුවත් හොඳට මහාන මේ හොඳට සීබුද්ධියෙන් කතා කරන්නේ. යහටිට උසාවේ කට උතරක් ගන්න ඉස්සලා වගේ අරගෙන තමයි කටයුතු කරන්නේ. ඒ වෙනත පැනලා දෙන්න කියොත් හොඳට මතක තියාගන්න භික්ෂුවක් නෙමෙයි. දැන් ඔය දේශපාලන කරන කට්ටිය දිහා බලනකොට ඕගොල්ලෝ භික්ෂුව කියලා කියන මිනිහට වැරද්ද තියෙනවා. භික්ෂුව ගතිය තමයි පසුබානෝ. හැම වෙලාවෙම දෙයක් දුන්නාම එයාගේ ආරාධනාවක් වෙනකන් ඉන්නවා. පසුබාලා බැරිම නම් කරනවා. ඉස්සර පැවිදෙන්න ඉස්සර මම දැක්ක මේක තද්ද බල නෙගටිව් ප්‍රගතිශීලී නැති මේ හාමුදුරන්ගේ තියෙන මේ නිර්මාණශීලීත්වයක් නැතිකමක් කියන. එහෙම නැත්නම් කන්ලි කම්මැලි. අල්ලි කොන්සර්වටිව් જાතියක් කියලා. දැන් මට පැවිදි අවුරුදු 23ක් වෙනවා. දැන් තේරෙන්න පටන් ගන්නවා ලොකු ස්වාමීන් වහන්සේලා එහෙම කිරුවේ මොකටද? මේක කවදාකවත් ඉහළ හිඳලා ඉවර කරන්න පුළුවන් මොහොතක් නෙවෙයි අපේ වලිගෙන් හිඳින්න ගියාට ලේනගේ වලිගෙන් විඳින්න ගියාට විඳින්න බෑ. තේත දැනගෙන මේක මහා සාවිසාර මහා සාගරයක් මගේ වලිගෙ මෙච්චරයි තියෙන්නේ. ඕකෙන් පුළුවන් නෑ. මොහොත හිඳින්න. ඒක ආරාධනා නම් වෙන්න පුළුවන්. ඇත්තටම වෙන්න පුළුවන්. නමුත් බැරිකම කියන්නේ අන්න පටන් අරගත්තොත් ලේසි. ඒක මොකද කියන කෙනා පෞරුෂත්වයට හොඳ නෑ කියන්නේ. ඒක හිතනවා මේ අද අපි උගන්නන අධ්‍යාපන ක්‍රමයට අද තියෙන මැනේජ්මන්ට් ටෙක්නික්ස් වලට අද පැනලා දෙන ක්‍රම වලට බලනකොට හොඳ නැහැ කියන. ඉතින් ඒගොල්ලන්ගේ ලෝකෙනේ. ඒගොල්ලෝ කරගත්තා වෙයි තමයි පැත්තකට වෙන එක තමයි මේකට තියෙන උත්තරේ. එන ස්වාමීන් වහන්සේ ඊයේ සවස පර්යන්කේදී සතිය කුස්මරැල්ලේ පිහිටිය පසු ආස්වාසේ මූල බැලීමට යොමු වුණේ. ටික වේලාවක් බලා සිටින විට ක්‍රමයෙන් ආනාපානය නැති වී ගොස් කම්පනයක් දැනෙන්නට විය. ඉන්පසු එම කම්පනය ඊතා වේගයෙන් දියසුලියක් මෙන් කැරකෙන්නට විය. ඊට පසු එය පුරාන් ගලක් කරකැවීමින් යන්නක් මෙන් හැපි හැපි කරකැවි එවිට නතර වී ආනාපානය සංසිඳී ගියේ. ඉන්පසු මෙතෙක් වේලා මුළු ශරීරයේම ඊතා තදින් බැඳ තිබූ වර කොටස් ක්‍රමයෙන් නూరుල් වී ගැලවී යන්නක්සේ දැනුණා. ශරීරයේ පුරාවටම මහත් පහසුවක් දැනෙනවා. මෙම සිද්ධිය ලියා ඉදිරිපත් කළ යුතුය කියා මම යා වරින් වර සතියට බාධා කරන්න උත්සාහ කළත් නොකටවා සතිය පවත්වමින් සිදුවන දේ වෙන්නට හැර සතිය දිගටම පැවැත්වුවේ. මේ සඳහා ඊයේ ධර්ම සාකච්ඡාවේදී පහදා දුන් කරුණුද මෙහෙවින් උපකාරී විය. වහන්සේගේ අදහස දැන ගැනීමට කැමැතියි. හොඳයි. ඒක. සිරේ නෝ මම ටික ටික ටික ටික ඉල්ලම කඩ කඩ යනවා වගේ ටික ටික ටික ටික ඉස්සරහට ගියාම පොඩ්ඩයි තව එහා පැත්තට ගියාට පස්සේ ඕටෝ පයිලට් එකෙන් දාලා යන්න පුළුවන්. ඔය ඕටෝ පයිලට් එකෙන් දාන්න කිට්ටු කරලා තියෙන්නේ. තාම මේක ලියන්න ඕනද කියන්න ඕනද කියලා සැකයක් තියෙනවා. ඇත්තටම සීලාරයක් තියෙනවා. ඒලා ඇත්තටම තටු අප කුරුල්ලෙක් වගේ. නමුත් ඒ කැප්ටන්ගෙන් යවුවට පස්සේ කැප්ටන් කිව්ව ඕටෝ පයිලට් එකෙන් දාන්න අඩු ගන්න ප්ලේන් එක මීටර් 100ක් උඩට යන්න ඕනේ කියලා. මීටර් 100ක් උඩට ගිහිල්ලා බැලන්ස් ඒරොඩයිනමික්ස් ගත්තට පස්සේ තමයි ඔටෝ පයිලට්ෙන් දාන්න පුළුවන්. මේක තාම ග්‍රවුන්ඩ් එකේ මුස්සලා තියෙන්නේ. මේක හරියම ක්‍රිටිකල් වෙලාවක්. අනිවාර්යෙන් පයිලට් අතේ තියෙන්න ඕනේ, කැප්ටන් අතේ තියෙන්න ඕනේ ප්ලේන් එක. ඊට පස්සේ ගිහිල්ලා ඔටෝ පයිලට් දැම්මයි කියලා කියන්නේ පයිලට් බුදිනවා කියන එක නෙවෙයි. කම්පියුටර්ස් හතරක් වැඩ බාර ගන්නවා. ඒක කම්පියුටර් දෙන එක ඊගාකට චෙක් කරනවා, හතරක් චෙක් කරනවා. ඊට අමතරව මේ කොමියුනිකේෂන් යනවා තමන්ගේ මේ එයාපෝට් එකත් එක්ක. ආය GSP දෙකකින් වැඩ කරනවා. ආයෙ තියෙනවා පරණ පයිලට් ලියපු පොතක් පැත්තක. ඒක ඔක්කොම ලැමිනේට් කරපු පොත් තියෙන්නේ. ඒක දිහා බලලා කියත හැකි මෙහි තියෙනවා දන්නවා දන්නේ මේ මේ දැකි. මිල්වේ කියලා මැගසින් එකක් තියෙනවා. මිල්වේ එක පාරවල් පෙන්නන්නේ. මේ සිනියෝ. ඒක පෙන්නනනේ හරියට මේක මේකට මේක මේකට යන හැටි. අන්න වගේ පොතක් තියෙනවා. ඔය හතරේ chapter නිකන් ඉන්නකොට ස්ක්‍රීන් එක බල බල බලනවා. හතරක් නැතුව යනවාද කියලා බලනවා. හැබැයි ඔක්කොම වැඩ කරන්නේ මැෂින් එකේ. එතෙන්ට එනකන් නම් ඔක්කොම ප්‍රතිසද කරන්න ඕනේ ක්‍රූ එකක් යනවා තමන්ගේ ස්ටේෂන් වලට ප්ලේන් එක සමබර කරලා දෙන්න ඕනේ. උස්කට පස්සේ නිකන් යන්නේ. තව පොඩ්ඩකින් මේ මේක වුණාට පස්සේ ඔය කියලා ඔය ස්පාසු එන්න පටන් ගන්නවා. සබහා ධර්ම ඔක්කොම වැඩ බාර ගන්න තියෙන්නේ. මට තියෙන්නේ හුදු නිරීක්ෂකගේ ස්ටේටස් විතරයි. හැබැයි නිරීක්ෂණය ඉතාමත්ම සජීවී වෙන්න. ඉතාමත්ම අප්‍රමාදී වෙන්න. full diligent, full vigilant, full mindful. එතකොට පේනවා ජීවිතය කියන්නේ මේක කියලා. ජීවත් වෙනවා කියන්නේ මේක. අර එක පැත්තකවත් දොරවල් වහලා නැහැ. ඔක්කොම දිහා පූර්ණ දර්ශනයක් තියෙන හැමදේම ස්වභාවයෙන් සිද්ධ වෙනවා. පුදුම හැරීමක්, පුදුම ගැඹුරක්. මෙතෙක් නොදැක්ක විදිහට කැන්වස් එකක් පේනවා, චිත්‍ර පේනවා. කිසි දෙයකින් එක්සයිට්මන්ට් එකක් නැහැ. කිසිම දෙයකින් කුලප්පු වෙන්න ගතියක් නැහැ. කිසි දෙයකින් අපි තීන්දුවකට තල්ලු කරන්නේ කිසි දෙයක් අපිට ටෙන්ෂන් එකක් දෙන්නේ ඒකේ රිලැක්ස් වෙන එක. ඒකේ හම්බෙන ඒ හුදකලාව කියන්නේ ඔකට. විවේකයේ කියන්නේ ඔකට. ඒ විස්රාමයේ බලනකොට පේනවා මොනවා හරි තිබුණොත් මේ විස්රාමේ කැඩෙනවා මිසක් මොනවා හරි කෙරුවොත් මේ විස්රාමේ කැඩෙනවා මිසක් මේ විස්රාමයේ තමයි ස්වභාවය. මේ this is our real home. නිසියාසකන්නේච කියලා යන්න පටන් ගත්තාම පුදුම මේ විසරදකමක් එක තියෙන්නේ. පුදුම appropriate knowledge එකක් තියෙනවා. ඒක අත ගන්න නැති තාක්කල් වැවෙන වැවෙන පටන් ගන්නවා. ඒකට කිට්ටු කරන එක ඔය තියෙන්නේ. ඒ නිසා ආනාපානෙන් හරි සක්මණේසිත ඕක වෙනවා. සක්මණේ වුණාට පස්සේ ඔය ට්‍රිටිල් එකක් එනවා. ඒක ඇසුත් පැරලා. පරිසරයේ පේනනම් සක්මන් වල සක්මන් කරන කට්ටියක් පේනවා. ඒකට මේක දැන් ඕටෝ පයිලට් එකෙන් වැටෙන්න හදන බව පේනවා. ඒතර ගෙදරතොට වැඩ කරනකොටත් පේනවා. ඔක්කොමලා මේ ෆුල් පැනරමික් view එක යනවා. මේ මම ෆුල් harmonize ඒකට හේත් කියනවා. ඉතින් ඊට පස්සේ පේනවා මේ ඒ ඔය කියන solitude එකට ඔය කියන විවේකයට posture එකක් වැඩගත් නැහැ. timer එකක් වැඩගත් නැහැ. busy ද නැද්ද වැඩගත් නැහැ. ඉස්ලාම තමයි ඉන්න තැන ග්‍රවුන්ඩ් එක ගේන් කරන්න ඕනේ. ඉන්න තැන අල්ල ගන්න ඕනේ. අල්ලගෙන ඊට පස්සේ බැවිලා ගියාට පස්සේ කුටි ගහයට හිටියත් කෙන්දකම් පොළවේ හිටියත් ඒ බැලන්ස් එක ගන්න පුළුවන්. ඉස්ලාම පටන් ගන්න නම් ඉතින් අර දී ඇති මේ විචලී සාධක සීමා කරන්න පුළුවන් ලැබ් එක තමයි යොග ගන්නෙ. පස්සේ මේ මිට මිට ෆීල් ෆයිල් එක ගන්නවා. ඒක ඒක දැන් කතාව ආජිලි. ඒකවල මේ එක දිගටම දැන් මාර්ග ප්‍රකාශයක ස්ථිරව අපිට අහන්න තියෙන දැන් හඳ පායලා තියෙන රාත්‍රියක වරින් වර බලාකුළු පාව වෙනවා. සමහරලාට පේන බලන් සම්පූර්ණ බලාකුළු වලින් වැහිලා හඳ සම්පූර්ණම වැහිලා. අතරෙ මෙතනින් බලාකුළු හැදලි තියෙනවා නම් අපිට පේනවනේ හඳ. නමුත් අපි දන්නවා සම්පූර්ණ වැහිලා කියනත් හඳට මොකුත් වෙලා නැහැ නේ. බලාකුළු තියෙන තාකල් මේ වෙලාවේ ඉතින් පේන්නේ නැහැ මේ වෙලාවේ අන්ධකාරේ. අපි කියොත් අනේ මේ මේ හත් දවසේ දාන දෙන්න හඳ මැරිලා බුදුහාම බුදුහාමුදුරන්ට ආරාධනා කරන්න යන්න ඕන අයියෝ කියලා අඬන්න පටන් අරගත්තොත් තේරෙන මොන හඳත් එක වන්න බලාකුළු තියෙන කොච්චර ඈතද මේ බලාකුළු මේක වැඳුරට. දැන් වතුර විලක පාසි බැඳිලා තියෙනවා. අපි ගිහලා එහාට මැද කළ වතුර කලයක් ගන්නවා. අන්න අපි හැරිලා එන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ? ආයෙත් පාසිලි වෙන්නේ. ඉතින් ඊගාදාසේ යන මනුස්සයා දන්නවා මේ පිටින් පාසෙ ටිකක් වැදිලා තිබුණාට මේ තන නිල්ලක් නෙවෙයි මේක ජලකඩක් කියලා දන්න. දන්නේ නැති කෙනෙක් නම් ගිහලා හිතන්න පුළුවන් අයියෝ මේ හරි කොහෙද වතුර තියෙන්නේ මේක තනි කරන්නේ. තන නිල්ලක් නේ තියෙන්නේ කියලා. ඒ නිසා මේ යට වතුර තියෙන බව දන්නවා පාසෙ තිබ්බම මොකෝ. අපි වෙලාවෙම වතුරෙම දාගෙන වතුර පේන්නම තියෙන්න ඕනේ නැහැ නේ. බලන වෙලාවේ බලන වෙලාවේ දැනගන්න වෙලාවේ විශ්වාස කරන වෙලාවේ නම් අපිට පැහැදිලි වතුර දකින්න ඕනේ. ඒක ඔක්කොම ඉගුණ ටික පේන්න ඕනේ. ඊට පස්සේ අනිත් දවසේ යනකොට ඒක පාසි බඳලා තිබුණයි කියලා. ප්‍රශ්නේ තමන්ගේ මනසත් ඊට පස්සේ නිග්‍රහ කරන්නේ නැහැ යා. බලාපොරොත්තු වෙනකොට පස්සේ හඳ නැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අවස්ථාව වෙනකන් ඉන්නවා. දන්න හොඳටම ආදර මොනවක්වත් කියලා නැහැ. ඒ විශ්වාසය තමයි අපිත් එක්ක නිතරම පවතින ඊට පස්සේ. ඒක තමයි මේ විචිකිච්ඡාව දුරු වෙනවා. තමන් පිළිබඳව මේ බුද්ධ ධම්ම සංඝ කෙරේ විශ්වාසයක් පහළ වෙනවා. මේ වෙලාවේ කන්සලේෂන් එක හරි නැහැ. ග්‍රහය හරි නැහැ. ලයින් වෙලා නැහැ. ලයින් වෙලා නැතිකොට බල සම්ප්‍රේෂණයක් වෙන්නේ නැහැ. එක එක ලින්ක් එකක් හරි වැන්නොත් බල සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ආයෙ ලයින් කරනවා බල සම්ප්‍රේෂණය කරනවා. අස්සනාවට කෙරෙන්න ඔය තත්ත්වෙ පහළ වෙනවා. සංකේතීකට උග්‍ර ආත්මවත් ඒ පූර්ණ විසස්පස්නාවකට මේ වෙලාවේ ඉන්නකොට යාගේ හිතේ කෙලස් තියෙනවා. හැබැයි යා දන්නවා කෙලස් වලට වැඩිය මගේ සතිය බලවත් කියලා. ඒ නිසා කෙලස් තියෙනවා මේ තියෙන රාගේ දන්න මේ ද්වේෂය මේ සද්දකර තරහ මේ දන්න නමුත් මේක ටික වෙලාවක යන බවක් දන්නවා. මේ වෙලාවේ හිත දුක් කරගෙන තියෙන බවක් දන්නවා. මේ ඔක්කොම මේ ධර්මතා. ඒක වුණත් මේක එනවා. නමුත් මේකට මම වොරි කරන්න ඕන කියන එක කල්ලාතු මේ අත්දකලා තියෙනවා. ඒකෙන් තමයි මේ தත්ත්වය මේ මුවා වෙන්නේ. தත්ත්වය වගේ මම වොරි කරන්නේ නැහැ. තාම ඩ්‍රැමැටිකලි මගේ විරුද්ධට මගේ විල් එකට විරුද්ධව ගිහිල්ලා තියෙනවා දැන්. මගේ අර මට කරදර කරනවා මට සද්ද කරනවා. නමුත් එයා දන්නවා මේක කදාගවත් මෙව්වත් එක රණ්ඩු කරන්න ගියොත් මේව නතර වෙනවා. යන්න ඇරියොත් කර්ම ශක්තිය වුණාට පස්සේ යනවා. ඊට පස්සේ හම්බෙන විවේකය කාටවත් තරහ කරන්න බෑ. මොකද අරකට රණ්ඩු කරන්න ගත්තොත් ඒක යන එකත් නතර වෙලා ටිකට වර්ධ වෙනවා. ඒක නිසා ශබ්ද වලට අපි කරදර කරන අමිෂ ශබ්ද අපිට කවදාවත් කරදර කරන්නේ නෑ. ශබ්ද එන්නේ යණ්ඩයි. අපි ඒක ගැන හොරි කර කර හිතන්න ගියාම ඒ දෝංකාරය තමයි අපිට වද දෙන්නේ. ඒ නිසා බුදුන් කියන ඇහිම ඇහිම මතෙන් නතර කරපන්. දැකීම දැකීම මතෙන් නතර කරපන්. හිතීම හිතේ වශයෙන් නතර කරපায়ে. ඒක යන වමාට ගන්න ගියොත් තමයි ඒකයි කෙලෙසේ කියන්නේ. ඒ වෙනස බුදුචානන්තරත් ලෙඩ රෝග ආවා. බුදුචානන්තරත් කැමති නැති වෙන්නේ නැති ශාක්‍ය වංශ විනාශ වෙනවට. මොකද කරන්නේ? ඒක ඒක නෙවෙන්න තියෙන දේ. දෙසරයක්ම try කරන්න ගිහිල්ලා ප්‍රදර්ශනයේ ඉන්න ඕනෙලා try කරා. බෑ. අර කොහොමඩක්වත් ඒක වෙන්න වෙනවා. ඒ වගේ අර මේ බලාකුළු තිබුණට අහඳර මොකොත් වෙන්නේ නැහැ කියන විශ්වාසය තමයි ඔය පළවෙනි වතාවට විචිකිච්ඡා දුරු වුණාට පස්සේ සිද්ධ. ඊට පස්සේ දුක් වෙන්නේ නැහැ කියන එකක් නැහැ. වරදින්නේ නැහැ කියන එකකුත් නැහැ. සම්මාස ප්‍රශ්න හතරක් තියෙනවා ඉන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මට ආස්වාසය හා ප්‍රාස්වාසය දැනෙන්නේ උගුරේ. ආස්වාසය ඊට පැහැදිලිව දැනේ. නමුත් එහි ලක්ෂණ වශයෙන් විස්තර කළ හැක්කේ කෙටිද දිගද යන්න පමණයි. අනිත් අවස්ථාවලදී මේ පැහැදිලි දිග විස්තරයක් කරන හැකියි. උදාහරණ වශයෙන් ගොරෝසු බව සීතල රස්නය මුලමැද අග පිළිබඳ විස්තරයක් කරන හැකියි. මෙතෙන් මම පොඩ්ඩක් නැතර කරන. ඒකට මේ දිගයි කියලා පෙන්වන්නේ කෙටි කියලා කියන්නේ මොකද්ද? පිටිමැදීමක්ද ශීතල ගතියක්ද මොකේ තියකොටද කියලා පෙන්වන්න හදනවා. මේ මේ ඇඳලා තියෙන චිත්‍රයේ මට දිග කෙටි බව පේනවා මොකේද? ඒතකොට මට සාධාරණ අයිතියක් තියෙනවා නඩු ඉදිරියට යන්න. පිටිකර කෝඩුවට නම් බලා හරස් ප්‍රශ්න අහන්න ඕන. නැත්තම් මම නඩු ඉසකොල දාන්න. අපි දැනගන්න ඕනේ මෙතෙන් යනකම් හරි මම මේක මෙතෙන් යනකම් මට හරි මේ ටච් එක තියෙනවා. මොකේද අන්න අර ඔය ආවෙන්නේ අහුවෙනවට අග ගන්නවා. මොකේ දිගත්ද ඔය දකින්නේ? බෑ යුව බෑ ජානිකට තේරෙන්නේ කියන්නේ මොකද්ද වැටෙන හුස්ම ගන්නවා කියන එක මට මේක දිගයි කිටි කියලා කිරි මැදීමක්ද පීරි ගෑමනක්ද එක්කසහ ඈ ඉච්චර යන්නේ මම ඒක නැතුව මොනවා මේ විස්තර කිව්වත් රටන්නේ මට හුස්ම කියන්නේ ස්පර්ශයක් මේක දිගයි ඒක උතර 100 100ක් ලකුණක් වෙනමුත් මම පෙන්වන්න දන්නේ වැදගත්ම වචනේ කියන ස්පර්ශය නොලිය වෙන හැටි පොඩ්ඩක් හිතන කිය වෙන්නෙම නැහනේ අපි ඒක වහලා කතා කරන්න හැටි මේක පෙන්වන්න ගන්නේ. එක්කෙනෙක් නෙමෙයි මම මේ පෙන්වන්නේ. අදාළම විස්තරේ කියන්නේ නැතුව තමයි අපි ඒක හිස්තන තියලා හොඳයි නරකයි පරයි පර මොකේද කියලා වුව උඩ බිබයි. අපි මේ විශේෂණ පද දැන් මට මොකද්ද විශේෂණ වෙන්නේ කියලා කියන්නේ නැතුව විශේෂණ පද පෙළක් කියවට හරියන්නේ නැහැ. ඒ නිසා මේක දිගයි කොටයි කියන්නේ මොකද? ඒක කියන්න පිළිමැදීමක්. ස්පර්ශයක. ඉතින් හරි දෙච්චද ඒක 100ක් ලකුණු. ඒකට කියන්න තියෙන්නේ මට ආස්වාද ප්‍රසආසී උගුරේ පිරිමැදීමක් විතර දැනෙනවා. ඒක දිගකට බව දැනෙනවා. නැත්නම් ස්පර්ශයක් දැනෙන්නේ. දිගකට බව දැනෙන. ඒකට අහන්න පුළුවන් ඉදිරියට ගන්න. මේ ඇතුළේ මේ ස්පර්ශය පිටුවින් ස්පර්ශය දෙවිචියක් දෙකක්ද? අරින්න ඉතින් ඊට පස්සේ ආරම්භ ගන්නවා. එහෙම ඒකට අපිට කියනවා ස්පර්ශ ගොරෝසුට සහ සියුමට දැනෙනවා. ඒ සියුම් බව ගොරෝසු බව අනුව ගොරෝසු එකේ දන මේක පිටවීම නෙවෙයි ඇතුළීම කියන්නේ. සියුම් වෙනකොට දන්නවා ඇතුළීම නෙවෙයි පිටවීම කියන්නේ. ඒකනම් අපිට මේ දෙක වෙන් කරන්න බෑනේ. දැන් බැරි වෙලා හරි කිව්වොත් එවනේ දෙකම සමානයි කියලා එනවා හුස්ම ඇතුළ වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. වෙන්න පුළුවන්. අන්නේ විදිහට එක තැනක පැලිරක් හදාගත්තට පස්සේ ඉතින් ලේස බීම් එකේ කරන වැඩේ තමයි. ලේස බීම් එක ගහපුවාම මතු පිට පුස්ස පුපුරනවා. ඊට පස්සේ පැලිර දිගේ ඉතිරට යන එක පුපුරනවා. කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ අර මේ මුවාත මොට්ට වෙන්න දෙන්න එපා. අහුවෙච්ච පැලිර දිගේ අරගෙන අරගෙන ගියාට පස්සේ ධාතු මනසිකාරයෙන් තොර උන් එහාට කතා කරන්න වචනයක් නැහැ. ඔච්චර ඉස්සරහ තියෙන ලැන්ග්වේජ් එක ධාතු මනසිකාරයේ ලැන්ග්වේජ් එක තමයි. ඉතින් ඒකට අපි සබ්ජෙක්ට් එකට බහලා. හැබැයි අපි හිත ගොළු වෙනවා. සතුමනවා. ගොත ගහනවා. අපිට කියන්න පුළුවන් තරම් දන්න හරි උසාවියට කියන එකයි. කියනකොට අනිද්දාසේ වාඩි වෙන්නේ ආ දෙන්නම් වැඩේ කියලා හිතාන එදා ෂුවර් එකට උඩට තොරතුරු හම්බෙන්නේ. අන්න ඕකටයි අපටන් සුද්ධ කරන්න කියන්නේ. අනිද්දාසේ ඉඳ ගන්නකොට දන්නවනේ දැන් මේක බේරෙන්න බෑනේ මොනවාර කියපු ගමන් හරස් ප්‍රශ්න අහනවනේ. ඒතර තමන්ම අහනවා. අහන්න අහන්න මේ මේ බ්‍රාහ්මණයා කියනවා සුමේද හාරපන් හාරපන් හාරපන් කියලා. දැනගන්නවා මට මට උත්තරයක් ගන්න මට මේ නඩුවේ තොරතුරු සාක්ෂි ටික දෙන්න එපා නඩුකාරයනේ දන්නේ නැත්තම්. සාක්ෂි දෙන්න දැක්කට නතර වෙන්න. ඒක තව හාරලා හාරලා බලන්න. ඒ හාරන්න හාරන්න හාරන්න හාරන්න බාහිරින් එන කරදර අඩු වෙනවා. සතිය තාම ගැඹුරු වෙනවා. මේ කැන්වස් එකට කිට්ටු කරන දැන් චිත්‍රය හරහා යන්නේ මේ. ඒකට ආස්වාද ප්‍රසආස කියන කතා නැහැ. ඒක බබාගේ භාෂාව වෙනවා. ස්පර්ශයක් ගැන කතා කරන්නේ. ධාතු මනසකාරයක් ගැන කතා කරන්නේ. අරගෙන පුළුවන් තරම් අයින් කරන්න උගුර කොන්නේ නැත්නම් ආයෙ ඕනේ නැත්නම් මොකක්වත් නැහැ. ස්පර්ශයක් අහුවෙලා තියෙන දැන් යුනිවර්සල් ලැන්ග්වේජ් එකට ගිහිලා තියෙන්නේ. අරගෙන යනකොට පේනවා මේක කවදාවත් අපි මෙතෙක් කල ජීවිතේ කරලා නැහැ. මේ මේ පැත්තට ගිහිල්ලා නැහැ. ගිය ගාම දෙනවා මොකද්දෝ ආධ්‍යාත්මික ගතියක් තියෙනවා. ඉතින් ඒක දිගේ යන්න වැඩිදුර යන්න දෙයක්වත් නෑ. ওই චිත්‍රය ඉතර ගැඹුරු චිත්‍රයක් නෑ. ඒක බොහොම තුනීතින් තතාඩුවක් තියෙන්නේ. පිටිපිට එකයි තියෙන්නේ. අපි ඉදිරියට කියවමු. ඒකම සවිස්තර කරලා තියෙන සාමනංශ. අම් එතෙන්දි මම තව එකක් කියලා ඉදිරියට යනවා. අරක දැක්කේ නෑ මේක දැක්කේ නෑ කියන්න බෑ. ඒක නම් සාපයක්. ඒ එක්ස්පෙක්ටේෂන්. මේක ඔය කියෝක අපි අන්තිමට කියපේක තමයි අනිසාරවට සීතල උණුසුම දැක්කේ නෑ. ඒ ඉතින් තමන්ගේම අර මේ පෑසිතියට බොරදී දාගත්තා. කිරි දෝලයකට ගොම කඳුලක් දාගත්තා. කිසිම දෙයක් බලන්න නෙමෙයි අපි යන්නේ. පේන දේ බලන්න. ඉස්සරහට යන්න. නමුත් මට කෙටි වේලාවකින් එම දැනීම නැති වී ගෙවි යනවා. එක් අවස්ථාවකදී කකුල් දෙක තිබෙන බව නොදැනී ගිය බවක් දැනුණා. මට උගුරෙහි දැන් ආස්වාස් ප්‍රාස්වාසයේ නාසයෙන් දැන් ආයතමේ ලක්ෂණ විස්තර කළ හැකි විය යුතුද? වෙන එක මුලමෙද අග වශයෙන් දැකිය හැකියි. ඇතර මේක වෙන්න ඕනද වෙලා තියෙනවා. ස්පර්ශයකට උණුසුමකට සිසිලට ගිහම ඉක්මනටම යාට <clears throat> මෙතන ඉන්න බැරුව යනවා. යා විපරිණාමයටපත් වෙලා ඒ දේවල් නොදැනී යනවා. ඊට පස්සේ යෝගාචර විචිකිච්ඡාවකට වැටෙනවා. මේ මේක උනේ උගුර දැනෙච්ච නිසාද? ආශාස විතරක් නතර පාසාස නැති නිසාද? නාසය වෙන කටේ අල්ලපු ගෙදර තියෙන ටෙලිවිෂන් එකේ කොහෙට හොඳ එකක්ද දන්නේ නැහැ. රවුන්ඩ් ස්ක්‍රීන් එකද ෆ්ලැට් ස්ක්‍රීන් එකද දැන පෙන්වන නාටකම ඕනේ මේක දිහා බලන්නේ අල්ලපු ගෙදර ටෙලිවිෂන් එක දිහා මේ පේන එක නෑ ඉතින් මේ හැම තැනම වංචනික ධර්ම වැඩ කරනවානේ මම මම මේකේ කල්ලාන ගහන බව හැබැයි ඒක කවුරුත් මට අනුකම්ප කරන්න ඕනේ ඒක කරන්න ගැහුවට මේ වැඩේ කරන්නේ නැතුව අපි කවදාද මේ සත්‍ය ඇති හැටියට දකින්නේ මේ ලස්සනට වැඩේ යද්දී දහසකුත් එකක් සැක කරන දේවල් හිත හදන එක හිතන එක ඥානවන්තකමක් කියලා. මේක සුචරිත වාදයක් කියලා. ඒකට කියන්නේ මෙච්චර ලස්සන මේ පේනවා. ඕක හෙටත් බලන්න. ලස්සන විතර දැන නොබෝ වෙලාවක මේක නොපෙනී කියලා. හරි දැන් මොකද වෙන්නේ? අරක නෑ මේක නෑ කියනවා. අරක මේක හිතන වෙනකොට ඒකට ලෑස්තිද ඉතින් කියන්නේ අරමුණක පවත්වපු සතිය අරමුණක් නැතුව යන්න ලෑස්තිද? බයිසිකල් එක හැන්ඩල් එක අල්ලගෙන පද මිනිහා බයිසිකල් අතහැරලා පදිනකොට පටන් ගන්න ඉස්සෙල්ලා මනසට හිතන්න බෑනේ මේ බයිසිකල් එක හැන්ඩල් දෙකම අල්ලලවත් පදින්න බැරි මිනිහා ටිකක් කල් යනකොට කොහොමඩක්වත් එයාට සිද්ධ වෙනවා අතේ මොකක් හරි තියාගෙන ඒක අතකින් පදින්න නිතර නිතර පදින්න යන සිද්ධ වෙනවානේ ටික දවසක් ගිහලා මනසට පුළුවන් වෙයිනේ අත් දෙකම අතහැරලා මෙහෙම මෙහෙම කළා බෙන්ඩ් එක අරගෙන යන හැටි මං කියන්නේ ජොලි නැද්ද ඒකට අත් දෙකේම හැන්ඩල් එක අල්ලන්න බැරි තරම් බයිසිකල් අල්ලගන්නේ අපි බයිසිකල් නැගෙන ඉස්සෙල්ලා. ඒක අර කපන්න පුළුවන් ගතියක් නැහැ. උපුරුදු වුණාට පස්සේ බ්‍රේක් නැහැ, බෙල් නැහැ, මඩ් ගහක් නැහැ. අත් දෙකෙන් අල්ලන්නෙත් නැහැ. දැකලා තියෙනවද හලාවට පැත්ත මිනිස්සු අරගෙන යනවා අර උණු බට තුන මේ වගේ කීල් හන්දිය හැරෙනකොට බ්‍රේක් නැහැ, මඩ් ගහක් නැහැ, බ්‍රේක් කේබල් එකවත් නැහැ. මාරු දෙවිල්ලක් දානවා ආය මොකක්ද කියලා වැඩක් නැහැ ඕකේ කැංගේ කෑල්ලක් වගේ බයිසිකල් එක. ඉතින් කවුරු හරි කිව්වොත් මට මෙහෙම බයිසිකල් ඇති පුරුදු කරන්න කියලා කවදාවත් පැටපුණ සීකට කොහොමද පුරුදු කරන්නේ? බ්‍රේක් නැතිපත් ගන්න නැති අතින් අල්ලන්නේ නැතුව උණු බඩ තුනක් තියන බයිසිකල් පුරුදු වෙන්න පුළුවන්. ඉදාට ගන්න ඕනේ බ්‍රෑන්ඩ් නිව් බයික් එක හොඳට බ්‍රේක් තියෙන කවුරු සෙනග නැති පාරක පුරුදු කරලා තමයි මෙතෙන්ට යන්නේ. ඒ කියන්නේ අර වුණක් ඇතුව කරගෙන ගිය භාවනා අත්තලක් අල්ලගෙන ඉතිරි බබා අත්තලත් ඇල්ල යනවා දැන් එතකොට අපිට තියෙන්නේ අරමුණ නැතිවීම පශ්චාත්තාවයක් නෙවෙයි අරමුණ නැතිවීම සෙල්ලක්කාරකම ලැහැස්තිලා ගියොත් වෙනවා අරමුණ නැතුවත් පයිලට් ඔටෝ පයිලට් දැම්මත් ප්ලේන් එකේ හැල හැප්පනක් නැහැ ඒ මෙයා ෆ්ලයි කරනවා ඒකට කී දවසේ තේරෙනවා දැන් ධර්මයක් වැඩ කරනවා මාර්ගයේ යමක් නොකර ඒක ඩිස්ටර්බ් කරන්න ඕන. ඩිස්ටර්බ් වෙන එක තමයි විචිකිච්ඡාව කියන්නේ. එහෙම නැත්නම් worry දුක් කරදර ගන්නවා. අපි අපිට කරන්න තියෙන්නේ යන්නේකට යන්නලා දුක් කරදර ගන්න නැතුව එහෙම යන්න කියනම ඒ දෙක තමයි කොන්ෆිඩන්ස් දෙන්න පටන් ගන්නවා. සමහර විටක තල්ල ගැටෙනකට වෙනවා එහෙම නැහැ කියන්නම් බෑ. ඊට පස්සේ අන්තිමට තේරුම් පටන් ගන්න හැමදාම පටන් ගන්නකොට බ්‍රේක් තියෙන, මඩ් ගාඩ් තියෙන, අත් දෙකින් මරන බයිසිකලෙන් පටන් ගන්නවා. අන්තිමට යනකොට ඒක එන්නේ නෙමෙයි තුනී වෙනකොට දැනගන්න ඕනේ ආ දැන් මම දන්නවා ඊයේ තුනා මට හෙටත් වෙනවා කියලා අන්තිමට ගියාට පස්සේ කිසිම අරමුණක් නැති අනිමිත්ත සතිය කියන එක කොන්ෆිඩන්ස් එනකොට අනිමිත්ත සමාධියට වැටෙනවා කොන්ෆිඩන්ස් නැත්නම් අනිමිත්ත සතියදී අපි සැක කරනවා තම නීවරණයක් අලුතෙන් දා ගන්නවා පහු වෙනකොට නීවරණ මොනක්වත් නැහැ කොන්ෆිඩන්ස් ඒත් පටන් ගන්නවා අනිමිත්ත සමාධිය කියන එක චතුක්ලිතක ඇදලා ඇදලා ඇදලා අතහැරියට පස්සේ රබරපතියෙන් ගල විසිකලා ඉතිරට ඔය ගල ප්‍රොජෙක්ෂන් එක යනවා ඉස්සරහට. රබරපතියෙන් හදලා දෙන එක විතරයි කරන්නේ. එතකොට තමයි ඒකේ ඒ කියන්නේ ධර්මතා ස්වභාවයෙන් ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නේද? මම ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. මම අවුදු නිරීක්ෂකෙක් විතරයි. මේ සිද්ධිය සිද්ධ වෙනවා. භාවනා කරන බොහෝ අවස්ථාවලදී ටික වේලාවකින් හිස පහළට පහත් වෙයි. මේ නිසා නැවත හිස කෙලින් කිරීමට යන විට සතිය කැඩේ. මේ තීන විද්‍ය නිසා ඇතිවන්නේ. ඒක නිරීක්ෂණය කරන්න ඔළුව පාත් වෙලා තියෙන වෙලාවේදී සතියින් ඉන්න පුළුවන්. අවශ්‍ය නම් සතියට ඔළුව උස්සන්න පුළුවන්. ඒක කැඩෙන්නේ නැහැ. එහෙම නැත්නම් සතිය විසින්මත් ඔළුව උස්සන වෙලාවක් එනවා. ඒක මේ නිින්දගේ බබෙත් දිහා බලන්න. බබා නිින්දට යන්නේ ඉස්සලා නිින්ද ගියාට පස්සේ අම්මා දන්නවා නිින්ද ගිහලා කියන නිින්ද ගියාට පස්සේ එහෙම කලක්ස් වෙනවා. ඒ ඉඳුරංගේ පාලනේ නැති වෙලා ඒකයි නිින්ද කියන්නේ. ඒ වගේ අපේ අපේ හිත කොයි වෙලාවකට හීලින් වලට ගියාට පස්සේ ඔය ෆොටෝ එකක් ඇතුළට ගිහලා පෝස්ට් කරගෙන ඉන්න වගේ ඉන්නවා කියන කම්බරුව යන්නේ භාවනාව. ඒක නෙවෙයි භාවනාව. එතකොට මේ මේ කැමරා එකට භාවනාව කරන ජනාධිපතිවරයන් භාවනා කරන දැකලා තියෙනවා ප්‍රතිදාල්දී. ඒක උඩ වෙනාට මේ තෑගි දෙනකොට අර මේ පත්‍රේ දාන එහා පැත්තේ කරා. මේ කැමරා තියා බලාගෙන මේ ගන්නවා. ඒ තාක් දන්නා එකට කියන පෝස් කරනවා කියන්නේ. භාවනාවේ පෝස් කරන්න නමුලදී ආධුනිකෙක් විදියට. කාදරේ පෝසින් නතර වෙනවා. සතිය වැඩ බාර ගන්නකොට මේ ශරීරය Tamande සැහැල්ලුවට යනවා. ඒක තමයි තේරෙනවා නේද? දැන් ඇඟ ඇද වෙලා තියෙන්නේ. ඒ වුණා සතිය තියෙනවායි කියලා ඔප්ෂන්ස් තුනක් තියෙනවා. එකක් පුළුවන් තමයි ඕන විදියට. අපිට ඇත්තට මේ පැත්තේ මසල්ස් විදිනවා තේරෙනවා. ඒකට ඕන එහෙමීට කන්නොලේ බලාගෙන යනකොට සතිය කැඩනවා කියන්නේ. එහෙනම් ඇඟට කියනවා ඔබට ඕන ඔබ කරගන්න මට මොකද කියන්නේ. ඒකට යාමත් කරගන්න. ඒ තුනම ආර්ය පරිශෙන්ට වැඩෙන. ඒ තුනේ ඕන එකක් කොණ්ඩේ තියෙන ගෑනට දෙපැත්තට බැඳයි කියලා කතාවක් තියෙනවා. ඒ වෙන ඉසල කොණ්ඩයක් තියෙන්න eBay. එහෙනම් කොණ්ඩේ හදාගත්තට පස්සේ ඊට පස්සේ ඊට පස්සේ ඊට පස්සේ ඊට පස්සේ. ඒකෙදි අරකට වැඩිය මේක හොඳයි කියලා එකක් දැනන් අහන්නේ කිතයි කිසි එකක් ප්‍රශ්නයක් නෑ අපිට අත්‍යවශ්‍ය දෙන්නේ පිළ කඩා වැටිලවත්. පොල්ල කෙලින් කිසිලත් නෑ සතිය මේ අල්ලපනලේ සතිය පවත් ගන්න පුළුවන් නම් ඒක තමයි මෙතන වැදගත්ම දේ. හොඳයි. භාවනා කරන විට සෑමතම කේන්තියාම පොදු ලක්ෂණයක්ද එසේත් නැත්නම් භාවනාව දියුණු තත්ත්වයකට පත්වන විට පමණක් දේ සිදුවන්නේ මට භාවනා කිරීමට පටන්ගත් පසු මගේ ඉවසීමේ தත්ත්වයේ පැහැදිලි වෙනසක් දියුණුවක් ඇති බව මට අනිත් අයට මමත් අනිත් අයට තේරුම්ගෙන ඇත. මේ මට ගැටලුවක් වී ඇත. පසුගිය දින දෙක තුන කෙරෙච්ච සාකච්ඡාවලදී සිදු වූ අසු බර නිසා. ඒ අනිවාර්යයෙන්ම කේන්ති යන්න ඕන කියලා දෙයක් නෑ විස්තෝලයක් අවශ්‍ය කරන්නේ නෑ භාවනා කරන්න ගියාම. නමුත් තමන්ගේ ජජ්මන්ටල් ජජ් ජජින් ජජ්මන්ට් එක වෙනදට වැඩි වෙනස් වෙනවා. ඒකේ රිෆයින්මන්ට් එකක් වෙන්නේ. ඒ රිෆයින්මන්ට් එක නිසා සාමාන්‍ය වෙනදටේ රෆ් විදියට තේරෙනවා. වෙනදටේ නුරුස්නා ගතියට තේරෙනවා. මොකද අද ඊට වැඩි සිව්. ඒ කියන්නේ ඇස්පි ලංකනවා වගේ පිරිසුදු කරන්න පටන් ගන්නවා. ඉන්න ඉන්න ඉන්න තමන්ගේ සතිය සිව් වෙනකොට සිව් වෙනකොට පීයක් වගේ නෙමෙයි කටුව ගෑවට පස්සේ කොපුවක දාලාම තියාගන්න ඕනේ. එහෙම නැත්නම් අතරමැද බලලා තුවාල වෙනවා. ඒ නිසා ඒක නිතරම බහලා තියාගන්න වෙනවා. ඒ නිසා අර සංවේදීභාවය වැඩි වීම එහෙම නැත්නම් ඒක තියෙන අර වෙනද සාමාන්‍ය දේ මේ වෙලාවට රළුවට තේරෙනවා. එච්චරයි කියන්නේ. ඒක ඒක තමයි ආධ්‍යාත්ම වශයෙන් කියලා කියන්නේ කෝපයකට තුරු දෙනවා. මේ ලෝකෙම වැඩකන තමන්ගේ ඉදරන් එන ගානට ලෝකෙ සිව් වෙන්නේ නැහැ. ඒ නිසා වෙනදා තියෙන දේ රළුවට රළුවට පේන්න පටන් අර ගන්නවා. ඒක නිසා මේ ඔක්කොටම කේන්ති යන්න ඕන කියලා නිගමනයක් නැහැ. බොහෝ විට මේ සංවේදී භාවය වැඩි වීම නිසා තීන්දුව කිරීමේ වෙනදා ගන්න තීන්දුව වලට වැඩිය තීන්දුව වල වෙනස් ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා බෙහෙත් බොන්න ඕනේ නැහැ කේන්ති ගන්න. මට කේන්ති යන්නේ නැහැ බෙහෙත් බොන්න ඕනේ කියලා කේන්ති යන්න බෙහෙත් බොන්න ඕන කම නැහැ භාවනා කරනවා කියලා ඕම් යන. බුදුන්ට තෙවරක් নমස්කාරය කිරීමේදී තේරුම දැන ගැනීමට කැමැත්තයි. මේ සම්බන්ධ විවිධ අර්ථකථන දී ඇති නිසා මතුව ගැටලුවක් නිරෝල් කර ගැනීම පිණිසය. ඒ දිනව වනසේ මේ දවස්වල ඉන්දියාවේ ඉන්නවා ශ්‍රී ශ්‍රී නාගේන්ද්‍රන්ද මට මතක නැහැ මට පර හොඳ නමකන් හරියට මෛත්‍රී කරන කතා කරන්නේ ඉතින් මම අහනවා මේ මේ ශ්‍රී කියලා කියනවා ඒ ශ්‍රී ශ්‍රී කියන්නේ කියන 108ක් කියනවනම් හොඳයි කිය කියන්න බැරි හින්දා දෙසරක් කියනවා කියලා. ඒක බුදුන්ට 108ක් වඳින්නේ. ඒ ප්‍රශ්නයක් නැහැ. වෙලා තියෙනවා නම් කොච්චර ඇඳත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒ ඉලක්කම නිවේ වැදගත් වෙලා තියෙනකොට කොහොම වැදගත් නැති. ඒ නිසා අර නිකන් සම්මතයකට තුන් සැරයක් කරනවා. එහෙම නැත්නම් ඒකට අර්ථකථන දෙන්න හදනවා කියලා කියන්නේ ශ්‍රද්ධාව මනින්න හදනවා කියලා. පනලද පුතේ කිරි දුන්නේ මානුමට කියලා අම්මානි. අම්මගේ දත් අම්මගේ අම්මගේ මේ කිරි මනල බිල ගවන්න යන්න එපා. ඒක හරිම කැතයි. අම්මා දෙන්නේ අපිට අන්කන්ඩිෂනලි කිරි. ඒ නිසා අම්මට දෙනකොට අපි මනින්නේ නැහැ. බුදුරජාණන්සේත් අපිට දෙනකොට කිසිම කන්ඩිෂන් නැහැ. ඒ නිසා තුනක් කළ යුතුයි කියලා නැහැ. වැඩි වෙන තරමට හොඳයි. ඒක නිසා අනුන්ගේ මත නෙමෙයි තමන්න කරන්න තියෙන්නේ බුදුන්ට කරන තියෙන එකම වන්දනාව තමයි. සතියෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම බුද්ධ වන්දනාව. ඉන්දියාවට ගිහිල්ලා ධම්මතු යන්නේ. ඒක නෙමෙයි ඕන කරලා තියෙන්නේ. ඒවට කියන්නේ ධාතු චෛත්‍ය වන්දනා කියලා. ඒකට කියන්නේ ධම්මචේති වන්දනා කියලා. ධම්මචේති වන්දනා කියලා කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන තා අපි ධර්මචේතිත වන්දනා කරමු. ඒ ඉන්න තැන දේවාලයක් වෙනවා. ඉන්න තැන පූජනීය ස්ථානයක් වෙනවා. ඒක නැති කට්ටියට තමයි ධර්ම නැතියට තමයි ධාතු චේති වන්දනයන්න වෙන්නේ. ඒ උද්දේශික පරිභෝග ආදි වශයෙන්. ඒ නිසා අපි ඉන්න තැනක් දේවාලයක් කරන්න, ඉන්න තැනක් පූජා භූමියක් කරන්න, ඉන්න තැනක් පූජාසනයක් කරගන්න නම් ඉස්ලාම් මම දැන් මෙතන කියන තැනට එන්නේ. ආවගමම ලෝකයේ අධ්‍යාත්මිකයි. ඒ හැම තැනක්ම වන්දනීයයි. හැම තැනක්ම පූජනීයයි. ඒ හැම තැනම බුදුන් වැඩ ඉන්නවා. නිසා මහසීසාරද ස්වාමීන් වහන්සේගේ සඳහන් කළ තියෙනවා. ශාසනයේ තියෙන්නේ බුදුන් වැඩ ඉන්නේ සීලේ සමාදන් වෙච්ච සීල සීල ශික්ෂා සමාධි ශික්ෂා වඩන මිනිහගේ පපුවේ මිස රුවන්වැලි සෑයවත් දඹදේවත් නෙවෙයි. තමන්ගේ හෘදේ මණ්ඩලය හැම වෙලාවෙම බලන්න පුළුවන් තරම් බුදුන්ට වැඩ ඉන්න පුළුවන් තරක් සාසනේ වැඩෙන තරක් එහෙමනම් සීල ශික්ෂා සමාධි ශික්ෂා හැම වෙලාවෙම අධි ශික්ෂාවක් වාට අධි සීල ශික්ෂා අධි චිත්ත ශික්ෂා අධි පඤ්ඤා ශික්ෂා වාට පත් වෙන හැම වෙලාවෙම ඒතන බුදුන් ඉන්නවා. අතර නමස්කාරයක් සිද්ධ වෙනවා. ඒක නිසා මේ කාශ්‍යප සර්වජන් වහන්සේ කීතරතාව දානේ ලියලා තියෙන්නේ ධම්මචේතින් සමුස්සෙත්තා කස්සපෝ පරිනිබ්බුතෝ කියලා. කාශ්‍යප සර්වජන් වහන්සේ ඇවිල්ලා ලෝකයට ධර්මචේතියක් ඔසවා තබල කොඩියක් වගේ පිරුණම් බෑ. කැමැති කැමැති කට්ටිය ධර්මචෛත්‍ය අන්දනා කරගන්නවා සතිපත්තහන වැඩිලේ. නැත්නම් සත්‍විස්බෝධි පාක්ෂික ධර්ම වැඩි වෙයි. අනික වුණා මනුන් කිරුන් තියනවා මේක අසීමිතයි අප්‍රමාණයි මනින්ද කරන්න බැරි ගෞරවයක් මේක සිද්ධ වෙන්නේ. සම්පූර්ණ මාර්ගයේ තමයි ශ්‍රද්ධාවේ අසුවක් කියලා කියන්නේ සතිය අරගෙන තියෙනවා. ඒක මේ ඒකෙන්ද ශ්‍රද්ධාවෙන් සතිය කරනවා ඒක ඒ දෙකේ විනාශීමක් වෙනවද ඒක මම ඒක චලන දිනවන යෝගාවචරයා යෝග ජීවිතේ දියුණුවක් වෙනකොට ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන ඉන්දියන් ධර්ම පහම පරිණාමයටපත් වෙනවා. ඉස්ලාම අපි ළඟ තියෙන ප්‍රසාද ශ්‍රද්ධාවක්. ඒකට කියන්නේ අමූලික ශ්‍රද්ධාවක් කියලා. අම්මා තාත්තා දීපු එකක් බුදුහාමුදුරන් බයර කරන එකක් නැත්තම් හොඳ නැහැ කියලා කියන අමූලික ශ්‍රද්ධාව බුදුන් දැකලා නෙවෙයි. අත්දැකලා නෙමෙයි කරන්නේ. ඉතින් ඒක තමයි මේ ලෝකයා අපිව කතෝලික ආගම බුද්ධ ආගම අනමන කරලා අමූලික ශ්‍රද්ධාවෙන් අපි ඔක්කොම එකයි. කොයි ආගමත් පටන් ගන්න ශ්‍රද්ධාවෙන් තමයි. ඒ සර්වචන්නාංශගේ ශාසනයේ අද්දකියක් පෙන්වනවා. අද්දකපු දවසේ බුදුජානනාංශයේදී අපි දකින්නේ මේ গুপ্ত මිනිසෙක් අධිමානසික බලවේග ඇති මිනිසෙක් නෙමෙයි. යමක් අපිට කියලා දෙන්න පුළුවන් මිනිසෙක්. ඒ කියන දේ කරනකොට අපිට කරවලන්න හිතෙනවා. කරබන්නකොට හරියනවා. එතකොට ඉන්න සද්ධාහට කියනවා ඕකප්පන සද්ධාහ කියනවා. ඒ ඕකප්පන සද්ධාහ ලැබෙන්නේ තමයි අත්දැකීමේ ප්‍රමාණයට. බුදුන් කියපු දේ තමයි පොතේ නෙවෙයි දැන් මේ කතා කරන්නේ අත්දැකලා ඒ ඕකප්පන සද්ධාව හරහා ඒ ඕකප්පන සද්ධාව බුදු පිළිමයක් ඉතර විතර නෙවෙයි තියෙන්නේ කෝජනීය ස්ථාන වල නෙවෙයි තියෙන්නේ තමයි යහන යන තැන් වල තියෙන්නේ ඊට පස්සේ ගිල අධිකම සද්ධාව බාටපත් වෙනවා එන සෝවන්න ඒ සෝවන්න පස්සේ බුදුහාමුදුරුවෝ පිළිඳ අස්සද්ද වෙනවා රහතන් වහන්සේලා දීලා තියෙන අන්වර්ථ නාමයක් තමයි අස්සද්දෝ කියන වැඩන්නේ බුදුහාමුදුරුවෝ කොට ඊට පස්සේ ආයි වැඩේ වෙනකන් තමයි ඕන කරන්නේ බුදුහාමුදුරුවන්ට. ධර්මපදේ වරන්න අරගෙන අසද්දෝ අකතඤ්ඤෝ කියලා කියන්නේ රහතන් වහන්සේට. අදහන්න ඕන කරලා තියෙන සාක්ෂාත් කරන ගමන් තමයි. සාක්ෂාත් කරලා මොනවද අදහන්න ඊට පස්සේ දන්න එකනේ. අසද්දයි ඊට පස්සේ බුදුරජාණන්සේට බුදුරජාණන්සේට අර මේ අත්දීප කෙනෙක් විතර උදව් කරනවා මිසක් බුදුරජාණන්සේ කියන්නේ ඕනේ ඒක මම දන්නවා. ඒ බුදුරජාණන් ඉන්න කාලේ සිය සේනාපති කිය මේ මේ නිගණ්ඨනාථ පුත්‍රගේ හොඳම දායකයා. ඉතින් යාම් සේනාපතිනේ එනිසා මම කොලේජ් එකේ නිකන්දනාත පුතෙන් ගිහිලා අහනවා අවසර සංහස සර්වචනන්සේ පහළලා ඉන්නවා ගියොත් මොකද වෙන්නේ කියලා. ඒකට නිකන්දනාත පුත දන්නවා ගියොත් මේ යක්ෂයා දැන් ඒ පැත්තට හැරෙනවා. ඒ කියන්නේ කුලමච්චරිය කියන්නේ. ඊට පස්සේ කියනවා උඹට මම එකක් කියන්නම්. උඹට යන තුන් සැරයක් අහුනේ ඵලයන්. හැබැයි සමබවත් ගෞතමකාට කියව බුදු වශියක් දානවා. උඹට ඕන එකක් අහු වෙනවායි කියන්නේ. ඒ මෑකට මම ස්වාමීන් වහන්සේ සේනාපති කෙනෙක්. මම මේ අනේ මම අහු වෙන කෙනෙක් නෙවෙයි. කියලා එහෙනම් ගිහලා මෙන්න මේ ප්‍රශ්න අහපන් කියලා උරස් ප්‍රශ්න දෙකක් කියලා දෙනවා. බුදුරජාණන්ට මේ ආත්මේ නතු සිටු මහන්ත මම කියන්නේ කොහොමද ඔන්නෝගේ ප්‍රශ්න දෙක තමයි. උන්වහන්සේ පෙත්ත කපලා ලස්සන උත්තර දෙනකොට අර මනුස්සයා තව ප්‍රශ්නයක් අහනවා. තව ප්‍රශ්නයක් අහනවා. තව ප්‍රශ්නයක් අහනවා. ලස්සන ප්‍රශ්න ටිකක් අහන්නේ තරවතනසේ බොහොම ලස්සනට බැසලට පස්සේ මේ මනුස්සයා කියනවා ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මට තේරෙනවා ඔබ වහන්සේ කවුද කියලා. මේ විසඳන ක්‍රමේ රස තමයි මම මේ ප්‍රශ්න හෙවි ස්වාමීන් වහන්සේ. මට ඉන්නේ ඉස්සෙල්ලා මෙන්න මේ කතාව කිව්වා අපේ පරම ගුරුන් වහන්සේ. ඔබ වහන්සේ ළඟට ගියොත් නම් ඒකාන්තයෙන්ම වශී වෙන බව දන්නවා කියලා. ඉතින් මට දැන් කියන්න තියෙන්නේ මෙච්චරයි. අනේ මගේ සියලු ඥාතින් මේ වශී ලැබෙනවා නම් කියලාලු කියන්න තියෙනවා. මට දැන් තේරෙනවා. ඊළඟට කියන හිත ස්වාමීන් වහන්සේ දානට වඩින්නේ කියලා. පස්සේ පුදුරණන්සේ දානට වැඩලා ඒ ඒ ඒ සිද්ධියේදී ඒක දැනගටි පුදුරණන්සේ දානේ ආනිසංස විස්තර කරනවා. ඒ කියන්නේ බහුනෝ ජනසපියෝති මනාපෝ කල්යාණ කිත්ති සද්දෝ අභුගච්චති කීදම අනපේතෝ හෝති ආදි වශයෙන් කියලා දාන ලැබෙන ආනිසංස කියනවා. බොහෝ දෙනාගේ ප්‍රේමනාප වෙනවා. සත්පුරුෂයන්ගේ ඇසුර ලැබෙනවා. කීච සංසලාව සත්කාර ලැබෙනවා. ඊතරතරේ සාමය ඇති වෙනවා. මරණයෙන් පස්සේ සුගතිකට යනවා කියන්නේ. එතන 190 කියන සාසෝ කියව පළවෙනි කාරණා හතර පිළිබඳ උපවාස කිරීමයි සද්ධාාවක් නැහැ මට උපවාසයේ. මොකද මම දාන දීලා දැනටමත් බොහෝ දෙනාගේ සද්ධා ලබන කෙනෙක්. ඒ වගේම මම දැනටමත් කල්යාණ මිත්‍රෝ ලැබීමේ වාසනාව තියෙන මිනිහෙක්. මම දැනටමත් ඊතරතරේ සාමයේ තියෙන මිනිහෙක්. ඒක පිළිබඳ ඔබ වහන්සේ ශ්‍රද්ධාවක් මයි ළඟ නැහැ. ඔබ වහන්සේ කියනවනම් ඊගාවාත්ම හොඳක් වෙයි කියලා ඒකට විතරයි මට ශ්‍රද්ධාව තියෙන්නේ. මොකද මම සාක්ෂාත් කරලා නැතව. අනික හතරම ඔබ වහන්සේ කියනවා මම සාක්ෂාත් කරපේ. ඒ පිළිබඳ ඒක පිළිබඳ ඔබ වහන්සේ කිරීම ඊළඟ ශ්‍රද්ධාවක් නැහැ කියලා. දැන් අපි යමක් සාක්ෂාත් කරගන්න වෙනකොට ශ්‍රද්ධාව මොකටේ? එහෙම නැත්නම් කියන්නේ මේ ශ්‍රද්ධාව ෂෝකේස් එක තියලා වැඩ ගන්න ගන්නේ ප්‍රායෝගික දෙයක්. ඒක සාක්ෂාත් කරනකන් ඒක අවශ්‍යයි ඊට පස්සේ විසිකරනවා. බික් රේසර් එකනේ. throw away type එක. අපේ දැහැටි දණ්ඩ. දැහැටි දණ්ඩ කියන එක දන්නවද? ඒ වෙලාවේ බොබ කොට කපාගත්ත දත් මැද විසිකරනවා. වැඩ ගත්තේ නැති තාක්කල් ලෝකෙන් පෙට්ටිය දාගෙන තියාගෙන ඉන්නවා. අපි ළඟ ගොඩාක් බඩු තියෙන්නේ අපි ඒවා තා වැඩ අරගෙන ඉවරලා තියෙනවා. වැඩ ගත්තට පස්සේ අයින් කරනවා. ඒ නිසා ඒ සද්ධාව පෙරලෙනවමයි. ඒ සද්ධාව ප්‍රසාද සද්ධාව, කප්පණ සද්ධා, අධිකම සද්ධා, ඊට අමතරව ආගම සද්ධා කියලා එකක් එක මහබෝසත් වහන්සේලාගේ තියෙන එක. ඒ සද්ධාව මෝරනකොට අපේ ආධ්‍යාත්මික වර්ධනය සිද්ධ වෙනවා. අර ඒක මට්ටමේම ඉන්නවනම් ඒ කියන්නේ කිසිම දියුණුවක් නැහැ කියලා. ඒක තමයි ටැග් ගහනවා කියන්නේ. ආත්ම සාතාවදී සද්ධාව ඒකයි අධිකම මේ සද්ධාවයි මොකද්ද? නෑ. අධි ආගම සද්ධාවයි ආකර්ෂ සද්ධාවයි සමාන නෑ. ඕකප්පන සද්ධාවයි ආකර්ෂ ආකර්ෂ සද්ධාවයි සමාන ආකර්ෂ සද්ධා කියන එක තර්කයෙන් පෙන්නන්න පුළුවන්. මම මේ දේ ඉස්සර කෙරුවේ නැහැ ඉස්සල්ලා ආනපන තුල මෙච්චර විස්තරයක් දන්නේ නැහැ මම කරලා බලනකොට ඕම ඒක තියෙනවා. ඒක ආකාරවතී සද්ධාවක් ඒක බලන්න බලන්න ගැඹුරට යනවා. ඒක ඕකප්පට සද්ධාවක් ඇතුළට කිපි දෙන්න පුළුවන් සද්ධාවක් ඒක මම දන්නවා. මම හොඳර නෑ දන්නවා ඒ තේ සද්ධාව තියෙන මනුස්සයාට බුදුහාමුදුර කෙරේ රූපෙට නෙවෙයි තියෙන්නේ ඉන්නකොට ඉස්සරහ විතරක් නෙවෙයි හැම වෙලාවෙම තේනවා බුදුන් දීපු ධර්මයේ මම ක්‍රියාවත් කරලා මා තුළ ඒක ගුණයක් තියෙනවා කියන ඒකට ආකාරවති සද්ධාව කියලා කියනවා සම්මාසිතට රහත් බවට පත් වෙනකොට ඉන්ද්‍රිය ධර්ම පහම ඉවරල් වෙනවා අපරාධේ බුදුරජාණන් කියලා තියෙනවා ධම්මෝප වේවිකේ පාහතබ්බ පගේ වදම්ම කියලා. මහන්නේ උඹලා උච්චර ආශාවෙන් රැස් කරන මේ ධර්මයට උඹට අතාරින්න වෙනවා. අධර්ම ගැන කුමන කතාවද කියලා. ඒකට උනාට පස්සේ පවුර කරේ ධානය යන්න එපයි කියලා කියනවා. එක්කෝ දීපා කරලා අරපන් එක්කෝ කොට තියලා බලයන් කියලා. ඔය මේ සිංහල බුද්ධ ධර්ම ගැන කතා කරන්නේ අනිවාර්යයෙන්ම වැඩ පටන් ගන්නත් නැති ඉවර කරන්න හිතලවත් නැති කෙනෙක් තමයි. නැත්නම් ඒක රකින්න නිකන් කතා කරන්නේ. පහුර රකින්න කල්පනා කරනවා. මේක තියලා රතුර දාලා පීනන්නෙත් නැහැ. බල්ලා පිටු කන්නේ නැහැ කන ගොනාට දෙන්නේ නැහැ. ඔය කියන්න ඕනේ මොකද සිංහල බෞද්ධ ටික බලවසතෙක්. අපිට තියෙන්නේ ඔලෝ ගහන යස් කියලාගෙන අපේ වැඩේ කරගෙන ෂේප් වෙන එක විතරයි තියෙන්නේ. නැත්නම් ඒකේ තියෙන ජෝක් එක තේරෙන පටන් අර ගන්නවා. යමෙක් යමක් රකින්න හදනවා නම් ඉම්පෝටන්ට් මනසෙක් කියන්නේ. එයා ඉම්පෝටන්ට්. පොටෙන්ෂල් එක මිනිහ රකනක ඉන්නව වැඩ ගන්නවා. ඊට පස්සේ අයින් කරනවා ඉවරයි. ඉම්පෝටන්ස් තියෙනවා නම් ඒ කියන්නේ හැකියාව නැහැ කියලා හලහලා බලන ඉන්නවා. යකියුට එන්න දෙන්නෙත් නැහැ එතෙන්ට. අර බල්ල පිටු ගන්න නැතුව වගේ ඉම්පොටන්සි තමයි ඒ උඹ දෙනෙක් ඔය සද්දාව ගැන කතා කරන්නේ. බහැල වැඩ කරන එකට එහෙම කවුරක්වත් ඇවිල්ලා උඩුප්පල වෙන්නන්න ඕන ගවන්නේ නැහැ. මොකද එයා කර අත දැකපුරුද්ද අහපුරුද්ද කලපුරුද්දෙම දන්නවා. ඉතින් කවදාවත් සත්‍ය නැහැ. ඒ ධර්ම වල සත්‍ය වෙයි ස්වභාවික. ස්වභාවනේ ඒක තමයි අනිච්ච කියන්නේ. ඒක අනිත්‍ය ධර්මය. අපි ඉස්සල්ලා අනිත්‍ය උනේ තමන්ගේ අමුදරුවන් රත්තරන් රිදී මැනිපුතු මැනික. ඒක විශාල චිත්ත පීඩාවක් වෙනවානේ. ඒක දීලා අපි සද්ධා විදී සති සමාධි ගන්නවා. ඊට පස්සේ ඒකත් උඩ පල්ලේ යනකොට අච්චරම නැති වුණාට යම් කිසි ප්‍රමාණයක තැවීමක් තියෙනවා. ඊට පස්සේ උපේක්ෂා මාර්ගයෙන් ඒ තැවීම මට්ටම් කරනවා. දැන් ඇති උනේ සතියනේ ඕක නැතුණට කල්ලි නැති උනේ නෑ නේ ඔය කමන්නේ ඒක හදා ගන්න පුළුවන් කියලා ශ්‍රද්ධාව නැතුණට හදන්න පුළුවන් නේ හැබැයි ඒ වෙනකොට අපි කාමෙන් අයින් වෙලා කියන්නේ කාමෙන් අයින් කරලා ගන්නවා මේ ඉන්ද්‍ර ධර්ම පහ ඉන්ද්‍ර ධර්ම පහේ තියෙන අනිච්ච දුක්ඛ නැත්තා ඊට පස්සේ ඒව හරහා බොජ්ජංග වලට අනිවර වෙන සත් ප්‍රේක්ෂාවේ ඇත්තටම බල ධර්ම වලට යනකොටම කියනවා ඔක සැලීම පිළිබඳව හිතනක් කරගැනීම තමයි නෑ නොකිරීම තමයි බල ධර්ම වල තියෙන ප්‍රධානම දේ ආස්වාස්පස මේ සතියේ ඉහළ පහළ යෑම පිළිබඳ හිත කරතර ගන්න නැති එක තමයි දක්ෂකම. එහෙම නැත්නම් ඉහළ පහළ යෑම තමයි අනිච්චක් කියලා කියන්නේ කෙනෙක් බාර ගන්න කැමති. ඒව කියන්න එපා. ඒව මේ වෙනකොට නම් කිව්වට කන කිචි ටික මුලදී එහෙම ඕවා කිව්වනම් එහෙම කට්ටිය යනවා. අවසාන වෙනකොට ඔය ටිකක් කිව්වට කමක් නැහැ. මොකද ටික ටිකක් අත්දැකලා තියෙන නිසා නැත්තම් මෙච්චරම හරි හොයාගත්ත සතියක් දාලා යන්න වෙනවා කිව්වහම නැත්නම් ඒකත් ඉහළ පහළ යන ඉවසන්න ඕන කිව්වහම නිකන් ඒක අව탁සීරුවක් වගේ හිතෙනවා. අසද්දේන කම්පතිටි සද්දා බලං. තමන්ට භවනා කරගෙන යනවා. දැන් අපි givisගෙන තියෙන අටසිල් රකින්නවා. පැයට පිටරන භාවනා කරනවා. ඔක්කොම කරන්න තියෙනවා සමහරට කඩප්පුලි එකයි නොකෑමන හිතක් ඇවිල්ලා මොන්න මගුලක්ද මේක වැඩක් නැහැ කියලා එපාම වෙනවා. ඒක මේ අපිටයි දෙයක් නෙවෙයි. ඒක ආවේග නෙවෙයි ප්‍රශ්නේ ඕකගෙන හොරි කරන්න එපා. කටක් කියන්නත් එපා. අභිනන්දනය කරන්නත් එපා. ඔකට කිවිස කිස බැස ගන්නත් එපා. ඕක කාටත් වෙනවා. ඒකට සැලෙන්නේ නැත්නම් උඹ ඊට පස්සේ සද්ධාවෙන් බෑ උඹ කුප්පන්නට. සද්දා දෙන්නම් කියන සතුට වෙන්නේ නැතිනකොට තැවෙනවා කියන කුප්පනවා කියලා කියන්නේ. සද්දා දෙනවා දෙනවා දෙන්න නැත්නම් නිකන් ඔබ බලන ඕන දෙයක් කරගන්න කියලා. අර සද්දාහට තිබුණු givisුම සද්දාහට තියෙන ඒ සෙනෙහසත් සද්දා විතර නෙමෙයි වීර්ය සති සමාධි ප්‍රඥා කියන පහටම ඒකේ නැස්චාර්ත්‍ය දගලා කම්පා වෙන්නේ නැති එක. ඒක තමයි හයර් ට්‍රේනින් කියලා කියන්නේ. ඒක තමයි මේ උසස් පෙළ පාඩම කියන්නේ ඒක තමයි. තේරුණා. මොකද ආචාර්යසෙන් නැත කරනද සතිය නැත කරන එක කතා කරන්නේ. භාවනා කියන වචනේ මොකක්ද අදහස් කරන්නේ ආනාපානෙද සතියද? අම්මෝ නැත කරන්න එපා මැරෙනවා. මම පරිසං වෙලා ඒක විතර කරන්නේ. මෙතෙන්දි මම අහන්නේ මේකයි මේ නතර කරන්නේ මොකද්ද කියන එක. ඒකට ආශාස ප්‍රසවාසය නතර කිරීමක් නෙවෙයි මේක තමයි. සීය නතර කරන්න පුළුවන් දෙලා වෙහෙස දැනිලා ඉවරනේ දැන්. ඒ සීය කෘත්‍ය කරලා දෙන්නේ. ආශාස ප්‍රසවාසය අයින් වුණා නැත්නම් ආශාස ඉක්මන සතිය ඇවිල්ලා තියෙනවා. මොකද්ද අපිට තියෙන choice එකද? ඔය ප්‍රශ්නේ අහන්නේ අපිට choice එකක් තියෙනව නැන්නේ. දැන් අපිට අරමුණ මාරු වෙලා තියෙනවා. එනතම අපි රූප ධර්මයක් චාසර ප්‍රසස්ස වෙනුවට නුරුස්නා ගතිය කියන නාම ධර්මයක් ඇවිල්ලා තියෙනවා. අපිට කරන්න තියෙන්නේ දැන් අපි කෝච්චි ශාන්ත කරගත්ත විලපාරකට දැන් කෝච්චි යනවා. ඒ කියන්නේ පොල් ගහවිලා තියෙන සෙල්ලම. නෑ නෑ වෙනස් කරන මොනක් කරන්නේ දැන් තියෙන්නේ නුරුස්නා ගති කියලා නුරුස්නා ගතිය මෙනේ කරන්නේ. ඒකේ කැරක්ටරිස්ටික්ස් බලන්න. ඒක ආවට පස්සේ Tamanth මේ ඉරිටේෂන් එන හැටි ඒ වගේම ඒ ඔක්කොම නාම ධර්ම. ඒක අර අනපන්ට වැඩි බොහොම ගැඹුරු භාවනාවක්. එහෙම නැත්නම් ඒකේ සතිය පවත්නවා කියන එක මේ බිමතිගේ කිය ආශයන්තරා දැන් අහසත් කියලා බැලන්ස් කරනවා වගේ වැඩක්. ඒ කියන්නේ අපි එහා බොන ඈ නෑ නෑ මතුවලා තියෙන ධර්මය මෙහෙම කියමු. ආනපාන කරනකොට ආශාසයෙන්කොට ආශාසය අපි අඳුර ගන්න ප්‍රසආදන ප්‍රසආසය අඳුර ගන්න. දැන් මේ දෙකම තියෙනවා නමුත් දුරුස්නා ගතියක් ඇවිල්ලා ඒකට කියන්නේ ආනාපානයේ හීන භාවයේ පේනවා. ප්‍රණීත නැහැ. ඒ වෙනුවට දුරුස්නා ගතිය, පායන ගතිය, කම්මැලි ගතිය. දැන් බලන්න ඕනේ මේ කම්මැලි ගතියේ කැරක්ටරිස්ටික්ස් මොනවද කියලා. ඒක ආස්වාසි කැරක්ටරිස්ටික් අපි බලනවනේ වට කරන නැචරල් කැරක්ටරිස්ටික් කියලා. ඒක මැනර්ස් තියෙනවා, ෂේප්ස් තියෙනවා. ඒක දිහා බලනකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා දැන් මේ බලන්නේ වෙච්ච එකක්වත් වෙන්න තියෙන එකක්වත් නෑ. අස්පනා අපිට මට නුරුස්නාගත ඇවිල්ලා තියෙනවා. මේක මම හොඳට අවබෝධ කෙරුවොත් මම දැන් ආනාපානේ සතිය පවත්තන්නේ නුරුස්නාගතිය කියන අරමුණ මත. අපිට මේක ස්වභාවය තමයි නුරුස්නාගතියනට ඒකට ද්වේෂයක් පහළ වෙන එක. ද්වේෂයක් පහළ වුණොත් සතියට ඉන්න බෑ. එතකොට අපිට choice එකක් දීලා නෙවෙයි වැඩේ කරන්න. අපි හොදාගෙන යනවා. දැන් සතියේ ඉන්නවයි කියලා කියන්නේ තමයි අනුරුස්නා ගතිය දකින්නකොට යටි හිතේ මේකට නොදකින්න ඔබතන් කියලා මන අපේ අමන අනිත් පැත්ත. එහෙම නැත්නම් අටිග අනුසය යටින් වැඩ කරන හැටි දැක්කනම් ධර්මානුකූලව කියනවා මන අපේ අපහා වුණා සංසාරේ. තණ්හා දැන් මේ අමනාපයක් පහළලා ඒකෙන් ගසලා යෑම නිසා තමයි අපිට නිවන නැති වෙලා තියෙන්නේ. දැන් අපි අමනාපේ පාරණට පස්සේ ඒක අවබෝධ කරගන්න උත්සාහ කරුවොත් අපි නිවනට දොර ඇරලා තියෙන්නේ. මේ භාවනා මෙච්ච ප්‍රතිපලයක්. ඒක නාම ධර්මයක්. ඒක දෙතවර වැඩ කරන්න උඩින් අමනාපේ තියෙන මේ පරිම තියෙන යටින් ඒකට ද්වේෂය තියෙනවා. ආන්නේ දෙක බලන්න පටන් ගත්තොත් හිතේ යටි හිතට බහිනවා කියලා අපි එකක් කරනවා. සබ්කොන්ෂස් එක අල්ලනවා කියන. එතන තියෙන රූපයක් බලනකට වැඩිය සබ්කොන්ෂස් එක අල්ල ගන්න ලොකු අවස්ථාවක්. නමුත් අපි නුරුස් නොයවසනසලු ගතිය නිසා එහෙම වෙලාවට තමල ගාලා තලුක සාලා නැගිටලා යනවා. මෙතෙක් අපිට වැරදුනේ ඒක නිසා තමයි. දැන් බලන්න ඕන චිත්තක්ෂණයක්. පොඩ්ඩක් හරි ඒ නුරුස්නා ගතිය මතම දිගට පවත් ගන්න පුළුවන්. කරුණී ස්වාමීන් වහන්සේ අගයන්ක භාවනාවේදී වාඩි වී සිටින ඉරියව්ව සමාත භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලවලට බලපාන්නේද ශාරීරික පීඩාවන් හා අපහසුතාවයන් මැඩගෙන විම වාඩි වී කරන භාවනාවෙන් වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන්නේද කියලා පැහැදිලි කර දෙන මේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා ආධුනිකයෙකුට කියනවා මට්ටම් කීපයක විතර ආධුනිකයට කියන ඉස්සලාම කයට සමමිතික කයට පහසු කයට ලීච ස්වරූපෙන් තියාගන්න පුළුවන් ඉරියව්වක් ගන්නයි මොකද ආරම්භයේදී ඉරියව්වත් විචල්්‍ය සාධකයක් වඩපත් වුණොත් හැදිච්ච නැති සතිය හැදෙන්නේම නැතුව යනවා. අපිට ඕන කරලා තියෙන එකට දෙන්න තියෙන ඔක්කොම පහසුකම් දීලා සතිය වඩා ගන්න. වඩා ගන්නට පස්සේ බලන්න ඕනේ සතියෙන් යුක්තව ඉඳලා මට මේ ආසනය නැත්නම් මේ පුටුව මේ තැනම මේ වෙලාවට විතර සතිය ගන්න පුළුවන් ඉන්නේ. මේට වෙනස් ආසනවල වෙනස් තැන්වල ගන්න පුළුවන් කියලා ඇත්තටම මම නෙවෙයි ඒක ඒ සත්‍යෙම හැටියක්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අරක ටික ටික ටික ටික වෙනස් කර කර වෙනස් කර කර මේ සත්‍ය කඩා ගන්න නැතුව විවිධ තත්ත්වයන් යටතේදී ඒක මම පාවිච්චි කරන වචන විවිධාංගීකරණය කරනවා ඩයිවර්සිෆිකේෂන් කරන්න ඕනේ. එතකොට පුළුවන් යාට පොස්චර් එක වෙනස් කර කර බලන්න. හැබැයි කැඩුනොත් මේ පොස්චර් එක වෙනස් කරපු නිසා ඉරියව් වෙනස් කරපු නිසා සතිය කැඩුනොත් ආපහු අර වරණ තැනට යන්න තරම් නිහතමානී වෙන්න ඕනේ. බිග්ිනර්ස් මයින්ඩ් එක තියාගන්න. එන්නේ එන්නේ එන්නේ එන්නේ දියුණු කරනවා. මේක යෝග භාවනා කරන හොස්ටල් මේ මේ කරන ඕනම කෙනෙක් දන්න පළවෙනි දවස් අපිට ඒ පෝස්චර් එකේ ප්‍රසස්ත මට්ටමට යන්න බෑ. අපි කිට්ටුවකට ගිහිල්ලා කිට්ටුවට ගිහිල්ලා ඉවරලා අපි හිතමු බද්ධ පරියන්කය කියලා නැත්නම් මොකක් හරි දනුරාසනේ වගේ කියලා. කිට්ටුව තැනකට ගිහිල්ලා හුස්ම ගන්නකොට ගන්නකොට හුස්මේදී ඒක තව ෆයින් රිෆයින් කරන්න පුළුවන් ගැතියට එනවා. ඒක නැත කරනවා. හෙටත් ගිහිල්ලා තා ටිකක් ඇතන ගිහිල්ලා රිෆයින් ඒ හුස්ම ගන්න ගන්න වෙලාවේ ඒක වයින් රිෆයින්මන්ට් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමතම පෝස්චර් එක ඒ අදාළ තියරිටිකල් මැක්සිමම් එකට යන්නේ. ඉඳ ගන්න පරියන්කේදී හොඳට මතක තියාගන්න සතියට පහසුකම් දෙනවා මිසක් ආ. දනුකදිය ගැහුවා වගේ තියාගෙන කටුබෙරේක තියාගෙන සතිය විත් කරන්න බෑ. ඒ නිසා ආධුනිකයා බලන්න ඕනේ බොඩි නොලෙජ් එක පාවිච්චි කරලා පහසුකම් ටික දීලා පටන් ගන්න. සතිය හැදුනට පස්සේ ඉස්සරහට මේක හදන්න ඕන කියන විකල්පේ පස්සක තියාගන්න පස්සේ ඕන තරම් හදා ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස වම්මික සූත්‍රයේදී ඔබ වහන්සේ විසින් විස්තර කරන ලද අගුණ අවිද්‍යාව නැති කිරීම ආර්ය අෂ්ටාංග මාර්ගයේ දැක්කන සම්මා දිට්ඨිය වැඩිමදයි පහදා දෙමින් ප්‍රාණික වින්දා සිටිනවා. මේක ඇත්තටම මේ සත්‍ය ස්පෝතිපාක්ෂික ධර්ම වල හත්වලක වගේ සඳහන් වෙනවා. දීමන්තාව කියලා සඳහන් වෙනවා. සතර සත්‍යපත සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ඊර්තිපාදවල ඊර්තිපාදවල සඳහන් බීමන්සාව කියලා ඊට පස්සේ පඤ්ඤා ඉන්ද්‍රිය පඤ්ඤා බලය ධම්ම විචේ සම්බොජ්ජංගේ සහ සම්මා දිට්ඨි කියලා ඒ මේ අගුල නැත්නම් අගුල කියන මෙතන අවිද්‍යාව විද්‍යාව අනිපත ප්‍රඥාව පියවර පහකින් දිනු වෙනවා සත්‍ය බෝධිපාක්ෂික ධර්මරායනට එක එක කණ්ඩායම් වලට යනකොට ඒ ප්‍රඥාව දිනු වෙවි දිනු වෙනවා. අයින් දශ පටන් ගන්නකොට ආයෙත් දිමින් පටන් ගන්නවා. ආයෙත් හදාගෙන යනවා. එහෙම මේම කරනකොට යෝගාවචරයට මුල් මුල් මීමන්සා නුවණ සති බලය ප්‍රඥා බලය ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය වගේ හරිය හොඳට මාස්ටර් කරනවා. පොඥංග සම්මාදිට්ඨිය වගේ වුණා. ඒ වෙලාවේ තන වඩා ගන්නවා තන වඩා ගන්න වෙලාවේ මාර්ගාංගයකට යොමු වෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය ධර්ම හැම එකක්ම යෝගාවචරය තුළ පරිණාමයටපත් වෙමින් තමයි යන්නේ. එක පියවරක් නෙවෙයි. එක සිද්ධියකින් නෙවෙයි ඔක්කොම සිද්ධ වෙන්නේ. සාහනසෙන් දැර විචිකිච්ඡාව ඊට පස්සේ හම් වෙන බව එනවා මේ සූත්‍රය සඳහන් කරන්නේ. ඒක එතනදී අර අවිද්‍යාව දුරාගොල ධර්මනා කියන තැන ඇත්තම ලෝකෝත්තර සමාධිය කියන්නේ නෑ නෑ. මේ හරිය තාම යන්නේ ශාසවා පුඤ්ඤ භාග්‍ය උපදි වේපක්ඛා. ශාස්ත්‍ර පැත්තේ කුසලතම් වැඩෙනවා උපදී සම්පත්‍ය විතරයි වඩන්නේ. ඒ කියන්නේ තමන්ට යුද්ධෙට ගිහිල්ලා නේ තම ආයුධ කඩා ගන්න වෙලාව. ආයුධ හොඳට රිෆයින් කරලා හදා ගන්න වෙලාව මේ. ගරු ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගයට පැමිණි විට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැතිවන බව අසා ඇත්තෙමි. සක්කාය දිට්ඨිය නැති වූ පසු තවදුරටත් කෙලස් පාසින්නේ අවතින්නේ කෙසේදයි අපට අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. රහත් වනතුරු සක්කාය දිට්ඨිය යම් පමණකට තිබෙන බව අසා ඇත්තෙමි. මේ වැරදි මතයක්ද ඔබ වහන්සේගේ උපදෙස් ලබා ගැනීමට කැමැත්තේ. වචනේ විතර කරන සක්කාය දිට්ඨිය සක්කාය මේ මේ දිට්ඨිය නැතුනට සක්කාය ඉතුරු වෙනවා කියන්නේ. මේ මගේ මේ කය කියන අහා මේකට කියන්නේ අස්මිමානේ ඉතුරු වෙනවා. හැබැයි මේක මේ දිට්ඨියක් වශයෙන් අල්ලා ගන්න ගැතිය තමයි තියෙන්නේ දිට්ඨි මට්ටම තමයි කඩලා යන්නේ. ඒකත් ඒ තණ්හා මාන දිට්ඨි වලින් තණ්හා විතුරු වෙනවා මාන්න ඉතුරු වෙනවා. එතකොට ditthi කරලා යන සෝවාන් වෙලාවේදී තණ්හාව කැඩෙනවා. සානාගාමී වෙනකොට මාන්නේ කැඩෙන්නේ රහත් වෙනකොට. ඒ තමයි එක එක එක එක ලුණු ගෙඩියක පොත් අයින් කරනවා වගේ ටික ටික ටික ටික අයින් කරගෙන යනවා. ඉතින් ඒක සංසාරය පුරා ගොඩ ගැහිච්ච එක බැඳිච්ච ඒවා ගැලවෙනකොට ගලවන්න ඕනේ ටික ටික. ඒක සැරේ කෙරුවොත් ඒ වෙනස අල්ලගන්න බැරි තරම් ඒ නිසා මේ සුවන් මාර්ගයේ සකදාගාමී අනාගාමී වියත් කියන එක කැලල කැලල පිටි පිටි ගහලා කපනවා වගේ කපිල්ලක් තමයි තියෙන්නේ. අවස්ථාවල් තියෙනවා කෙලිම රහත් වෙච්ච අවස්ථාවල සඳහන් වෙලා තියෙනවා සුත්තනිපාත වගේ පොත්වල. නමුත් ඒක උනා සිදු වෙන්නේ හතර පාරකට කියලා කියනවා. ඒ තරම මේක ඝන බහල වෙලා ගොරෝසු වෙලා තියෙන්නේ. මේ සක්කාය දික්කිය කොටස නැතුණාට සක්කාය ඉතුරු වෙනවා කියන එක තමයි මේකට මූලධර්ම අනුකූල දෙන උත්තරේ. ඇත්ත රූප රාග රූප රාග ටික තණ්හාවට වැටෙන්නේ. ඒක තමයි ඒකට තණ්හා මාන දිච්ච වල මෙතන දිච්චගත තත්ත්වය අයින් වෙනවා. තණ්හා වෙනකොට රූප රාග නැහැ. තණ්හා වෙනකොට පටිඝන පටිඝ තණ්හා දෙක අයින් වෙනවා. ඊට පස්සේ ඒකේ හේවණල් ඉතුරු වෙනවා. රූප රාග කියලා කියන්නේ කදක්කාය දිට්ඨි විචිකිච්ඡා සීල ප්‍රතිමත රූප රාග අර නැහැ. තණ්හා ආර්යත්තර කොට නැති වෙන්නේ පටික තණ්හා දෙක. තණ්හාවේ හේව නැල්ල රූප රාග කියලා කියනවා. පටිගේ හේව නැල්ල අරූප රාග කියලා. ධ්‍යානක හේව නැල්ල ඉතුරුලා තියෙනවා තාම. හැබැයි ඒකට වැඩ කරන්න බෑ. නමුත් නිකන් මේ හොල්මන් කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ තියෙන්නේ විචිකිච්ඡාවේ තියෙන හැලහැප්පෙන ගතිය නිසා. උද්දම්බගේ සංයෝජන වල මා රූප රාග අරූප රාග මාන උද්දච්ච විඥා තියෙනවා. උද්දච්චේ තාම හිත ටිකක් මේ කලබල සුළු ගතියක් තියෙන. ඒ නිසා අර හිවණල්ලක විටමින් බෝතලයක විටමින් අයින් කරාට බෝතලයට උනත් එකේ ගඳ අල්ලලා හිටිනානේ. ඇල්කොහොල් ගඳ කොච්චර හේතුවක් නැහැ නේ. ඒකේ මුකුත් නැහැ බෙහෙත් ගුණයක් කිමිකල් ඉෆෙක්ට් එකක් නැහැ. අන්නේ ගඳ තියෙන වගේ එකක් ඉතුරු වෙනවා කියලා කියන්නේ. කියන්නේ ලිඛිත ප්‍රශ්න කරයි කියලා. දැන් ලිඛිත ප්‍රශ්න ඉවරයි. ඔව් අපි පැය කමාරක්. පැය කමාරක් කරගෙන තියෙනවා. වෙලාව දෙකමාරයි. තව කාටද ප්‍රශ්න තියෙනවා නම් අපිට ඒක නෑ. වරොත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මෙතනින් සාකච්ඡා නිම කරන්න බලාපොරොත්තු මේ අර අන්තිකෝවලි සත්‍ය ප්‍රයත්නයේ තේරිච්ච දෙයක් තමයි මේ අවුරුද්දේ භාවනා කරද්දී මේ අපේ පැසිටිය ලැබිච්ච සතුට සැප ඇතිය දැන් වෙනකොට ඒක නැහැ. ඉතින් ඒක විලාසිත නැහැ නැති කියලා. සමහර වෙලාවට ලැබෙන සතුටක් සැපක් නැතියක් එනවා සමහර වෙලාවට නැති ගතිය නමුත් ශුන්‍ය තත්ත්වයේ තියෙන හිත සපක් සතියක් නැහැ. එනේ ක්වලිටේටිව්ලි වෙනසක් වෙලා තියෙනවා. ඉස්සෙල්ලා මේකේ ලොකු ආශාදා සිලිලාරයක් තිබුණා. පහව පහව වෙනකොට මෙන්ටල් සෙටප් එක නෑ එකමයි. ඒකේ ක්වලිටේටිව් වෙනසක් කළා තිනවා. ඒකෙන් තමයි උදම්මනන ගතියක් නෑ. ඒකෙන් අපි ප්‍රීච් වෙන ගතියක් නෑ. මැචියුරිටි <clears throat> එකක් උපේක්ෂාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ඕනම ලෝකේ තියෙන අත්දැකීමක ඒක තියෙනවා. පළවෙනි වතාවට අපි <clears throat> ආසකරන කෙනෙක් දැක්කට පස්සේ දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතර සැරේ දකිනකොට ඒක උදාහරණයක් වශයෙන් කියන හොඳට බඩගිනි වෙච්ච වෙලාවක පත්මින් අරන් දෙනකොට පළවෙනි පිට පුදුම රසයලවන සුළුනේ. ඒක හරියට ක්‍රිටිකල් එක ලුණු ඇද්ද මිරිස් ඇද්ද දෙවෙනි පිට කනකොට තුන හතර පහ අන්තිර පිඟාන බිම තියෙන වෙලාව වෙනකොට පිඟානේ බක්කක් තියෙනත් ඉඳ තියෙනවා. අර ගන්නකොට තිබිච්ච සෙනෙහස නැහැ. උදේට වතුර පාසක ඉන්න විදුරක් හොඳ පිරිච්ච විතරක් දීලා බීගෙන බීගෙන කියලා විපාක සංසිඳුණාට පස්සේ ඒ වතුරම තමයි. දීපමන සැවිල්ලන ගෞරවයක් තියෙනවා. තියෙනවා. ඒක මේ ඕනම දෙක පික් එකට ගියාට පස්සේ ඒක ඊට පස්සේ බෙදලින් තමයි. ඒක බැසගෙන යනවා කියන එක සංස්කත සංකත හැම ධර්මිකම තියෙන ස්වરૂපයක්. ඉතින් ඔර කියන්නේ මේ බැඳපු අලුත කියලා එකක් තියෙන්නේ. ඒක තමයි. මම නිකන් කියන්නේ ණයට ගත් එකක් මම දන්නේ නැහැ. මේ නමුත් එහෙම එකක් කියනවා ලෝකේ. ඉතින් ඒක නිසායි හොලිවුඩ් කට්ටිය නැවත නැවත බඳින්නේ. ආ සමිංහස එක දැන් මාසයක් විතර වෙලා ඉන්නේ මේ භාවනා කරන විදිහට වප්පලා ගියන් පස්සේ සම්පූර්ණයෙන්ම මේ කරකැවෙන පටන් ගන්න මුළු ඇඟම කරකැවිලා කරකැවෙනවා හරි ගොඩ දේවල් මිනිත්තු ගානක් තිස්සේම වුණා ඒ වෙලාවේ මම හිතුවා නාස්තනද ඇත්ත මේක කියලා කමක් නෑ ඔය වෙච්ච දෙයක් කියලා හිතියා ඊට පස්සේ මනස දැන් හැමදාම කියලා. ඊට පස්සේ ළඟට දැන් ඒ අත්දැකීම නැවතත් මට ලැබෙයි කියලා මම ඊළඟට ඊළඟ දවසේ භාවනා කළේ. ඒ මොනේ නෑ තව මාස තුනකින් විතර ආයෙත් ඒක වුණා. ඊපස්සේ මට හිතාගන්න මම තමයි ලියාගන්න මේ ඔක්කොම වෙච්ච දේවල් මට හිතන්න මේක කියලාද දැනෙන්නේ ඇත්තටම මොනවද දන්නේ නැහැ. දෙවෙනි පාර වෙනසක් තමයි මම හිතන්නේ මට වේවා කියනවා මේක කියලා. සදහන්සේ ඒවන්නත් මට හිතෙනවා මොකක්ද මේක මොකක්ද කියලා ඉතින් මම බලාපොරොත්තු නැයි තරක් මේක වෙයිද කියලා දැන් තමයි නෑ එතනම පළවෙනි සැරේදී ඒ අත්දකින්න වෙලාවේදී සීමාවල් කොහොමද උනේ කොහොමද මැද කොහොමද අක මොනක්වත් එන්නේ මොකද අපි ඒකේ මුසුප් වෙලා තියෙන්නේ ඒක දෙවෙනි තුන්වෙනි සැරේ වෙනකොට තමයි අපිට ඒකේ ඉන්දන් මායාවල් මරියාදාවල් දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේමයි ඒකට විස්තර කරන්න මේක සැරයක් වෙච්ච මිනිස්සයාට හිතා ගන්න පුළුවන් දැන් මේක ඔප්පු කරලා බැලලා තියෙනවා මට පින තියෙනවා කියලා. හැබැයි ඊගාව දවසේ පින තිබුණට වැඩේ වෙන්නේ නැහැ. එයාගේ ප්‍රයෝග ඥාන අවශ්‍යයි. ඔක්කොම ආයත ලයින්ම සැරිගිය දවසේ ආයෙ හැබැයි ඒක එන්නේ ඒකාන්තෙම නොහිතපු වෙලාව. ඒකාන්තයෙන්ම නොහිතූ ප්‍රමාණයට. ඒකයි එතන තියෙන සිල්ලාවේ. උන දෙවෙනි තැනේ වෙනකොට අර පළවෙනි වෙච්ච එක රීකන්ෆර්ම් වෙනවා. හැබැයි දෙවෙනි තැනේ කියලා ආයේ අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයට එන්නේ නැහැ. අපිට තියෙන්නේ ඒක ලැබුණත් නොලැබුණත් Taman නිජවත භාවනා කරගෙන කරගෙන යන්න එන්න එන්න ෆ්‍රීකවන්සි එක වැඩි වෙන්න පටන් ගන්නවා. ළඟ ළඟ ළඟ වෙනකොට තමයි දන්නේ මෙතන හැබැයි වෙනසක් වෙලා තියෙනවා කියලා. එහෙම නැත්නම් ඒක ලොකු කුතුහලයකට විචිකිච්ඡාවකට හේතු වෙනවා. ඉතින් යෝගී ජීවිතයේදී අපිට හම් වෙන්නේ කවදාකවත් අත්දකෝ නැති කෙනෙකුට වැඩිය අත්දකපු කෙනා one step ahead. දෙසරක් තුන්සරක් වෙච්ච එක තව වැඩි. එයා මේ කරගෙන යන ඒ බොහොම උනන්දුවෙන් නිජපත භාවනා කරන භාවනා නොකරපු කෙනෙකුට තේරෙන්නේ නැහැ කොහොමද මනුෂයා මෙච්චර මේක නිජපත කරන්නේ කියලා. මොකද අර එක තැනක් දෙසරක් එයා අත්දකලා තියෙනවා. ඉතින් මේක නැවත නැවත කරන එක විතරමයි මේක රීෆයි කරන්නේ රෙකග්නයිස් කරන කොග්නයිස් කරලා රෙකග්නයිස් කරන තියෙන ක්‍රමයේ. ඉතින් ඒකට ක්‍රමසාවිදි තමන්මයි දන්නේ. يعني සරත් දෙසරක් වෙනකොට ඒකට හේතු වෙච්ච සාධක මොනවද කියලා අර වෙච්ච වෙලාවේ තිබිච්ච බෑග්ග්‍රවුන්ඩ් එක විචල්්‍ය සාධක ටික නැවත සපෙලා දෙන්නවා. ඒකට සරුවචනංශ කියන්නේ සමාධිස්සච නිමිත්තක් ගහයි හොතේ කියලා. ඒ වගේ හොඳට ආපු සමාධියක් ආපු වෙලාවට එයා දැනගන්න ඕනේ එදා මම මොන වගේ ප්‍රෙපරේෂන් එකක්ද තිබුණේ ඇට්මොස්ෆියර් එක මොන වගේ එකක්ද මෙන්ටල් මූඩ් එක මොන වගේ එකක්ද නෑමට පස්සේද සක්මන්ට පස්සේද කියලා ඒ ඒ ඒ විචල්්‍ය සාධක නැවත සප්පෙලා දෙන්නුනේ සාමාන්‍ය බුද්ධියේ නොලබුණා කියලා පශ්චාත්තාප වෙන්නේ නෙවෙයි. ඒකෝට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ කායිමත් අහන දෙයක් නෑ මම මේ වෙලාව උපයා ගන්න ඕනේ කියලා. ඒ හරි නිකන් මේ යමක් අත්තපොතේ ඉන්න මිනිස්සේ හොඳටම දන්නවා මේකට මණිකක් තියෙනවා කියලා. ඉතින් ඒවල දැන් ණයට සල්ලි අරගෙන අපි හාරනෝනේ දැන් ඉතින්. මෙච්චර යට තියෙන්නේ විනයාලගේ නෑ උපකරණ. මිනිහා කියනවා දෙඤ්ඤන් සල්ලි උට හරි කමන්නේ අරගෙන හාරනවා මිනිහා දන්න බඩු ෂුවර් කියලා. ආන්නේ විශ්වාසය තමයි ඔය වෙලාවට අපිට ඇති වෙන්නේ. ඒ නිසා ඒකට <coughs> ගැළපෙන විදිහට ක්‍රමසහ විදිය යොදලා කොමන් සෙන්ස් යොදලා නැවත නැවත දිගට කරන එකයි තියෙන්නේ. බොහොම මේ සම්පාදනය කරමින් තමයි මම අපේක්ෂා කරන්නේ. අපේක්ෂා කරන එක තමයි කක්කා. ඒතර තමයි කක්කාලා තියෙන්නේ. අන්නේ කක්කා කොටක් අයින් කරලා. අපේක්ෂා ඒකට කියන්නේ පඬිසාංශ ලස්සන කියනවා උඹ හේතු සම්පාදනය කරපන් ඵල අපේක්ෂාවෙන් තොරව. ඒකයි මේකයි ආධ්‍යාත්මික කියන්නේ. කිසිම ලාභ සත්කාරයක් මොනවාක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කරනවා මොකද සාසනය මේ කරන්නේ අපි. මගේ පුද්ගලික දෙයක් නෙවෙයි. මට තියෙනවා ඒකේ එක්ස්පීරියන්ස් එක තියෙනවා ඒ සාසනයක් කළ කරන්නේ. උඹේ රුචර්ස්කම් බලන්න යන්න එපා. අපේක්ෂා බලාපෑක්ෂා කරන්න එපා. වෙන විදිහකට කියනවා. බලාපෑක්ෂාවක් කිරීම තමයි මේකට ඉහඳ තියෙනවා කියන්නේ. මේකට ඉන්ෆෙක්ෂන් එක. බලාපෑක්ෂාවෙන් තොරව කරන්න බෑ. ඒක අපි ඩිස්කොලිෆිකේෂන් එකට දානවා. අනපේක්ෂාව අට්ඨියති හරායති චිකුච්චති. ඒක හරන්න ඕනේ දුකක් වශයෙන් සලකන්න ඕනේ ලැජ්ජා කරගන්න ඕනේ. යකෝ මෙච්චර දෙයක් කරන්නේ මම මේ මේක අපේක්ෂාවද නෑ. දිගට කරනවා කියලා <clears throat> ඒකට තමයි තාදී ගුණය කියන්නේ. කරන දේ කරනවා මැක්සිමම් කරනවා. කියන්නේ ලාභයකට සත්කාරයකට කරනට වැඩිය රජකෙනෙක් තෝ මරනවා කියවට වැඩිය කරනවා. හැබැයි මොනම විදිහකින්වත් අපේක්ෂා කරන්නේ නැහැ. ඒසකට මාරයට කොහෙන්වත් ඇඟිලි ගන්න බෑ. <clears throat> මාරය ඇඟිලි ගන්න අපේ අපේක්ෂාවක් තිබුණොත් විතරයි. ඒ නිසා ඒක කරන්නේ දේව කාර්යයක් වගේ. බ්‍රහ්ම කාර්යයක්. බුද්ධ කෘත්‍යයක්. බුදු වතක්. ශාසනික වතක් කරනවා වගේ ඉතින් ඒක දිහා කරලා බලනකොට ඒ මනසකින් මේ නිකුත් වෙන ශක්තිය, නිකුත් වෙන තරංග ලෝකෙටම සාමකාමී. කාටවත් තේරෙන්නේ නැහැ මේ මොකටද මෙච්චර දඟලන්නේ කියලා. ඒක සර්වචන්සේ දේශනා කරලා තියෙනවා නමෝ තේ පුරිසාජඤ්ඤ. නමෝ තේ පුරිසුත්තම යස තේනා විදානාමි යම්පි නිසය ජායති කියලා. දෙවියන් බ්‍රහ්ම වඳිනෝලේ විනාට ඒ උත්තම පුරුෂයාට නමස්කාර වේවා. තමෝසේ පුරුෂ ආජඤ්‍ය පුරුෂයන් නමස්කාර වේ උතුම් පුරුෂයනමක ඒ මනුස්සය භාවනා කරන්නේ කියලා එහෙම නියවත් දන්නේ යසතින අවිදානාමි යම් පිනිසාය ජයති මොකක් එරමුණු කරන මොකකට භාවනා කරනවා කියලා දන්නේ හැබැයි සීළු කාර්ය බහතබල උත්තුමචර භාවනා කරනවා දකින්නකොට දෙයයන්වත් අදා ගන්න බෑ මොකද දෙයයන්ත් කැත එජෙන්ඩා එකක් තියෙනවා බ්‍රහ්මණත් එජෙන්ඩා එකක් මේ අක්ෂයගම එජෙන්ඩා එකක් නැහැ වෙකල යුත් කරනවා ඉස්සෝදා නාල සම්ඳුන් කිරිපැකේ නාල පිරිසිදු වෙලා ප්‍රේ වෙලා වැඩ කරනවා ඒ කිරීමම දෙලියක් ඒ එහෙම කරන එකම ඒ කාටවත් කියලා හරියන්නේ මේ ඉල්ලුම සැපෙම දන්න එකත් එක්ක කතා කරලා බේරන්න බෑ මේ දේ කරන්න මට මේක දීපන් කියලා කියනවා නම් ඒක කක්කම තමයි තනි වචනේ තියෙන එක පාවිච්චිලා කවුරුට කක්ක තියෙනව උතන ඒකක්කවයි කරන්නේ මම කතා කරන්නේ ඊගාස්මේ නෑ නෑ කිය මතේ මතේ මට මතක නෑ අපව නැවත කියන්න කියපු එක ඒ දේ කියන්නේ ඉඳුරන්ට දැනුම ඒ කියන්නේ මේ ආත්මේ මනුස්ස ඇහැකරන දිවනාසය තිබුණොත් ලැබෙන ආත්මේ මනුස්ස ඇහැකරන දිවනාසය ලබාගෙන මේ ආත්මේ ලැබිච්ච මේ ඉන්ද්‍රයන් හේතු වෙනවා කියලා. ඒක ඒක ක්ලැරිෆයි කරන්න තු යන්නේ පයිසරාට. මේ මොකද්ද මේ අපි කොමියුනි ඩිස්කස් කරන්න හදන්නේ කියලා. සංඥා ප්‍රඥා ගතිකයි සංඥා විඥාන පඤ්ඤා කියන තුන ප්‍රඥා ගතිකයි ඒකෙදී මට්ටම් තුනක් ගැන කතා කරනවා. සංඥා, විඥාන, පඤ්ඤා කියන එක. පොඩි දරුවෙක් පැල්ලේ සෙල්ලම් කර කර ඉන්නකොට එයා දිලිසෙනේම කතා කරනවා. හම්බෙච්චාම ඒ පොඩි එකාගේ පොඩිකමට තේරෙනවා මෙතන මොකක් හරි වෙනසක්. ඒ අම්මා ගාවට කියලා කියන ඒ කියලා පෙන්නනවා ඒක. ඒක අම්මා අර ඔයාට කොහෙද අමුනේ මේ මුද්දක් නේ ඒක රත්තරන්නේ කියලා. පොඩි එකා ඒක දැකලා නෙමෙයි කියන්නේ. ඒකට ඒ රත්තරන් මුද්ද ගැන පොඩි එකාගෙත් තියෙනවා ඒක පාට හොඳයි. දිලිසෙනවා, විසිට ගන්නවා. මුත් ඒක රත්තරන් දන්නේ. අම්ම ළඟට ගියාම අම්මා දන්නවා. මේක රත්තරන්. හැබැයි අම්මා දන්නෙත් නෑ මේකේ කැරට් කීයක් තියනවද? හරියට වැලියු එක. එයා ගෙනියන්න ඕනේ රත්තරන් පත්‍ර දාන එක කරගන්න. ගිහිල්ලා දුන්නාට පස්සේ එයා අත ගාලා කියන මෙච්චරක් තියෙනවා කියන. සංඥා ගැන පොඩි දරුවට විඥාන ගැන අම්මට ප්‍රඥා ගැන රත්තරන් කසියට ගන්න කියලා කියන්න පුළුවන් මනුස්සයෙක්. ඉතින් මේක ඉවොලුෂන් එකක් තියෙන මෙතන. එතකොට මේ ප්‍රශ්නේ කොතනින්ද මතුවේදී? මොකද්ද දැන් දැන් මේක කිව්වට පස්සේ මොකද්ද ප්‍රශ්නේ? ඔව්. perception කියලා කියන්නේ යමක් නැවත අවශ්‍ය වෙනවා කියලා දැනගත්තොත් නැවත හඳුනා ගැනීමට තමයි ලකුණ. අනිවාර්යයෙන්ම අපිට මේ මේ ඉස්සරහ තියෙන බඩුවට මොකද්ද කියලා දැනගන්න පරණ මතකයේ විතරමයි අපි ළඟ තියෙන එකම සාධකේ. දැකවන සිතයක් දැක්කොත්, දන්න සිතයක් අපිට හම්බුනොත්, අපි අන්දමන්ද වෙන්නේ මොකද අපේ මතකයෙන් ඒක අපිට හරියට අල්ලලා පින් පොයින්ට් කරලා පෙන්වන්නේ නැහැ. ඒ නිසා අපි දැනුම හැම එකක්ම පාස්ට්, හැම දැනුම හැම එකක්ම සෙකන්ඩ් හෑන්ඩ්, දැනුම හැම එකක්ම කුණු වෙච්ච එකක්. ෆ්‍රෙෂ් නැහැ. perception and truth එක නෑ perception කියන්නේ all is past e-, ඒක නිසා බුදුසසුන කියනවා අපි දැනුම සකන් නැහැ හැම වෙලාවෙම සකන් නැහැ අපිට first hand මොනවාරි දැක්කම අපි තක්කමුක් වෙන එක වෙන්නේ බය වෙන එක වෙන්නේ ඒකට කියනවා fear of freedom fear of new fear of uh, unknown කියලා fear of unknown කියන්නේ perception එක recognize කරන්නේ නැහැ එතකොට එතන සත්‍ය තියෙන හැබැයි අපි බයයි ඒකට මොකද අපි හිතන්නේ perception එක ඇතුලේ සත්‍ය තියෙන කියලා. පුරාණ perception එක තියෙන තාක් සත්‍ය නෑ. අපිට perceive කරන්න පුළුවන් දේවල්ද නිවන නෑ. ඉවෙනේ perceive කරන්න ඕනේ නිසා අපි කියන්නේ perceive කරන්න පුළුවන් දේවල් හදිස්සියට කැටගරයිස් කරලා. ගෙවෙන කම්ම බලන්නේ. එතකොට නිවන හම්බෙලා නැහැ. නමුත් නිවන හම්බු නොවීමට තියෙන බාධක අයින් වෙලා තියෙනවා. සංඥාවල් ගෙවම් කරලා තියෙනවා. සංඥාවල් ගෙවම් කරන සංඥාවල් අඳුරගෙන තියෙනවා. අඳුරගන්නේ ප්‍රේමෙට නෙවෙයි. කපණ්ඩයි. සංඥාවල් අඳුරගන්නේ සංඥාවල් අරගෙන කප්පකට ප්‍රසය දාගෙන සාක්කුවේ දා ගන්නවක්වත් කරඩුක තියලා වඳින්නවත් නෙවෙයි. අඳුරගන්නේ කපන්න බැන්නේ පොලිස් කාර්යක අපරාධ කාර්යකම්මිට උගේ තොරතුරු ගන්න ආදරයට කිස් කරන්න නෙවෙයි. අයිලි තියාගෙන ඉන්නේ. තෝ මීට පස්සේ ආවුනොත් එහෙමනේ කියන්නේ. හැබැයි උගේ ඔක්කොම තොරතුරු ගන්නවා. තොරතුරු ගන්න ෆයිල් එක දාගෙන ඊට පස්සේ ආවුනොත් බලාගන්නේ කියලා අයියාංශ කියලා නමකුත් දාලා එළියට දාන එක සංඥාව කර සංඥාව යෝගාවචරය කරන්නේ අනික් මිනිස්සු නම් සංඥා එකතු කරලා තමයි ඔය එක එක ඩිග්‍රීස් ගන්න PhDs ගන්න යනවා ඒකට වෙනම නමක් තියෙනවා බුදුරජාණන්තික සංඥාව අඳුන ගන්නවා මේ යකා තමයි එනේන දේ කක්ක කරන්නේ එනේන දේට ඉහඳ තියෙනවා කිසිම දෙයක් ඒ වෙලාව අඳුර ගන්න දෙන පරණ මතකයෙන් කන්නඩි දාලා තමයි බලන්නේ ඒක බුදුරජාණන් කියනවා ඒ තුල කවදා සත්‍ය නැහැ කියලා. සංඥාව තුල සත්‍ය නැහැ. නිසා සංඥාවක් අපි අඳුර ගන්නවා නම් ආකාර නිමිති උද්දේශ වශයෙන් ඒක වෙනස් වෙනවා කියලා පෙන්වන එක තමයි බුද්ධ ආගම කරන්නේ. නැත්නම් අපි භාවනාදී කරන්නේ. ස්වාමීන් වහන්සේ දැන් ඔය අසකනාසී දිවකය කියන දුරන් පහට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස පහස නිසා ඒවට තියෙන ගැඹීම නිසා නැවතවරක් කාම ලෝකේ උපතක් සබාගෙන ඉඳුරනා පහු ලැබෙනවා කියන අර්ථයක් වගේ. එහෙම කියන්න බෑ. ඒකත් ඒ කියන්නේ අපායට කවුරක්වත් යන්නේ නැහැ. කාම ලෝකයට වැටෙන්නේ කාම ලෝකයට වැටෙන්නේ මේ සැප දුක සමබර වගේ කියන තැන් වල. අරක අපාය කියලා කියන අය පක්ෂයක් ඇත්තෙම නැහැ. ඒක දුද්ද පාඩුව. අයක්ම නැහැ. අපාය. මේකට එන්න දැනෙන්න පිං කරනවා. නිකම්ම නිකන් ඔය බලියට වගේ හිටියා වගේ දාලා හරියන්නේ නැහැ. දානේ සීලියවත් අඩු ගන්න තියෙන්න ඕනේ. මේ ඉඳුරන්ගේ දානේ සීලියවත් කරපෙක නා විතරයි මනුස්සාත්ම භාවයකෝ දිව්‍ය ආත්ම භාවයක් ලබන්නේ. ඒ වගේ ඒ වර තිරසන් සැප කියලා කියනවා. ඒවා මිනිස්සුව විඳින්න ගියාම ඒ මනුස්සයලා තිරසනයි කියලා කියනවා. අපහාය අනිවාර්යයෙන්ම දැන් ඊළඟට අපායට අපි අපි කියන්නේ බහුව වචනෙන් කතා කරන්න ඕනේ නෑ. අහලා පස්සේ නිකුත් ඒවට ඉන්නවා. ෂුවර් කවුද නෑ කියන්නේ ඉන්නේ. කවුද කියනකොට එක නෑ නෑ කවදාකත් වෙන්නේ නෑ. ඔබ දිවි ලෝකයට යනවා කියලා කියන්න පුළුවන් කෙනෙක් නෑ. ඒක නිසා මේක අපිට හම්බෙච්ච හැමදම නත්තල් නෑ. දවසොද්දර එක සැරේ මේ නත්තල් දවසේ. ජීවුණාට පස්සේ ආ හෙටත් නත්තල් තියෙයි කියලා හිතන්නේ. බලය මෙතන පයිලෙතල වැටුණාට පස්සේ මොන නරාවලක වැටේද කියන්න දන්නේ නැහැ. මොකක්ද අර මේ මම පෙරදිලා හරි මනුසාත්ම භාවයෙන් ගිලි වුණොත් ලන්දේ කකා ලන්දේ යන ජීවිතයක් අපිට ලැබෙන්නේ. හවු හරණක් මෙහෙම ඉඳගෙන බණක් අහන්න පුළුවන් වෙලාවක් ප්‍රශ්නයක් විසඳ ගන්න කියන දේ සංනිවේදනය මොකක්වත් නැහැ. නිසා මේක මේ දැනටත් අපි නිවනක ඉන්නේ. අපි දන්නේ නැති උනාට. ඒ කියන්නේ අපි ගොඩක් පෙරාත් වල පින් කරලා තියෙනවා. දන් දීලා තියෙනවා, සිල්ලා කරලා තියෙනවා. ඒ උනාට අපි හුඟක් කරන්නේ නිකටද තියන. චේ. උණු පංචස්කන්ධ කියනවා. ඔයie තවි තවි ඉන්නවා. කියනර රත්තරන් කොටේ හිටියත් පස්තත්තාපේ තියෙනවා. මනුස්සාත්ම භාවයේ ලැබීම පවා ඒ සංසාරේ තාමත්ම කලාතුරකින් වෙන එක කියලා බුදුන්සේ දේශනා කරලා තියෙනවා. ඒත් ඒක ලැබිච්ච මිනිස්සෙක්වත් තමන්ගේ සුභ සිද්ධියට කටයුතු කරනවා කියලා බලන්න. අර මිනිහට ඊර්ෂ්‍යා කරනවා, ලැබිච්ච නැති ගැන පශ්චාත්තාප වෙනවා. ඒ නිසා මේ අපිට බුදුජානකසේ සම්දර්ශනය කළ පෙන්නන්නේ දැනටමත් ඔබ ඉන්නේ ගමනේ සෑහෙන ගමනක් ඉවර කරලා. පටන් ගත්තත් ඇති එක විදිහට නිකටල්ලේ තියෙන අඬන්න ගත්තොත් ඔබ ඔබ විසින් ඩිස්කොලිෆයි කරගන්න. ඒ නිසා සම්දර්ශනය කළ පෙන්නලා බුදුජානකසේ දන්න ඥානය යොදලා සමාදම් කරනවා ඒක. ඒකට බුදුහාමරණට කාටවත් කරන්න බෑ. මනුස්සාත්ම භාවයේ ලැබිච්ච එක පිළිබඳ ඒක තියෙන සමාදම් කරනවා සකීම සඳහා ප්‍රසන්නගේ සියලු ශක්ති පාවිච්චි කරනවා. ඒ මනසට සම්පූර්ණ ධෛර්යයක් දෙනවා. ඔබ බුදුන් ඉදිරියට අවිලා තියෙනවා. ධර්මයේ තියෙනවා. මනුස්සාත්ම ලබාවි ලැබිලා තියෙනවා. එතන තවත් මොනවද කතා කරන්නේ? තව ටිකක් වැඩ තියෙන හැබැයි චරිචුරුවත් එක එක කරන්න බෑ. ඒකට සිංහ සෙයියාවක් තියෙනවා. ඒකට හැකි සංඥාවක් තියෙනවානේ. ඉතින් අපි බැලුවොත් බෞද්ධ ලෝක ජනතාව අතර බෞද්ධ කීයද ඉන්නේ? බෞද්ධයන් අතර මේ ඇති ජීවිතේ භාවනාව කරන්න ඕන කියලා කී දෙනාද ඉන්නේ? භාවනා කරන කට්ටියගේ සන්තෝෂයෙන් මේ කරන්නේ කවුද? ඒක බෑන කොච්චර මේ ස්ක්‍රීන් වෙලා ස්ක්‍රීන් වෙලා දෙන්නේ කියලා නිසා ඒ හැකි සංඥාව ඒ කියන මේ පොසිටිව් තින්කින් කියලා කියන්නේ ඒක මේ ගමනට අත්‍යවශ්‍යයි. ඒක උංගෝ දෙනෙක් හිතාන ඉන්නවා එහෙම හිතන්නේ කත්ත කියලා කාමසුකල්ලි කාණියෝ කියලා. ජොලිය ජොලිය ඉන්නවනේ. ජොලිබට්ටෝ කියලා කියන්නේ. ජොලිබට් එක්ක වගේ මේ කාගෙන පැමිණිලි කොක්කෝම ඉඳගත්ත ගියා. භාවනා කරලා අපි අපේ විශේෂ මහත්තයා දිනවලදී ආවාසිතින් ඉගෙන ගන්න ආරම්භ වෙනවා. ඉතින් ඒකත් වෙනවා මොන දිනකටද ඒක නිසා පුළුවන් තරම් බලන්න ඕනේ non judgmental unassuming <coughs> disclaimer එකක් දාලා මේ ස්වභාවය වලක් කරනවා. හේතුඵල ධර්ම වෙනවා. මේක සතුට වෙන්නත් එපා. කනගාටු වෙන්නත් එපා. ඔබ සතුට වෙන එක මේ දෙකල් කනගාටු වෙන මේක try කරලා තියෙනවනේ. දැන් බලපන් දැක්කට නොදැක්කා වගේ. දැනුණට නොදැන්නා වගේ. මේ ගත්ත distance එකක් දැන් ගත්තනේ. ඒක හේම තියාගෙන කටයුතු කරන්න ගියාම අපි අපිම ප්‍රධානලෝ වෙලා හදපු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරලා අපිම නිරීක්ෂණය කරනවා. තමයි ප්‍රධානලෝ තමයි අධ්‍යක්ෂක. තමයි නිරීක්ෂණය කරන්නේ. ඒකට පිළිචියක් තියෙනවානේ. හරිය වැරදුනා කරන්න දන්නේ මමයි නිරීක්ෂණය මමයි නළුවා මමයි නිරීක්ෂණය කරන්නේ. ඉතින් ඒ වැඩේ කරනවා නම් සර්කල් එක සර්කිට් එක කම්ප්ලීට් කරනවා. කඩාගෙන යන්නෙත් නැහැ, වැදගන්නේ නැහැ. ඒ නිසා අපිට ඒක ඇතුළට විවේක වෙනවයි කියලා කියනවා. හුදේකලාව වෙනවයි කියලා කියනවා. විස්රාම වෙනවයි කියලා කියනවා. ඒක හුදේකලාව ක්වොලිෆයි කරන හැටි මේ. හුදේකලාවේ කැරක්ටරිස්ටික්ස් තමයි. මම පිට දේවල් බලන්නෙත් නැහැ. මම දිහා බලනවා. හැබැයි පිට කෙනෙක් බලනවා වගේ. තර්ඩ් අයියකින් බලන්නේ. එතකොට ක්‍රිටිකල් තමයි න අන්නැසියුමි. හැබැයි ඒ වගේම නන් ජජ්මන්ටල්. එතකොට මේ දර්ශනයේ ටෙන්ෂන් එක තියෙන බෑ. ඒ අර විවේකයේ තියෙන ලකුණක් තමයි ටෙන්ෂන් එක නෑ. ඉතින් අපි මීට ඉස්සෙල්ලා බලන හැම වෙලාවෙම පොසිටිව් නෙගටිව් ටෙන්ෂන් එක එනවනේ. දැන් ටෙන්ෂන් එක එනකොට දැනගන්න ඕනේ පාරේ පිට ගිහිලා. ආපහු ගෙනලා. නමුත් මේක හරි බෝරින්. ඒකයි මේකට තියෙන එකම එකම මේ නෙගටිව් ක්‍රිටිසිසම් එක තමයි මේක බැලුවට හරි බෝල් හරිම ඒකාකාරයි හරිම නීරසයි නමුත් සර්වඥාන්සේ කියන ඔබ නිකමට හිතපන් ඔබ මෙතෙන් ආවේ අහම්බෙන්නේ වෙන ප්‍රතිපත්තියකින්නේ මෙතන කෙලෙස් නැහනේ අලුතින් කර්ම රැස් වෙන්නේ නැහනේ තියෙනේ වගේ වෙන්න පුළුවන් ඒ නිසා ඔබ උඹට කරන්න තියෙන ලොකෝම අනුකම්පාව මේ කරන්නේ කෙලෙස් අඩු බව අඩු බව සම්මාදම් වේයන් සමාදම් වේයන් මේක මම මගේම ප්‍රයත්නෙන් ගත්ත එක ප්‍රතිපදාවෙන් ගත්ත එක ඒක නිතරම මේ තමන් උනන්දුව පිණිස ඉදිරි බැලීම් පිළිත කරගෙන යන්න කියන පිටි මොනවාකට බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිපත්තියක් නිසා ප්‍රතිපදාව හරහා නිසා කෙලෙස් අඩු නිසා එතකොට ඒක මොමන්ටම් එක ගන්න බෑ ඒ නිසා මේ මේ ප්‍රධානෙම ඒ බෝඩම් එක කියලා කියන්නේ තෘෂ්ණාව කැපෙනවා කියන එකයි තෘෂ්ණාව තියෙනවා නම් බෝඩම් එක නෑ එහෙනම් සංසාරේ අනිවාර්යයෙන්ම කර්ම රැස් වෙනවා. මෙතන තියෙන සුස්නා නැතිව කොනට වැඩි වෙලා දැන්. boring, monotonous, sleepy, unfearful, uncertain. දුෂ්ණා ගතියක් වගේ පේන්න තියෙනවා. ඒක නිසා බුදුන් කියනවා ඕකට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඔය බෑග් එකට දුක්ඛ සත්‍ය කියපන්. හැබැයි මේක තුල තියෙනකන් ආයෙ කෙලෙස් රැස් වෙන්නේ. ඒ ඒ ආනිසංසය ඔබට තියෙනවා කියලා. ඉතින් ඒක ෆිගර් අවුට් කරලා ඒක හරියට ෂේප් කරගන්න ඒක මේ දැනගන්නවා කියන එක මේකට ඇවිල්ලා උඟාවක් කල් යනවා ඒක සීසන් කරගන්න. නෑ ඇත්තටම දුකක් තියෙනවා. ඒක ඒක ඔය මේ පොට්ටපයසෝත්‍රි සාරසෙන් ධර්ම මතක් කරලා දීලා තියෙනවා. ඔය සැත්තට එක එක සමාධි මට්ටම් වල යන්න පුළුවන් තමයි මට්ටම් තියෙනවා. මෙතන කියාට පස්සේ මහන්නේ මොනට දුකක් දැනේ කියලා වාක්‍ය නතර කරන චැප්ටර් එක. ඊට පස්සේ කෙනෙකුට දුක කියන්නේ. ඔකට සතිය කියපන්. ඔකට සම්පජඤ්ඤය කියපන්. ඔකට ප්‍රමෝදය කියපන්. ඔකට පස්සද්ධිය කියපන්. කියලා කියන ඔය දැනෙන එක ප්‍රතිපදාවෙන් ලැබෙපේකක්. කෙලෙස් අඩුයි. ඒ සෞක දරන්න පුළුවන්. කියන්න එපා කාටවත්. කියලා කවුරක්වත් උත්තර දෙන්න කෙනෙක් නැහැ ඔකට. ඔකට ගෙවදින්නත් එපා මම කියා ගන්නත් එපා. අභිනන්දනය කරන්න දෙයක්වත් නැහැ මොකද බෝඩම් එකක් තියෙන්නේ. ඒක මේ කාටවත් මේ පාටි දාන තරම් දෙයක් නැහැ නේද? එතකොට පේනවා මේක අපි මෙතෙක් විඳපු නැති අලුත් ඩෝ ඕපනින් එකක් කම්බිනේෂන් එකක් කියලා. මේක සීසන් කරන්න ඕනේ. ඒ සීසන් කරනකොට බාහිර ලෝකේ හැම වෙලාවෙම පාටි ගෝයින් ටයිප් නම් කරන්න බෑ. අනිත් ඔක්කොමලා ඉන්නේ නිකන් කෑ ගහන්න තමන් ඊට පස්සේ දැනගන්න විවේකයට ගිහිලා. උදේ කලාව වෙලා මේකට පුළුවන් තරම් මේ සප්පාය කරන සපේලා දෙමින් නැත්නම් එහෙම කරන පිරිසක් අතර ඉඳගෙන කටයුතු කරනවා ලයිෆ් එක වෙදී ස්ලෝ. එතකොට මයින්ඩ්ෆුල්නස් එක වැඩි වෙනවා ඇක්ටිවිටිස් අඩු වෙනවා. එතකොට තමයි අත යට දෙපාන්නේ අර තමයි ආත්ම සිද්ධ වෙන්නේ. හෙල්මට් එකක් දැම්මා. හෙල්මට් එකක් දැම්මා. ඔව්. ඒකට බලන්න ඕනේ ඒක දැනීම තමන්ගේ සතිය පැවැත්වෙන්න බාධාවත්ද සාධකයක්ද කියලා. ඒක ඒ වගේ ආනාපානෙ එනෙද්දිමද මේක පේන්නේ. නැත්නම් ආනාපාන සතිය පවතිද්දිද මේ ග්ලෝ එක වැටෙන්නේ. නැත්නම් මේක වැටීම නිසා හිත ඩිස්ටර්බ් වෙනවා කියලා. ඒක සතිය පැවැත්මට කොන්ඩිටිව් ෆැක්ටර් එකක්ද ඩිස්ටර්බින් ෆැක්ටර් එකක්ද කියන එක විතරයි. බලන්න පුළුවන් තරම් ඒටීටි මතුවෙන දේෙන් ඉම්පැක්ට් එක අඩු වෙන ඉන්ෆ්ලික්ටිං ගතිය අඩු කරගෙන තමයි සතිය දිකට පවත් ගන්න පුළුවන් නම් තමයි සූරයි. මේක තමයි අපේ එෆිෂන්සි එකේ වෙලාවේ. ඒක අහලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න වෙනසක් වෙනකොට අලුත් දෙයක් වෙනකොට උත්තර ඒකත් ඒක ප්‍රශ්න කරන්න හදනවා කියන්නේ ඒක ත්‍රෙට් කරනවා කියන්නේ. එතකොට ඒක නතර වෙනවා. මේ අලුත් දෙයක් කරා මිසක්ක පරණ පුරුද්දේ නිවර නැහැ නේ. නිසා අලුත් දෙයක් කරනකොට බෙල්ල උඩ ගැහැල්ල උඩ ගියත් කන බෙල්ල නැතත් කන කෙලින් මම ඉන්න හදනවා මම සතියින් ඉන්නවා කියන එකයි තියෙන්නේ. ඇයි කියන අහන ප්‍රශ්නේ ක්‍රිස්තමෝන්තිසුමා කියලා තියෙනවා ඒක ඩිස්ට්‍රක්ටිව් කියලා. මේ ඇතිවෙච්ච දෙයට ත්‍රෙඩ් කිරිලක් කියලා. බලන්න තියෙන්නේ මේකට මට ෆිට වෙන්න බැරිද? මට මේකට ඇඩොප්ට් වෙන්න බැරිද? How can I adapt into this and still maintain the mindfulness කියනවනේ. බාධකයක් වෙනවා ප්‍රශ්න කෙරුවොත්. ගණන් ගන්න නැතුව ගාලල්ලා කියන එක තියෙනවා. ලාලල්ලා ලාලල්ලා ඒකට මොකක්වත් නැහැ මේ ගණන් ගත්තොත් පැනලා කරනවා ඒ දේ මොකක්වත්ම නැහැ අපි ඒකට දක්වන ආකල්පය තමයි ප්‍රශ්න ඒ නිසා කල්ැතුම ලෑස්තිලා යන්න ඕනේ පොල් දෙක ටිකක් දාගෙන මම දැන් ඉන්නේ ඉස්සරහම ඉන්න මට හිතට උස්ම හැදෙන අය මම ඇත්තේ නැහැ. ඒක දැනෙන්න දැනෙන්න. මොකද මට ඉස්මරේ 10ක් 15ක් සමහර මම කරලා මම සියයක් අක්කොත් පහසු විතර ප්‍රමාණයක් ඔවුන්ගේ දෙපාර්තමේන්තුවේ සැකසලා ඉදිරියට පිටු පිටපස්සේ සාපේ බලන්න ඉස්මරේ 10ක් 15ක් විතර යනකොට සිහින වෙලා ඒක සමහර වෙලාවට දැනෙන්නේ නැත්නම් ටිකක් වෙනවා නමුත් පෞද්ගලිකවලින් අනු පහක් ගත්තොත් අර ඉතිරි අර ඔක්කොම අනුභවයෙන් එන මගේ ඇඟේ හරි සදා අපිටක් තියෙනවා ටෙන්ෂන් එක දැනෙනවා. ඉතින් ටෙන්ෂන් එක කොච්චර කාලද කියොත් අර ස්මයිල් බලන වඩා අලකට හිතයක්. පොදනම් ටෙන්ෂන් එක දිහා බලනවා. ඒ සමහර වෙලාවට ඒක ඇඟේ එක දැනෙන්න ඕනද? මුදක් දැක්ම ඒක දිහා බලනකොට ඒක අදින වැරද්ද වගේ ඊළඟ දැන. ඔකම මුළු ඇඟේම අපට දැනෙනවා. දැන් මුලදී ඉස්සරහම එකට ටිකක් අනස් කරුණා. පස්සේ දැන් ඔතන කිසිම ප්‍රතික්‍රියාවක් නැතුව කොහේ අඩුලා යන්නට ඒක කරන්නේ. ඔතකින් දිගටම ඔබ වෙලා කරන්නේ කරේ. සමහර දවසට හොඳට අඩුලා යන්නේ. ඒක පස්සට ආනාපානෙට එනවා. ආයතන දැන් මම මාළුවේ පැන යනවා. සමහර කාල දවසට අද එහෙම නැතුව ඉඳලා ඉඳලා වැඩි කියලා ඒ සංවේදනයේ ස්ථබ්ද වෙලා නිකන් පීඩාවක් වුණාට ඉවරයි. නමුත් සත්‍ය විකර්ෂණ කියනවා. ඒ කියන්නේ කයෙම තමයි කියන්නේ ඉදිමතේකුත් නෑ. එතකොට ආද ද්වේෂ වෙන ආසාවෙන් බාහිර සිතුවේ නෑ වෙයි. මේක එක දේවල් නැති වචන වෙනවා. එතකොට රොඩුවක් ස්ථායිල යනවා. සමහර පාලන සින්දු හැමයි හදේවත් වෙනවා. එක එක අයගේ මූල මතක් එක එක කතා කරනවා. හදන්නේ නැහැමකෝ. ඊටතම මම ඒකේ ඉන්නේ සංවේදනයේත් එක්කම ඉන්නවා. ඒ නැති සමහරලාට බලාගෙන ඉන්නකොට ඇවිල්ලා. මෙහෙම වෙලා කාටි ගෙවෙනවා. ඉතින් මට හිතෙන්නේ දැන් මම අර විවේකයට වගේ යන්න ආනාපාන සතිය කරගෙන හිතට ස්මරණයට ඉන්න ලැබෙන්නේ නැහැ මේක නිසා. මොකද මේක අතිකලා ප්‍රබල නිසා. ඒ හුස්ම වලට ආදාත හිතේම ටික ඔය ටික ටික ඉඳලා ඇටපත් වෙලා මම රස් වෙලා වගේව දැනෙනවා. එතකොට ඔය ටික නාලියෙන් දකින්න දැනලා කියනවා. ඒක වැඩටවසක වෙන්නේ මේක. ඉතම අවුරුදු එකහමාරක් දෙනා කනරා කරන සෑහිත වගේ ඉතින් අර ඕක තමයි තත්ත්වය. ඉතින් සාහරයන් මට හිතෙනවා මේක මේ විදිහටම කියන්නේ මුලදා වෙන්නේ නැද්ද කියලා. ඒකට සක්මණේ පරියන්කය ගත්තොත් ටෙන්ෂන් එකේ තමන් සූර දක්ෂ එතන ටෙන්ෂන් එක ඕකම් කරන්න පුළුවන් වෙන්නේ ගොඩක් කරලා පරියන්කයේදී සක්මණේ. සක්මන මම මේ පරියන්කේ තරම් කරන නමුත් නෑතකින් සක්මන් කරන්න ගත්තා. සක්මන් කරනකොට දැන් ඈත දිනායතන සානත්තේ ඒක දැන් අර කකුල දැන් සංවේදනේ පාරශිත් වෙන හැටිම මුදල ඒක හිතයම කරලා ඒක තේරෙනවා මේ පැත්ත මේ පැත්ත ආවේදී යන හැටි ටිකක් මේ ඇගේ කොටසක විතර සුවයක් දැනෙනවා නමුත් ඒක ඇන්නේ දැනෙනවා මෙහෙම මෙහෙම කියන්නේ ඒ ටෙන්ෂන් එක වැඩියෙන් තමයි ටෝචර් කරන්නේ ඉඳගෙන ඉන්නකොට දැවිදිනකොට. ඒ ඉතින් සක්මන් කරන්නේ නැත්තේ. වෙන්නේ කම්බල මොඩකම. තනිකර මොඩකම. අපිට මේ දැන් මෙතෙක් කල් තිබුණේ ෆුල් ටෝටල් ටෝචර් ඉන්නේ. ආනපනස 5% ඇවිල්ලා තියෙනවා. 5% කියන්නේ රිසර්ච් එක කියන්නේ සිග්නිෆිකන්ට් level එකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා වලින් වල එනවයි කියලා. ඊට පස්සේ වෙන විකල්පයක් තමයි සක්මන් කරනකොට අපි ඉන්ටෙන්ෂනල් වැඩක් කරනවා. ඒකට ටෙන්ෂන් ඩෙවලොප් වෙන්න තැනක් නැහැ. මසල්ස් වැඩනේ. එතකොට අපිට ආනපන නෙවෙයි අපි අල්ලන්නේ. එතන එතන ටච් එකනේ. එතකොට පේන දෙනවා ටෙන්ෂන් හැන්ඩ්ලිං වඩා හොඳයි සක්මනේදී. මම කියනවා සක්මන් කරලා නැතිකම ප්‍රශ්න තියෙනවා. දැන් අපිට ටෙන්ෂන් එක පිළිබඳ කතා කරන්න දෙයක් නැහැ. ඒක අපිට it's given fact. ඒක data එකක්. අපිට තියෙනවා way out එක. way out එක බලන්න සක්මන් කරලා කරලා කරලා සපල් වෙන තංගක වෙනකන් ගිහලා වාඩි වෙන්න 5% 6% බෙන්ඩ් වැඩි කල් යන්නේ. එනිසා වෝමින් අප් එක දෙන්න හොඳටම සිටින් වලදී සිටින් වලින් අපි හෙම්බත් වෙනවා කියලා කියන්නේ. සෝරි. වොකින් වලදී කරන්නේ දැන් ඉඳ ගන්න තියෙනවනම් හොඳයි කියනකම් ඇවිදින එකයි තියෙන්නේ. ගිහිල්ලා වාඩි කර වෙන්න ඕනේ සම්පූර්ණ පහසුකම් විදිහට වාඩි වෙලා. අනේ මම ඉඳ ඔච්චර කල් ඇවිදලා ඉන්න දැන් මම වාඩි වෙලා ඉන්නවානේ. වාඩි වෙලා ඉන්න එකේ තියෙනවනේ එතකොට සැපක් කියන එක. ඒකට හිත දාන්නට ආනපනියවොත් ගන්නවා ටෙන්ෂන් එක අවොත් ගන්නවා. ඉතින් ටෙන්ෂන් එකේ කියවිච්ච වැදගත්ම වචනේ තමයි හිත පිට යන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකට එතනත් පොසිටිව් නේ. එතනත් පොසිටිව්. අනිතික ඒක අන්බෙයරබල් උත් නෑ. අන්බෙයරබල් වෙන්නේ කලාතුරකින්. ඒකට බෙයරබල් ඇතුළට හිත නැවලා තියෙනවා. ඉතින් අපිට ඕන ගොඩක් දේවල් සම්පාදනය වෙලා. අපි මේ වෙනුවට නිකන් මේ සතිය පිහිටවන්න නැතුව හිටියනම් අපිට සත්තු මරණවයි කියන එක වෙන්නේ ඉඳී තියෙනවානේ. හොරකමක් කියන එක ඉන්න ප්‍රොප්‍රෙෂන වෙන්නේ ඉඳී තියෙනවානේ. සෙක්ෂුවල් මිස්කොන්ඩක්ට් කියකම ඕන්නේ රූප බලන්න ආසාව වෙන්න තියෙනවානේ. සඳහන් වෙන මොකක්වත් නැත්තම් කතා කරන්න ඉතනවනේ. නැවතත් කියනවා මේ ඉඳගෙන ඉන්නේ නැතුව කතා කරනකොට මොන්න තරම් අකුසල් වෙනවද කියලා දන්නවද? අපි වැඩිම අපායට යන්නේ මේ වචන හතරේ. බොරු කියලා හිස්සචන පසුනනේ. ඇඟට තරට නොදැනෙන්නේ. ඉඳගෙන ඉනකොට අඩු ගන්න. ඒ හතර නතරලා ඉනකොට කොච්චර බින්සිත වෙනවද? නිසා මේක පොසිටිව් පැත්ත දාන්න අරකට අර ඕපනින් එකක් තියාගන්න මේ වගේ ඔය ටෙන්ෂන් එක ඇතුළට ඇවිල්ලා ඒකට කියන්නේ මේ අවුට්ලුක් එක තමයි මෙන්ටල් අවුට්ලුක් එක සමහර ටෝචරින් එනවනම් එක්ස්ටර්නල් සෝස් එකට කියන්නේ සැරල කරන වැඩවලට දාන්න කියනවා හිත. අර ඇතුළෙම ඇම්ප්ලිෆයි වුණොත් ඒක යනවා ඉන්ෆ්ලික්ටිව් ලෙවල් එකට. ඉන්ෆ්ලික්ටිව් ලෙවල් එකට යන්නේ නැතුව ගියොත් ඒකට කියනවා කැතැසිස් කියලා. පිටවීම. ඒක තේරෙන කොටක් අල්ලනවා. හැබැයි කොහොම අපිට හිතෙන්නේ අම්මෝ මෙහෙම කරලා නම් බැරි වෙයි. ලේනාගේ බලකින් පුරන්න මෝදක් ඉන්නේ දැන් කොච්චර කල් කෙරුවද කිසි වෙනසක් වෙලා නැහැ කියලා. තමන්න කවදාකවත් තේරෙන්නේ නැහැ ටෙන්ෂන් එක බහිනවා. ඒක ගොඩක් කල් යනවා. මොකද painfully slow. progress එක painful. නමුත් අපි regularly වැඩ කරගෙන යනකොට දරා ගන්න බැරි මට්ටමකට ගියොත් inflicting suffering. ඒක නෑ. ඒ වෙනුවට දක්මන් කරනවා. අන්නේම කරන කරන ගියාට පස්සේ තේරෙනවා. අවුරුදු ගාණක් එකතු වෙච්ච එක piecemeal basis එකේ එමෙහිට එමෙහිට එමෙහිට එමෙහිට ටික ටික අස්සෙනවා. ඒක ඒක තමයි අපි කර අපි කරගන්න බෝඩකම. අපි අපි මේකට ඇඩ් කරන නීවරණය තමයි ඒක. ටෙන්ෂන් එක naturally it is inflicting. That is not unbearable. ඒ පොසිටිව් පැත්ත තමයි බොඩි එකට knowledge එක තියෙනවා දැන්. ඒ වගේම මේ වෙන අනම්මන හිතවිලි එන්නේ නැහැ. මේක තියෙන නිසා ඒ නිසා මේකේ තියෙන පොසිටිව් කැරක්ටර්ස් ටික අරගෙන දිගට මේක දිගේ යන්න පුළුවන් තරම් ඒකාකාරී වැඩක් සක්මනක් වගේ දෙයක් කරලා බොඩි එක සපල් වෙන්න ආරම්භ කරනවා. බොඩි එක පුළුවන් තරම් වෝමින් අප් එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ සක්මන් කරනවා. ඉතින් එහෙම තියෙදි භාවනා කරන මනුස්සයාට තමයි ඇත්තටම ස්තුති කරන්න ඕනේ. මනුස්සයා එතන එතන පේනව නැත්තම් පුදුමාකාර මේ බොඩි එක කියලා කියන්නේ තද ටෙන්ෂන් එකක්. මුළු බොඩි එක කියන්නේ මම ටෙන්ෂන් එකක්. දැන් accountable. සත්‍යයත් එක වුණා 95% ටෙන්ෂන්. 5% my mindful මේක. එතෙන්ද රිලීස් එකක් තියෙනවා. අය කවුරු කියලා දෙන්න ඕනේ. ඉතින් දැන් තියෙන 5% 5.5 6 කර කර මේිට මේිට වඩා ගන්න එක. ඒකදී අහන්න මම කරනවද මට කෙරෙනවද කියලා. කියවනවද කියවෙනවද කියලා. ඒක ඉතල ඒකෙදි හරියට තමන් ඉන්ටෙලිජන්ට් වෙයි ඉඳගන්නේ මම chat එකක් දාන්නම් කියලා හිතලා නෙවෙයිනේ. ඉඳගන්නේ නෙවෙයි නමුත් කියනවා. එතකොට කියන්නේ ඒක thought without the thinker. ඒක මේ අසම්පජාන වචී සංකාර. මේ මැෂින් එක නතර කරාට අපිට නතර කරන්න බෑ ඉන්ටෙලිජන්ට් එක විතරයි. මෙන්න ස්පීඩ් එකක් යට තියෙන්නේ. ඒක අපි දැක්කෝ බය වෙන තරම්. ඒක කිසිම අපේ පාන්නේ කරදර තියෙන. tip of the iceberg 10%. 90% යට. ඒකේ එක සිම්ප්ටම් එකක් තමයි වීන චතුර එක. ප්‍රශ්නයක් කරගන්නේ හිතනවන්න chat කරනවා. chat එකේ යනවනම් කතසිස්. ඒකෙන් අල්ලතැයි මගේ මගේ හිත consciousness එකෙන් බැසට පස්සේ මොනවද එයා subject matter එකට ගන්න කියලා. මට ඉනට් වලට ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. කොයි එක වුණත් ඒක තුවාලකින් සරව පිට වෙනා වගේ කැතැසිස් එකක් තියෙනවා. ඕක තමයි ඔය එළියදී කරන්නේ ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා. කවුන්සලින් කියලා. පැයකට ඩොලර් පවුන් 30ක් දුක දුගන්න. කීයකද? ඈ මේ මේ හොල්මන ඒක තමයි කරන්නේ. අර කාට හරි පිටු කෙලින් කරලා අහගෙන ඉඳලා මෙච්චර ගානක් දීපන් කියනවා. ගමේ ගමේ තොටේ කයි කයිවරු ගන්නවා කියන අර කටුගම්බි කකුල දෙන අල්ලපු ගෙදරත් කතා කරගෙන ඉන්නේ. මේ මේ පද්දපද්ද ඒකට තමයි සල්ලි ගන්න ඕගොල්ලෝ. ඒකට තමයි ෆ්‍රී ඇසෝෂියේෂන් කියන්නේ. ඒකට තමයි ඔය කවුන්සලින් කියන්නේ. මේක ඉනචට කියලා කියන්නේ අපි කවුන්සලින්කට ගෙවන්නේ නැහැ. එයාට යන්න ගියාම ගොඩාක් කල් යනවා නැචරල් ෆ්ලෝ එකේ ඉන්න. ෆ්‍රික්ෂන් නැතුව යන්න අරින්න. ඒකදී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා දෙන එක හරි ඉන්ටරෙස්ටිං. ඊට පස්සේ 18 දොඩ කියලා තියෙනවා. කියලා තියෙනවා patient හොඳට සැතපෙන්නදරලා. කොන්ෆිඩන්ස් දෙන්නේ කියලා කියන ප්‍රොෆෙෂනලි මම කවදාකවත් ඩයිවර්ස් කරන්න බෑ කියන දේ මම විශ්වාස කරන්නේ ඔක්කොම යට කොන්ෆිඩන්ස් දෙන්න කියනවා. දීලා කතා කරන්න යන්න කියනවා. හූමිටි තියන්න එපයි කියලා කියනවා. අහන්න කියලා තියෙනවා බීරෙක් වගේ. මේක කියලා ෆ්‍රීඩ්මන් පොයින්ගේ ගෝලියෝ සේරම ප්‍රතික්ෂේප කරාලු මෙච්චර සල්ලි කියලා මම කතා කරද්දී නාහෙන කෙනෙක් වගේ අහන්නේ කොහොමද කියලා. එයා කියේ තේනේ එයාගේ ෆ්ලෝ එක ඩිස්ටර්බ් කරන්න එපා. හැබැයි ෆුල් ඇලර්ට් එකේ ඉන්න. ඊට පස්සේ එරික් ෆ්‍රොම් සෙන් බුද්ධඝම බල්ල බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කන් ඇත්තේ නෝත් බීරෙක් වගේ හිටපන් කියලා. දීලා තියෙනවා ඉන්ටර්ප්‍රිටේෂන් එකක්. ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වට කාරණාවට ඉන්සයිට් එක දෙවට ගෝලයට තිබිලා නැහැ. දැන් මෙතන අපේ සතිය තමයි සයිකියාට්‍රිස්ට්. චැටර් එක තමයි ලෙඩා. එතකොට චැටර් එක යන්න යන්න සයිකියාට්‍රිස්ට් හාම භූමිට දෙන්න යන්නෙත් නෑ හොඳයි කියන්නේ අනිත් නරකයි නිකන් මේ රෙස්පොන්ඩ් කරන හැබැයි මත් අවදින්නේ මමත් අවදින්නේ. එතකොට යම් වෙලාවක සයිකියාට්‍රිස්ට් සහ පේෂන්ට් අතර ටෙලිපති එක පටන් ගන්නවා. ඒක තමයි හීලින් වෙන්නේ. සයිකියාට්‍රිස් කියන නොලෙජ් එක නෙවෙයි. සයිකියාට්‍රිස් පුළුවන් තරම් calm down වෙන්න ඕනේ. අර දෙනවා සමහරගේ ජීවිත වෙච්ච ගොඩ වෙච්ච අසාධාරණකම් තුප්පහිකම් අනුමත කරපුව ඔක්කොම එනවා. ඉතින් එන්නේ එන්නේ ගියාට පස්සේ දෙන්නගේ මයින්ඩ් එක මේ මර්ජ් වෙන වෙලාවේදී ටෙලිපති කියන්නේ පළවෙනි මීටින් එකදී වෙන්නේ ඒක. දෙකේදී නෑ තුනේදී නෑ ඊට පස්සේ ඒ මර්ජින් ගියාට පස්සේ ඒ දෙන්නම එක්කෙනෙක් තමයි ඒ සබ්ජෙක්ට් එක. මෙතන සතියයි මේ චැටරින් මයින්ඩ් එකයි බුදුජානක දීපු ක්‍රමය ඉන්ටර්නල් සිස්ටම් එක. ඇත්තටම කවුන්සලින් වලින් එහෙම නැත්නම් ඔය ෆ්‍රී ඇසෝෂියේෂන් වෙන එක mindfulness base stress reduction programme කියලා එකක් තියෙනවා. මයින්ඩ්ෆුල්නස් බේස් කවුන්සලින් සිස්ටම් කියලා. ඒක දෙන්නේ අතර යන්නේ. අන්තිමට ඒක එක්කනටම දෙනවා. උඹේම මනසට කතා කරන්න අරපන්. උඹම බලන්න හිටපන්. ඒ ඒ හීලින් එකේදී ෂෝට් සර්කිට් වෙලා ස්පාක් එක පිට වෙන්න පටන් ගන්නවා. කවුද කතා කරන්නේ? මහා අවස්ථාවක් කැරකී දීලා දීලා කියන්නේ මේක ඩයිවර්සිෆයි වෙන්නේ මේක ඩයිවර්සිෆයි කරන්නේ මේ එන මෙන්ටල් මෝඩ් එක සක්මනීදී ගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් ඇක්ටිවිටි එක පොඩි ඇක්ටිවිටි එකක් තියෙනවනේ සක්මනීදී. එතකොට නෑ නෑ හරි ආනපානෙන් අපි මූඩ් එක අඳුර ගන්න. මූඩ් එක අඳුර ගන්නවා. එතකොට සෙන්සර්ස් වලට කනෙක්ටඩ් නෑ කියන එකයි මේකේ තියෙන දේ. මේක රෝබෝ දුවනවා. දුවනවා සෙන්සස් දන්නවා ඇකියුමුලේෂන් එකක් නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. එන දේ ලොතර බොන වගේ. මේ මෝඩ් එක ගන්න බලන්න සක්මණේදී. සක්මණේ ගත්තාම සක්මණේ වේරියබල්ස් ටිකක් වැඩි නේ රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ඇඟ නලියනවා. ඉතින් දවසක අච්චරම ක්වොලිටි ගන්න බෑ. සාමාන්‍ය ක්වොලිටි එකක් ගත්තට පස්සේ Taman දැනගන්න ඕනේ gedara Taman විතරක් තනියම කරන වැඩ තියෙනවනේ. purposefully වැඩ. දත්මදිනකොට, පැසිකිලි ඉන්නකොට, එහෙම නැත්නම් රෙදි ටිකක් අයින් කරනවා. ඩිෂස් ටිකක් වොෂ් කරනවා Taman විතරයි. දැන් ඒකට ප්‍රෝග්‍රෑම් වුණාට පස්සේ බලන්න ඕනේ දැන් මට අර මෝඩ් එක බෑග්ග්‍රවුන්ඩ් එකේ තියනවාද කියලා. ඊට පස්සේ කවුරු හරිලා ටක් ගාලා කතා කරනවා. කතා කරගෙන ඉන්න පොඩ්ඩක් ඉන්න මම මේ පොඩි වැඩක් ගිහිල්ලා කරලා ආවට පස්සේ බලන්න මේ ඩිස්ටර්බන්ස් එක ඇතුලේ අර මූඩ් එක නැති වුණාද? එහෙනම් ඉස්සරහා චිත්‍රයක උනාට බෑග්ග්‍රවුන්ඩ් එකේ අරක තියනවාද කියලා. බලනකොට පේනවා උදේ පටන් ගත්ත හැන්ද වෙනකන් ওই බෝඩ් එකෙන් බේරුම් ගලාම නැහැ. ඉන්න පුළුවන් නෙවෙයි. ඉඳලා තියෙන එක තමයි. දන්නේ නැහැ. අපි හරි බීසි මිනිස්සු කියන්න හරි කැමති. අපි චිත්‍රපටිය බල චිත්‍රය බලලා තියෙන කැන්වස් එක දැකලා නැහැ. අන්තිර බලනකොට වෙන උපදිනකොටම නිවන ගෙනල්ලා තියෙන්නේ. ඔකට නිවන කියන කියනවා නම් ඔකට විවේකයේ කියලා කියන උපතියම කෙනක් තියෙන්නේ. මේ දැනුම හරහා ශිල්ප හරහා කරලා තියෙන අර කුඩ කක්ක කරලා කක්ක කරලා දැන් කන්නකට පේන්නේ නැහැ. ඒක ගඳයි කියනවා, ඒක කැතයි කියනවා. ඉතින් උඹ කක්ක කරමින් ඉඳන්නේ කැත. කක්ක කරන්නේ තේරෙනවා නම් ඉච්චරයි. ඒ බුදුහාමරෝ ඉදිකටක් දීලා කියනකො හොරලා බලපන්. ඒත් ඒක ගන්න දෙකදී. පළවෙනි නෙවෙයි පළවෙනි වේ කුබහාරගෙන යනකොට අවිද්‍යාව පැන්නට පස්සේ ඒ අර මේ ගෙම්බක් බඩ පොම්බන ගෙම්බෙක් හම්බෙනවා ක්‍රෝධ උපායාස කියන දේ ඒ අවස්ථාවේදී ආදී කියන එක ඒ අවස්ථාවේ සම්පූර්ණ සාතු මාස්කලකට ඒ ක්‍රෝධේ රාගේ නැති කිරීම සඳහා මේ වෙනකොට සීක පුද්ගලයෙක්ගේ පටන් අරගන්නේ. එයා කාම වස්තු අයින් කරන්න විනිශ්චය කළ ඉවරයි වෙනකොට. කාමවස්තු කියලා කියන්නේ රූප බලන තියෙන ආසාව, ශබ්ද බලන තියෙන නෑදෑයින තියෙන ආසාව, වස්තු භෝගින් පොඩ්ඩක් අභිනේකමනේ වෙලා ඒ වෙලාවේ. එනකොට වෙලා ඊට පස්සේ එයා මේ භාවනාවක් කරනවා කියලා කියන්නේ ඒනොට කාම ඡන්දේ යටපත් කෙරුවට පස්සේ තමයි ද්වේෂමත් වෙන්නේ. කාම ඡන්දේ තියෙනකන් ද්වේෂයෙන් නෑ. දැන් ඒකට මෙතන කියන්නේ මේ දීයති තත්ත්වදී කාම ඡන්දේ සහ කාම කාම ගුණ සහ කාම සංඥා සෑහෙන්න ඇල්මෙරිලා තියෙනවා. දැන් එහෙම වෙච්ච ගමන් ද්වේෂය ඉස්මතු වෙනවා. මේ ඇත්තටම කියනවා නම් අපි මෙතෙක් කල ද්වේෂයේ හතිපිබ්බ පිම දිව්වේ කාමයේ සඳහනේ. ඒකනේ නාශනෝ වගේ අදින්නේ. කාමේ නැති වුණාට පස්සේ කාමේ නැතිවීම ඉරිටේෂන් එකක්. කාම වස්තු නැතිවීම ඉරිටේෂන්. ඒ නිසා අපිට නියුට්‍රල් එක පේන්නේ ඉරිටේෂන්යක් විදියට. නිවන පේන්නේ ඉරිටේෂන්යක් විදියට. නිවන පේන්නේ අපිට අපේ ඩිප්‍රයිවේෂන්යක් විදියට. ඒකයි මෙතන ද්වේෂ වශයෙන් පෙනී හිටින්නේ. කම්මැලි ඒකාකාරයි, නිදිමතයි, බයයි, අසරණයි, දන්නේ නැහැ කියලා කාමේ තියෙන තාක්කල් අපි මත් වෙලා දුවන්නේ. කාමේ නැතිවීමම අපිට පේන්නේ කලර් ටීවී එක බ්ලැක් ඇන්ඩ් වයිට් එක. බ්ලැක් ඇන්ඩ් වයිට් එක ඩොට් ඩොට්ස් එන්න පටන් ගත්තා. ඒතකොට ටීවී එකසල ගහන පොළවේ. දොක්ෂෝ බලන්නේ මොනේ රට බලතේ. මේ ඩොට් වලින් තමයි මේ කොල්ලයි කෙල්ලයි මත වෙන්නේ මංකොලම් මත වෙන්නේ ඒකටම තමයි කලර් දෙන්නේ කියලා දන්නවනම් දැන් දන්නවා මේ ඔක්කොගේ මුලට ඇවිල්ලා තියෙන්නේ මුල උඹ හිතන සිල්ලාරයක් මොකේවත් නැහැ ඉතින් යෝගාවචරය මේක ලෑස්තිලා යන නිසා අකමැත් නැහැ උපිටක් වෙලා ගිහලා චිත්‍රපටේ පේන්න කියලා ටිකක් වෙලා ඩොට්ස් එහා බලන ඉන්නවා. ඒකට කියනවා හරි පාළුයි කියලා කියනවා. ඒ කියන්නේ කාමේ නැතිකමේ ගොජ්ජ දානවා. බුදුරජාණන් කියනවා බර පුළුවන් නම් කාමම් බැත්නම් කාමම් මගේ බෙහෙත හරිද? මම ඔබට කාමයේ ඔච්චර සංසාරකින් අපි දැන් අයින් කරන්නට වෙලා තියෙනවා. මෙතින් තරහ එන බවත් උඩට මම කියලා තියෙනවා. ඒ නිසා මේකට පුරුදු කරපන්. පුරුෂකම වෙන මෙතන තියෙන්නේ ද්වේෂය නෙවෙයි උදාසීනකම තියෙන්නේ. මෙතන තියෙන්නේ කාමයේ විචිත්තත්වේ නැති බව. නමුත් අර කාමෙම හිටපු මනසට දැන් පේන්නේ මේක නීරස වුණා වගේ. ඒක පේන්නේ ලුණු නෑ, මිරිස් නෑ. ඉතින් කන්න බෑ. ඉතින් දොස්තර මහත්තයා කියන ලුණු මිරිස් කෑවොත් ඉම්ප්‍රෙෂර් එක නගිනවා. ඒ නිසා අපිට කන්න වෙන්නේ මේක තමයි උළුවන්න කම බැන්න කම. තීර පෞෂත්වයක් ඕනේ. ලැහිලා යන්න ඕනේ. ඒක දරගන්න ශිල්පෙන් මෙතෙන් ආවේ කියලා. ප්‍රතිපදාවෙන් මෙතෙන් නයි කම් බැන්නේ නෙවෙයි. ඒරණ ඒ වගේම තමයි දැන් අලුතෙන් ප්‍රෙෂර් ගෑස් වෙන්න තියෙන හේතු නෑ දැන්. ලුණු නෑ මිරිස් නෑ සීනි නෑ. ආනි කැම තමයි මේ හෝල්සම් ෆුඩ් එක දෙනවා. මං කියන්නේ ඕක දුෂ්කරයි කියලා දෙනකොට. අත් මේක අරගත්ත පස්සේ මේක ඇප්‍රීෂিয়েට් කරන්න තියෙක තමයි ඒක තමයි අපි ධර්ම සාකච්ඡාවේ පුළුවන් තරම් ඉස්මතු කරලා පෙන්නන්න තියෙන්නේ. දුන්නට දැක්ක බාර ගන්න කැමති නැහැ. සමහරක් වෙලාවත් හිත පිටින්නේ නැති වෙලාවට. එතකොට වෙන භාවනාවක් කරලා කමක් නැද්ද දැන්? දැන් කාර්යය නැත්තම් මෛත්‍රී භාවනාව. එහෙම නැත්නම් අනිත්‍ය. ඔය ඒකට ඉස්සෙල්ලා ආනාපාන සතිය ඇයි හොයන්නේ? කවුද කියලා තියෙන්නේ ආනාපාන සතිය එසේවිය යුක්තක් කියලා. අනුන්ට පේන්නේ නැත්තම් පේන මොන හරි තියෙනවා. ඒක බලන්න. අපිට වාඩි. ආනාපාන කරන්න නෙමෙයි වාඩි වාඩිලා ඉන්න තැන මම දැන් මෙතන ඉන්නවා කියන එක බලන්නේ. පේන දේ තමයි අරමුණ. ආනාපාන පේන්න ඕන කිව්වොත් ඒක නොපෙනීම පශ්චාත්තාවයක් වෙනවා. ඒක මුලින්ම තේරුම් ගන්න ඕනේ භාවනා කියලා කියන්නේ යමක් හොයාගෙන යමක් නෙවෙයි. ඇති ඇති දැකීමක්. මොකද්ද පෙන්වන්න හදන්නේ? එච්චරයි තියෙන්නේ. ඒකට මොනව දැම්මත් තමයි රුචිද දැම්මත් ඒක કૃතිම දෙයක්. අපිට ඕන කරලා තියෙන්නේ ඔබ ඔබ නඩගම නඩබ. ලෝකාන්තයන් නම් සෝකාන්තයන් නඩබන් දුක්ඛාන්තයන් නම් මම ටිකට් එක දීලා තියෙන්නේ මට ස්ටේජ් එකට යන්න chance එකක් නැහැ. මට තියෙන්නේ ඔඩියන්ස් එකේ ඉඳගෙන බලන එක විතරයි. නිසා ආනාපානිය හරියි නෑ කියන වාක්‍යෙම වැරදි. මොකද මේ භාවනාව ආනාපාන සතියට යන ගමනක් නෙවෙයි සතිය විතරයි ඉන්නේ. සතිය පිටවන ඉඳගෙන මම මෙතන ඉන්නවා කියන එක පටන් ගන්නවා. ඒකෙදී ආනාපානිය හම්බුනොත් හොඳයි. හම්බුන නැත්නම් ඒත් හොඳයි. ඒකට මොනවද කියනවනේ තියෙන එක දිගේ බලන්න. එයා පෙන්වන්නේ තමන්ට ආවේනික උරුම භාවනාව තමයි. ඉතින් දානකට වැඩිය ධානපානේ පෙන්වන එකක් නේ. විවාගෙන යන එක නෙවෙයි. වෙන දෙයක් නැතිනක වේදනාවක් ඇති වෙනවා, පරණ දෙයක් සිහිපත් වෙනවා, සද්දයක් ඇහෙනවා, හිතවිලි එනවා. ඒකට හොඳට දැනගන්න දැන් මගේ හිතේ තියෙන හිතවිල්ලක ආනපානෙ නෙවෙයි. මගේ හිතේ තියෙන වේදනාවක ආනපානෙ නෙවෙයි. නැත්තම් හිත සද්දක නෙවෙයි. ආන්නේ විදිහට පිරිසුදු කරගත්තා නම් ඒක දිගේ යන්න පුළුවන්. කරගෙන ඉන්දියෙට ඒක උත්තර සේවක නෝනා නැත්නම් භාරතනා කියන උත්තර ලැබුවා. ඒක මම කරන්නේ නැහැ මම මේක කරනවා කියලා. ඒක ලැබෙන්න බෑ. සරලව සිහින කරලා හැදෙන්න සිංහල පාට තමයි නම් බොඩි එකක් හස්. මුස්ම කැවිලා ඇදලා ගන්නවා. ඒක අල්ලනවා කියන එක පිළිස්සෙ ප්‍රඥා යෙදෙන්නේ. as comparison of our time and then our online machine and everything here. So, online for our ඉවර ඒ ගන්නවල තමයි මේ කියන පැත්තට කියලා වගේ අපි මුස්ම කැඩලා අපි පානවලට හොඳයි අය දෙකමර කියලා තියෙන එක විතර ප්‍රශ්නේ නැත්නම් හොඳ ප්‍රශ්නයක් මට නමුත් මේ ප්‍රශ්නයක මම උත්තර දෙනවා මම ආනපනෙ එළියට ගියා හිතවිල්ලක ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නට උත්තරත් හම්බුනවා. සාර්ථක චතරකා ගිහිලා තියෙනවා. ඊට පස්සේ දැන් ආපහු එන ගමන තියෙනවානේ. ආපහු එන ගමන තමන් කරන එකද තමන්ට සිද්ධ වෙන එකද? එතකොට ඒ දෙකේදී ගත්තොත්ද හොඳ සිද්ධ වුණොත්ද හොඳ? නෑ නෑ නෑ නෑ මගේ ප්‍රශ්න තේරුම් ගන්න තුවා ඕත් උසාවියේදී දඩුවම් කරනවා. මගේ ප්‍රශ්නේ මෙච්චරයි ආපහු ගන්න එක සිද්ධ වෙන එක. හිතලා ගත්තොත්ද වැඩියෙන් පින් සිද්ධ වෙන්නේ ඉබේ සිද්ධ වුණොත්ද වැඩියෙන් පින් සිද්ධ වෙන්නේ කියලා හෙවොත් මොකද්ද උත්තරේ ඒක තමයි මෙතන මතු කරලා දෙන්න ඕන කාරණාව සර්වචන්නාංශී සඳහන් කරලා තියෙන ධර්මයේ හැටියට සසංකාරික හැමදේම කක්කා හිතලා කරන හැමදේම කෙලෙස් නොසිතා කරන දේවල් කදාත් කෙලෙස් නෑ ඒ නිසා ආනාපානෙ පිටියන්නේ කොහොඳ නැහැ කියන්නේ ප්‍රශ්නයක් ඇති වුණා උත්තරයක් දුන්නා අපි ඒ කතාව ඉවර කරමුකෝ ඊට පස්සේ දැන් අපව එන ගමනක් එනවනේ මේ එන ගමන අම්මා දීපු බුදුලයක්ද ගුරුවරෙක් කියලා දීලා තියනවාද තමයි මේ මහන්සි වෙච්ච නිසා හම්බෙච්ච ප්‍රතිඵලයක් නෙමෙයි ඉතින් මේක අගේ කරන්නේ නැත්තම් දැන් මං කිව්වට පස්සේ හරි මට කතා කරන්න දෙන්න ඕන කන පැහැින ගහන කෑ ගැහුවා ඊට පස්සේ කරන්න තියෙන්නේ උඹට ඕනෙකට ඵලයන් මේ මේකම ගතියක් තියෙන ඇතුලේ බයලජ්ජා දැන් අපව එනවනේ මම ඊට පස්සේ මේ පැමිණීම පිළිබඳව සමාදම් වෙනවා දැන් යාම එනවනේ දැන් ඊට පස්සේ කන්ෆර්ම් කරන්නේ කොහොමද මේ චැටර් එකට ඉස්සෙල්ලා සතිය චැටර් එකේ පස්සේ සතිය නම් අතරමැදි කිසිම කෙලෙසක් පහළ වෙලා නැහැ කියලා මතක තියාගන්න මොටෝ එක. පිටයන් ඉස්සෙල්ලා සතියේ හිටියේ ගියාට පස්සේ තියා ආවා විතරක් නෙවෙයි හිටපු තැන ඉඳලා වැඩ පටන් ගන්නවානේ. මේක තමයි අපි මුළු භාවනා ජීවිතේ උපයපු දෙය. ඒ නිසා හිත පිට යන්නේ නැතුව අපිට මේක සන්තෝෂ වෙන්න බෑනේ දැන් ඊට පස්සේ. නේ? ඒසොන හිත පිට යන්නේ ගැන පොරි කරන්න එපා. මෙයා නැවත එනවා නැවත ආපු තැන ඉඳලා කරගෙන යනවා නම් එතකොට ඒ චිත්ත ප්‍රවෘත්තියේ අර හිතවිලියක් පිට ගියා ප්‍රශ්නයක් අහුවා උත්තර දුන්නේ මොන්නම දෙයක්වත් වැඩක් නැහැ ඔක්කොම අසංස්කාරිකව සිද්ධ වෙන දෙයක්. ඒ ගැන ඇනලයිස් කරන්න යන්නත් එපා ආඩම්බර වෙන්නත් එපා කනගාටු වෙන්නත් එපා සන්තෝෂ වෙන්න ඕනේ මෙයා නැවත පැමිණීම පිළිබඳ. ඒක දැනගත්ත ගමන් සම්පූර්ණ ජීවිතේ වෙනස් අපේ. අපි ඇති වැරදි වෙන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ. වැරදි වුණාට පස්සේ යා self correction mechanism එකක් තියෙනවා. අපි කවදාකවත් මේ self correction mechanism එක ගරු කරන්න දන්නේ නැහැ. අපි worry කරනවා අයියෝ මෙච්චර මහන්සිදී හිත පිට ගියයි කියලා. ඒක නෙමෙයි කරන්න ඕනේ. අපව පැමිණෙන එකනා ගරු කරන්න ගිය දවසේ අපිට තේරෙන පටන් අර ගන්නවා මේක තමයි මේ ජීවිතේ ගිය සංසාරේ නැති අලුතෙන් ඉපයගත්ත දේ. පෙර සංසාරලත් මේක කරලා නැහැ. අපි වෙලා තියෙන worry කරන එක විතරයි. දැන් නැහැ. හිත පිට ගියයි කියලා පමාවට වැටුණයි කියලා අසත්‍යමත් නෙවෙයි අසත්‍යමත් උණයි කියලා හෝ වරී කරන්නේ නැහැ. ඔව් දැන් මොකද කියන්නේ? ඒක ඒ වුණාට ඒකටම කැලලක් දාන්න හිතුනේ ඇති උනාට ප්‍රශ්නයක් නැහැ. හිතුනේ ඇති කරන්න එපා. හිතුනේ ඇති කරනවා නම් ඒක දැනගන්න ඕනේ ඒකට වග වෙන්න ඕනේ. ඒක කොමිටඩ් නෝ. ඒක කර්ම රැස්න. ඒකට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් කර්ම ගෙවන්න ඕනේ. ඒකට ගත්තා වෙයි. ඒකට තමයි මම එකක් ඇති කරන්නේ. මම එකතු කරන්නේ. එහෙම කොච්චර උත්සාහ කරත් හිතෙන එක සිද්ධ වෙයි. ඒකට වරි කරන්නත් එපා. මොකද අපි සංසාරය පුරුදු කරපු දෙන්නේ එක සැරේම බ්‍රේක් ගහුවට වාහනේ නතර වෙන්නේ නැහැ ස්කිප් කරනවා. ඒකටත් අනුකම්පා කරන්න ඕනේ. ඊට පස්සේ අදිස්ථාන කරන මම හිතලා කරන්නේ වෙන පැමිණ දෙයට දෙන. ඒත් හිතෙන්න ඉඩ තියෙනවා. ඒ හොරි කරන්නේත් නැහැ. කොයි වෙලාවකරි හිතන බව දැනගෙන ආපහු ගෙදර එන වෙලාව වෙනවනේ හිත. that's ඒක තමයි මම මේ ජීවිතේ උපයාගත්ත එකම පින. එකම දක්ෂතාවය. එකම කුසලතාවය එකයි කියලා හිතුවොත් අපිට තියෙන හැම පිට යන වතාවකම සන්තෝෂ වෙන්න දෙයක් තියෙනවා. හිත පිට යෑම නරක වගේම නැතර පැවෙන්න මෙන්න මේකේ මේ සන්තෝෂ වෙන්න පුළුවන් කොන බැලිලට තමයි පච්චනේ පරසමාප්තර්ථේ මෛත්‍රී කියලා කියන්නේ. ඕනම සිද්ධියක හොඳ පැත්තක් තියෙනවා. ඒක බුදුජානක වෙනවා සූප පරමහම්බික වේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි. උත්තරින් අපරිවිජ්ජන්තස්ස ඉදපඤ්ඤස බිකුණෝ. මේ ඕ මේ සිද්ධියක සුභය පරමාර්ථ කරගෙන පැත්තක් තියෙනවා. ඒක ඉස්සරගෙන යන මිනිහට ජීවිතේ hinaලා ජීවත් වෙන්න පුළුවන්. රහත් වෙනකම් මේ ට්‍රික් එක තියාගන්න කියලා තියෙනවා. අපි වෙලා තියෙන්නේ නිකතල්ලේ තියන පශ්චාත්තාප වෙන්න කරුණේ හොයන්නේ. ඒ නිසා යම් කිසි මිත්‍රයෙක් ළඟ ඉන්නකොට වැරදි යන පශ්චාත්තාප වෙනවා. එයා හොඳ මිත්‍රෙක් කියලා ගන්න එපා. කවුරු හරි මිත්‍රෙක් ළඟට ගියාට පස්සේ ඇනලයිස් කරලා හෝ ක්‍රියාවෙන් හරි පෙන්නනවා නම් වෙච්ච දෙයට එන්න සේරද කියලා. ආපහු ආපහු හිත ෆ්‍රෙෂ් පිට ඊගා කියලා දාන්න පුළුවන් නම් අන්න කල්යාණ මිත්‍රයා. දැන් තමන්ගෙත් හිතවිලි වල මේක කල්යාණ හිතවිල්ලක්. ඒක හරි ප්‍රොඩක්ටිව්. ඒක හරි චෙරිෂින්. ඒක හරි වයිටල්. ඊගාවෙන්දල මොනිද කරගෙන යන්න බලන්නේ. කොත්තනක හරි පශ්චාත්තාප වෙනවනම් ඒක දැනගන්න ඕනේ ජීවිතේ මල් විහිම්පල්. ජීවිතේ ලස්සනයි. අපි මේ පශ්චාත්තාප වෙන්න කරුණු හොය හොයා අල්ලපු විදිහට කියලා කතා කරලා ටෙලිෆෝන් කරලා මේක බෝ කරනවා. එක එක්කත් ඉන්නවද බලන්න ලෝකේ කවදා හරි එම තමන් විසින් self correction එකක් ඇවිල්ලා ඒකන අනුකම්ප ආග ආඩ මේ සතුටු වෙච්ච එකේ ඒක කියන්නේ the blink කියලා. ග්ලැඩ්වෙල් ලියලා තියෙන පොතක් Michael Gladwell the blink. blink කියලා කියන්නේ පාට තමයි තේරෙනවා. එයාම කරෙක් කරලා. ගෙදර ඇවිල්ලා. මේ වගේ ඒවා ලක්ෂයක් සිද්ධ වෙන දවසක අපි කවදා අපි කරන්න දන්නෙත් නැහැ අපි ඒක ආඩම්බර වෙන්න දන්නෙත් නැහැ අපේ පුරුද්දම තියෙන්නේ වෙච්ච වැරදි ගැන පශ්චාත්තාප වෙන්නේ ඒ නිසා මේ බ්ලින්ක් එකට ඒකට ගිස් කියන වචනේ පාවිච්චි කරනවා බ්ලින්ක් තවත් මොකද්ද ෆුට්බෝලර්ස් ලාගාවක් තියෙන වචනයක්. වෙලායක වැඩ නැහැ දැන් ෆීල්ඩ් එක තියා බලපන් ඊගාව කික් එක දීපන්. පරදිච්ච කතාව වුණේ අපිට. එහෙම වුණොත් පරදිනවා. වෝෆෑක බලන්න බැටල් ෆීල්ඩ් එක දිහා බලන්න දෙන්න තියෙන කමාන්ඩ් එක දෙන්න ෆ්‍රෙෂ් දැන් මේ තියෙන එක. ඉස්සලක ගිය ගමන් වෙන්නේ මොකද්ද මොළොව පසර ගන්න. ඉතින් මේ වගේ පොන්චි ටකින් තමයි නිවන අපි ලබන්නේ. ඔය සියලු කක් අයින් කළා නෙමෙයි. කක්ක වලවඳ ස්ප්ලිට් එකක් තියෙනවා. පැලිරක් තියෙනවා. ඒක තියෙන බීම් එක රිංගුවාට පස්සේ තමන් ගැනම පොසිටිව් තින්කින් එන්න පටන් ගන්නවා. පොලියන්න කියවලා තියෙනවද? නැහැ. ඈ? ග්ලැඩ් ගේම් කියලා තියෙනවද? එච්චරයි. You must try to find a reason to be glad under any circumstances. ඒ කියන්නේ ඕනම සිද්ධියක ලෝකේ හොඳ නරක දෙක 50 50 තියෙනවා. නරක දකින්න එක හැමදාම 100%ක්ම නරක දකින්න. ඊයේ 150ක් හොඳ එක තියෙනවා කියලා ඒක බලන්න කියලා වෙනවා මුළු එකම හොඳයි වගේ පේනවා. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ කියලා කවියට කියනවා. භාවනාදී අපි කරන්නේ දුක නැති කරනවා නෙවෙයි. දුක නමරසේ කන්නාඩි දාලා පුංචි කරලා බලන්න. සැපක් වෙනකොට ලොක් කරලා බලන්න. ඒ කන්නාඩි දාපුවා තමයි උදාහරණ කියන්නේ. දුක එනකොට පුංචි කරලා බලන්න කියලා දාන්නවා. ලොක් කරලා බලන්න සැප වෙනකොට ඒක කල්යාණ මිත්‍ර දිහාට ඉපේම ජොලිපට්ට දිහාට ඉපේම ඇදලා යනවා. ගාලල්ල මොන ගාලල්ල අපි භාවනා කරනවා. හරි ගියයි කියලා ප්‍රශ්නකුත් නැහැ, වැරදුනායි කියලා ප්‍රශ්නකුත් නැහැ. හැම වෙලාවෙම බලනවා a reason to be glad. glad කියලා කියන උග ලොකු රැප්චරයක්වත් නෙවෙයි, ලොකු සතුටකුත් නෙවෙයි. just to be glad. එන බලනකොට අපි කොහොමද බුද්ධෝත්පාද කාලේ කියන්නේ කොහොමද මනුසාතු භාවයක් තියෙනවා කොහොමද අපිට ශන සම්පත්තිය තියෙනවා කොහොමද අපි බණහලා තියෙනවා චූන වෙලාවක සතුට වෙන්න පුළුවන් මේ මේ වගේදී අපි ඒක ටෙක්නිකලි පෙන්ලා දෙනවා නැත්තම් ඒකට ඒකට යෑමයි විචිකිච්ඡාව අයින් වීමයි එක වැර වෙන්නේ තමන් කොයි වෙලාවරි සැක කරන මනුස්සයට මේ මේ වාසනාව කවදාකවත් හම්බෙන්නේ නැහැ සැකේ වැත්තක දාලා මේ දැනනවත් මෙකැනිසම් එකක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ ඉතින් රස්තිය දෙන්න පටන් ගන්නවා, තිසුලන්න පටන් ගන්නවා, පණින්න පටන් ගන්නවා. දැන් කොහොමද පැය දෙකමාරක් ගිහලා තියෙන ඒ නිසා ආයෙ ප්‍රශ්න වලට නැහැ කිසිම ඉඩක්. අපි මෙතනින් මේ කමන්න නේද? ආලල්. ඒක නිසා එහෙනම් අපි හතරයි කාලට වාඩි වෙන්නේ. හතරට වාඩි වෙන්න බෑ පැය භාගයක් තියෙන්නේ. හතරේ කාලේ ඉඳලා පහ වෙනකන් අපි සිටින් එක ගන්නවා. තෙරුවන් සරණයි.